ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දවසෙත් ධර්ම සාකච්ඡාවකට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන කවුරුත් දන්න පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගනිමු කුරුදු පරිදි ආරාධනාවක් සහිතව කාට හරි අතර වාරයේදී මත ප්‍රකාශ ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවා නම් සභාගත කරන්නයි කියලා අපි ඒ ආරාධනාවත් එක්ක ලිඛිත ප්‍රශ්න වලින් සභාවාරේ පටන් ගන්න බලාපොරොත්තු ගරු ස්වාමීන් වහන්සේ ආනාපානයේ සිහිය පිහිටුවන විට එක් අවස්ථාවකදී ආනාපානයට ගතවන කාලයේ ඉතා කෙටිවි ඒ ඉතා සියුම්ව දැනේ මෙවිට පපුව හිර කරන්නාක් මෙන් දැනෙන අතර සියුම් විවරය කුඩා ගුහාවක් තුලින් හුස්ම ඇදෙනසේ දැනේ මේ තරමක් විහෙසකාරී වේ මෙවිට දිගු හුස්මක් ගත් කල නැවත පහසු වේ එමෙන්ම ආනාපානයේ නැවත සියුම් තැනින්ම පටන් ගැනීම. මෙසේ දිග හුස්මක් ගැනීම සතියට බාධාවක් වේද? ඒක ඒකිනාටම තේරුම් ගන්න පුළුවන් ප්‍රකාශන දෙකක් කිරුවොත් මම හිතනවා මේ දිග හුස්ම ගන්නවනේ ගැනෙනවා. ඒක නිසා ඒක ගැන කලබල වෙන්න එපා. ඒක ස්වභාවිකයි. දෙක ඊට පස්සේ ආයෙසරයක් සියුම් උසට යනවා කියලා කියන්නේ සතිය කැඩලා නැහැ. ඒ නිසා කව කතාව කෙනේ සාක්ෂියට ගන්න ඕනේ නැහැ. පොඩි ප්‍රශ්නයක් තේරුම් ගන්න ඕනේ මේ හුස්ම ඒ සමබර කර ගැනීම ඒක අපේ ඉන්වොලන්ටරි මස්ල්ස් වලින් වෙන එකක්. ඔක මම කරන දේ කිව්වොත් තමයි ප්‍රශ්නේ මතුවෙන්නේ. ඕක වෙන එකක්. ඒක නිසා විචාර වෙනවන විචාරය කරනවන කෙච්චාවයි. නැත්නම් ඊගාට ආය හුස්මට හිත ගියා නම් ඒ කියන්නේ සතියේ කෘත්‍ය සම්පාදනය කරලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ දේවල් වල තමයි පේනවා අපි බලාපොරොත්තු වුණාට අපි බය වුණාට ඔය සතිය තියෙන තරම් කැඩෙන්නේ නැහැ. අපි මේ සතිය කැඩෙනවා ඇති කියන සැකය සහ සතිය අව탁සිර කිරීම නිසා සකි සතිය මුසුප්පු වෙනවා. වෙහෙසටපත් වෙනවා. මම කොච්චර වැඩ කරුවත් කවදාකවත් මට හොඳක් කියන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්න දෙන්න එපා, පව් අපා. මේ අමාරුවෙන් කරලා දෙනකොට පොඩ්ඩක් අත දීලා ඔය හුස්ම කයින් ගත්තත් ඔබ ඉන්නවනේ. ආපසරේ ගෙදර ආවනේ කියලා ඒ සත්‍යයත් එක්ක හොඳට පිටසතු කරලා වැඩ කරන්න පටන් ගන්නකොට තමයි සති බලය බවටපත් වෙන්නේ. සති ඉන්ද්‍රිය සති බලයක් බවටපත් වෙන්නේ යාට පොඩ්ඩක් අපි පිටට සතු කරලා ආධාර කරන්න. එයා කරන්නේ මා විශාල වෙහෙසක්. වෙහෙසකට වැඩක් කරන්නේ. අඩු ගානේ සති වැඩේට මගෙන්වත් ඉපාසිට වතුර ටිකක් දෙන්නේ නැහැ. මාංශලා ගෙදර එනකොට තෝකෝද රස්තියදුවේ කියලා අහනවා. අහන්න එපා. කෙල්ලෙක් නම් ගිහිල්ලා આવත් අපට කමන්නේ කොල්ලෙක් ආවද පිට කියලා අහන්නේ සාමාන්‍යයෙන් අම්මලා. එදා සතියට කියන්නේ ඕන රස්තියතෝ ගහපම ගෙදර වරේ. ගෙදර ආවට පස්සේ තෝ කොහෙද ගියේ? පරිත්තු ඇවිදින කඩප්පුලිය කියලා බයින්න පටන් ගන්න තමයි. අපි හිතන පරට්ටයක්, මරක් කඩප්පුලියක්, වලත්තයක්, අත්‍යාධුකාරයෙක් කියලා බයින්නවා ඉතින් අපිට අම්මලා තාත්තලා බයින්නේ වගේ කොල්ල කඩප්පුලිකම් කරනවා. ඒකට ආදරයට එම කියන්නේ. එනිසා සතියටත් එම ආදරේ සලකන්නේ. මේ මිත්‍රයා විතරක් මම සහතික කරලා දෙන්නම් නිවන් දකින්නකම් කරාරින්නේ නැහැ. අපි සතියට අව탁සිරු කරන නිසායි අපි සතියත් එක්ක අතරත දෙන්න බය. බය නැතුව හග් කරන්න, බය නැතුව කිස් කරන්න, බය නැතුව අතරත දෙන්න නිවන් දකින්නකම්. ওই සතිය විතරක් අනික ඕනේ චෛතසිකයක් ගන්න මට සාධක වෙන්න බෑ ඥානපෝණික සංසය පොතේම ලියලා තියෙනවා. is credible. කදාකවත් කරාරින්නේ අපි අර ඒක කෙරෙහි ඇල්ලත පිපාසයට උණුසවක් කරනවා වගේ සත්‍ය කෙනෙහිකම් කරනකොට තමයි සතිය මුසුප්පු වෙන්නේ. මේ මොකද මේ මට මේ දක්වන ප්‍රතිචාරය කියන්නේ. සතිය පැත්තෙන් කල්පනා කරලා බලන්න මේ කරන දේවල් කරන දේවල් පිළිබඳව සාම කවුන්ට්ස් තියාගෙන නැහැ හදියට. එකක් ඒක අනිත් එක ඇවිල්ලා පටන් නැතර කරපතන සතිය වැඩ පටන් ගන්න යනවනම් අධික පණ්ඩත් එපා ඕවර් ටයිම් අඩු කරන්නත් එපා ප්‍රොමෝෂන් එකක් දෙන්න. සාමාන්‍යයෙන් දෙවෙනි කොටස ඉහත කී ආකාරයට ආනාපානයේ සියුම් වන විට පපුව හිර කරන්නාක් මෙන් දැනෙන්නේ වෙනහළු වලට ගමන් කරන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන නිසා. නෑ බය මැරෙයි කියලා. මොකුත් වෙන්නේ නෑ. ඔකට බය කියනකොට දැන් කෙලස් කියන්නේ. මැරිච්චයි. ඔය වගේ වෙලාවක මැරිච්චාම කොච්චර ජොලිද? ඕම වෙලා පිස්සු වෙච්චාම කොච්චර හොඳද? මේ ෆුල් මේ බැටල් ෆීල්ඩ් එකේ ෆයිට් එක යද්දී මේ. අපි වෙල බංකරේ කාර්යය බැරක්කේ හරි මරනොත් කැතයි වැඩි. කෙලිම ෆයිට් එක ඇදී ෆීල්ඩ් එකේ පරිච්ඡාව යුද්ධ බිමේ සටන යුද්ධ බිමේ මරණේ. බය බය ඕර්ගනේ මේ ජීවිත ආසාව. මේ ශරීර ආසාව. හැබැයි උත්සාහ මේ උනන්දු කරන්න ඕනේ මොකද සටන් බිමේ ඉන්න සොල්දාදුයි මේ කතා කරන්නේ. සටන් බිමේ ඉන්න කෙනෙක් කතා කරන එක කියන දේනේ බය වෙන්න බෑ කිසිම දෙයකට බය වෙන්න බෑ මාරයා ඔබ වටන්න වෙන්න මොකකින් අන්නේ ගහලා නෙවෙයි මතල නෙවෙයි බය කරලා heart attack කරලා බය කරලා heart attack කරලා heart attack ඒ ළඟදී අපේ ලෙඩක් ඉස්සරහ මිනිස්සු ඔකට මරන ඔකට heart attack කිව්වේ නැහැ මේ නිකන් එnde ඉස්සලා හදාගෙන මේ වෛද්‍යවරු කණ්ඩ හදාගත්ත ගේමක් වගේ මැරිච්චා නතර ඇඟ අපි අපි මැරුණත් ඇඟ අපේ ගේම නතර කරන්නේ. එයා කොහොම හරි කරලා ඒක නඳත්තු කරගනි. අපිට තියෙන වෙලාවට ඕන වස්තු ටිකක් දෙන්න, හුස්ම ටිකක් දෙන්න. හැබැයි මේ ඇඟේ වැඩේ අපිට කරන්න බෑ. ඒකට බොරුවට බය වෙලා දා කරන්න ගත්තොත් අපිට ලැබෙන වාසනාව, ලැබෙන හේසුභාසින්සනය ඒ එළඹ වාසය කරගන්න බැරි වෙනවා. අපි සමාදම් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ පියවර දෙක තුනකට පස්සේ කවුරුත් උනන්දු කරවන්න කොටයි බේම තමන් ගාවින් එන්න පටන් ගන්නවා මේ ඕනේ සැකමසු දෙකට අභීත මුණ දෙන්න රිස්ක් ලවින් කියලා කියන්නේ අන අනපේක්ෂිත දේවල් වලට මුණ දෙන්න ඒක බුදුහාමුදුරුව අපිට දෙන ශක්තියක් ඒක බුදුහාමුදුරුව අපිට දෙන පුරුෂ ධම්ම සාර්ථී ගුණයක් පළයන් බය වෙන්න එපා මං ඉන්නවා පිටිපස්සෙන් කියනා වගේ ඉස්සරහින් පටන් ගත්තට පස්සේ ඒකට කැලප් ගැලපෙන්න අපි බුදුහාමුදුරන්ට පිදෙන්න. නිතර මෙනෙහි කරන්න ඕනේ මගේ ජීවිතයත් මගේ කයත් ත්‍රිසත්ත්වයට පූජා වේවා. පූජා වුණාට පස්සේ අපිට පොඩි වගකීමක් තියෙනවා. කුරුද්දට ඉමෝෂන්ස් එනවා. බය එනවා, සැක එනවා, එහාට මෙහාට ප්‍රබානවා. නමුත් නිතර නිතර අර බුද් බලයේ බුදුගුණේ මෙනෙහි කරනකොට අපි මේ මේ ලාභයකට සත්කාරයකට සම්මානයකට කියලා කාටවත් විනයක් අදින්න කියලා කන්තියක් අදින්න කියලා වෙච්ච වැඩක් නෙවෙයිනේ. භාවනාවේදීනේ ඉස්සරහට යන්න පුළුවන් ශක්තියක් එනවා. ඒකට තමයි ඔය දෙපර බාන්නේ. වගේ අත්දැකීම් දෙක තුනක් වුණාට පස්සේ ඊට පස්සේ කම්මෝ ගෝචිකාගෝ කියලා පයින් එක පයින්. මොනවද ඒ කියන්නේ ඒ වෙලාව වඩන්න බෑ කලින් වඩ බුද්ධානුසතිය සිහි කරන්න. ඊට කලින් පූජා කරලා තියෙන්න ඕනේ කයේ. මේ කය මේ ජීවිතය බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධරත්න පූජා වේවා කියලා. ඇත්තට මේකට වැරදි වැඩක් කරනකොටම අකුසලයක් කරනකොටම ලැජ්ජාවක් එනවා. මෙච්චර මේ පූජා කරලා තියෙන දෙයකින් මේ ඒ තියෙද්දිත් මේක සතුම් මරීමකට ඇද හැටි. හොරකමකට ඇද හැටි. කාමීත්‍යාචාරයට ඇද හැටි. බොරුවට කියලාමට ඇද හැටි. මත්තනට ඇද හැටි දකින්නකොට පේනවා. ගැළපෙන්නේ නැහැ. ඒකට එතකොට බය ලැජ්ජාව පහළ. ආරණයි නිසා නිතරම පුළුවන් තරම් ඒ බුද්ධ ධම්ම සංඝ කියන තුනේ ගුණ සීපත් කරගෙන මට පුදන්න තියෙන ජීවිතය කය විතරයි. ඔයින් එපිට පූජා කරන දේවල් සේරම මේ එච්චර වටින දේවල් නෙවෙයි. දාන දීප කට්ටියක් තියෙනවා කමන්නේ නැහැ. ඒව එච්චර ගණන් ගන්න දෙයක් නැහැ. ඒව ප්‍රමාණ කරන්න පුළුවන්. ප්‍රමාණ කරන්න බැරි දේ තමයි පුදන එක. තමන්ගේ කය පුදනවා තමන්ගේ ජීවිතය පුදන එක. ඒකට තමයි අපි ඔය පොඩි පොඩි දේවල් දීලා දීලා දීලා ඇසිස් පස්සේ දන් දීලා පුරුදු කරගන්න තමයි අපි අපි කැමැති මනාප දේවල් නොදන්න කෙනෙකුට දීලා පුරුදු කරන්නේ. නමුත් අවසාන පූජාව තමයි මේ වගේ අමලයකදී කරදරයකදී කාය ජීවිත নিরপেক্ষ භාවය. ඒක ඇත්තටම ඒක ඇත්තටම අපිට හම්බ වෙන උපාධියක්. අපිට හම්බ වෙන උපාධි කෝට් එකක්. මොන දෙයක් කරන්න කියත් අපි කල්පනා කරගන්නව කමක් නැහැ. ධර්මයේ නාමයෙන් ඕන දැක්වෙච්චාවයි කියලා. එතකොට ඒක පරාදේදී වුණත් ඒක හරියට දක් වෙනවා. අනස වේදනවල කායික වේදනාවක් නෙමෙයි. සතිය සතිය වැඩි වෙනකොට කායික වේදනාවක් වැඩි වෙනවා. ඒක වැඩි වෙන උපරිම තත්ත්වයට වැඩි වෙන කාරිනවද නැත්නම් එතන ඒක ඉලෝ කරලා මුලික කර්මස්ථානට එනවද? ඒක තුනක් කතා කරනවා කායික වේදනාවේ සතියයි මූල කර්මස්ථානයයි. ඉතින්දි ගන්න තියෙන්නේ මූල කර්මස්ථානය හෝ වේදනාව හෝ මොන දේවම සතියට ආහාරයක් මිස අපිට ඕන කරන්නේ සතිය වඩන එක විතරයි. ඒකෙදි මම කියන්නේ තෝ කාගෙන් කෑවත් කවන්න මට අප්පා කියනවා. තේරෙනවද? අපැත්තෙන් ඩෙවලොපර්ස් කියන්නේ උඹ ඕන දැන කියලා කාලවලේ මට තාත්තා කියනවනම් එච්චරයි මට ඕන. මට මොන කන්න දෙන්න බෑ. සතියට කියන්නේ වේදනාවෙන් පෝෂණ ලැබුවත් එකයි මට. මූල කර්මත්තානේ පෝෂණ ලැබුවත් එකයි හැමදාම මට තාත්තා කියපන්කෝ. උඹ ඒකල හොයාගෙන කාපන්. ඉස්සලා ඉස්සරහට ඉතින් කවලා පොලත් හදන්න ඕනේ ඊට පස්සේ ඊට දාලා කියනවා කයින් හරි කාපන් හැබැයි මට තාත්තා කියපන් එච්චරයි මට ඕන කරන්නේ. කාගෙන් කෑවත්ෝ මට අප්පා ගිය කියලා කතාවක් තියෙනවා. මේ සතියට කියන්නේ උඹ හදාගෙන වවාගෙන කාපන්. අරමුණු කොයි එක හරි කමන්නේ. ඒ කියන්නේ අර වැඩුණාට පස්සේ ඒ දරුවට බාගට තැම්පිච්ච ආහාර මේ අඩු පෝෂ්‍ය ආහාර නෙවෙයි හපල කන්න දෙනවනේ. හොයාගෙන කන්න දෙනවනේ. ඊට පස්සේ හයි ප්‍රෝටීන් වලට යන්න පුළුවන්. ඒ වගේ සතියට ඩයිවර්සිෆයි වෙන්න දෙන්න ඕනේ බලන්න සතිය තියෙනවා. එයාගේම මොනිටරින් සිස්ටම් එක, ගවර්නින් සිස්ටම් එකක් තියෙනවා. ඒක නිසා අපිට තියෙන්නේ ඒකට සාකේකාරයක් වෙන එක විතරයි. එයා විවිධ දේවල් වලින් ඒකට හොඳටම තේරෙයි වැඩියෙන් සතිය ලබන්නේ වැරදි වලින් කියලා. පිනෙන්වත්, හරි දෙයෙන්වත්, දක්ෂතාවලින් නෙවෙයි. වැරදිල්ල, පෙරදිල්ල අත අත මේ අතපසු වීම වල කැත්ත පිටින් සතිය තියෙනවා. අපිට කර ඇරලා බලින්න බලන්න බයයි. අපි බලාපොරොත්තු වෙන සතිය තියෙන්නේ මේ පිනේ කුසලයේ නෑ. සතිය එන්නෙම හැලහැප්පීම් වල. අමලියකදී කරදරයකදී ඇවිල්ලා පුදුම විදියට එනවා අපිට අපිට හිතා ගන්න බෑ. මේ වගේ වෙලාවක සතිය පලාහතර නැතුව ගිහිල්ලාද කියලා හිතෙනවා. ඔය දිද්දුර දිද්දුර බලන ඉන්නවා. ඒ ඕනේ වැරද්දක් තියෙද්දි සතිය පුදුම විදිහට ඇක්සිඩන්ට් වෙච්ච කට්ටිය කරන අහල පොඩ බලන්න. මරණේ අත්දැකපු කෙනෙක් ගැන අහන බෞද්ධයෝ නෙමෙයි. ඒ අර අපි ළඟ ඉන්න මේ ආමතු කෙනෙක්ගේ පුතෙක් ඉන්නවා. එයා යාපෝස් එකේ වැඩ කරන්නේ. එතකොට එයා පයිලට් හෙලිකොප්ටර් පයිලට් කෙනෙක්. ඒ මායිගම්මාන කියලා හෙලිකොප්ටරේ පොල් ගස් දෙකක් විතර උස්සනකොට වැදිලා තියෙන මොටාර එකක්. ඊට පස්සේ හෙලිකොප්ටරේ කරකවන ගිහිල්ලා ඇදගෙන වැටිච්චාම සම්පූර්ණ මේ කැබින් එක ඇද වෙලා. දොරල් හරින්න බෑ දැන් ගිනි ගන්නවා. එතකොට කෝපයිලට් මෙයා සීට් එකේ බෙල්ට් එක ගලවන්නේ ඉස්සරහට වීදුර කඩලා එයාවත් ඇදලා ගන්නකොට ඌගේ අත කඩලා ගිහලා තියෙනවා. මෙයාගේ මූණ ඇතුලේ ඔක්කොම ඇට ටික කුඩු වෙලා ඔළුව ඇතුලේ ඇතුලේ ලේ ගලලා. ඇසේ පැය පහක් ගියාලු ආයෙ හෙලිකොප්ටරයක් ගෙන්නලා මේ ගෙනියන්නේ ස්පිරිතාලයකට. ඒ අනකම්ම 100 තිබුණලු. ඒ ඔක්කොම ඇතුලේ ලේ ගලද්දි හෙලිකොප්ටර ආපහු හැරගෙන යනකොට හැමදාම යනකොට වැඳලා යන පන්සලක් තියෙනවා. හෙලිකොප්ටරයකට බේන. වැඳලා ගියත් මතකයිලු. ස්පිරිතාලේ ඉස්සරහට ගියත් මතකයි. යනකොට ડોක්ටර් මොනවක්වත් කියන ඇතුළේ කැපුවලු මෙතනින්. කපලා බටේ අරන් දැම්මගලු මේකෙන් හුස්ම ගන්න බැරිද? ඇනසීචා මොකුත් නැහැ. ඊට පස්සේ සීන තියලා තියෙනවා. දවස් 10 පස්සේ බලන්න ඔක්කොම බැඳලා ඇතුලේ මිනිහෙකුණක් වගේ ලේ කුණු වෙලා කඳ ගහනවලු දත්මදින් නැරේ මොනක්වත් දෙන්නේ නැතිලු මේකෙන් කැම දෙනවලු ඉතියා කියනවා ඒ අතරමැද කාලේ මොනවද දන්නේ නැහැ වැටෙනවා මුළු එකේ තියෙන සතිය කියනකොට නැගෙන අපිව කල්පනා කරලා ඉතියට මේ ජීවිතේ කරදරවලට සතිය මායින් කරන්නේ නැහැ එයා ගාව වෙනම තියෙනවා උතුම් බෆර් එකක් අපි හිතනට උකා කමාරු දේවල්වලදී රකින්න පුළුවන්. අපි ඇත්තට මේ අමාරු වෙයි කියලා බයට මැරෙන්නේ අපි. අමාරුවට මැරෙන්නේ නැහැ. ඒ වගේ ඇක්සිඩන්ට් වෙච්ච තුන් හතර දෙනෙක් එක්ක මම කතා කරා. ඒගොල්ලෝ කියනවා මේ වෙලාවේදී හරියට පුදුම ඒ කියන්නේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම්. තාම කුඩා කොටස් වලට කඩලා පුදුම විවිධ පුදුම ලුසිඩ් මතකයක් වෙනවා. හැබැයි ඔක්කොම බලන්නේ මෙයා මැරිලා එනසම් තමනුත් කියලා තියෙන්නේ ඉවරයි කියලා. අද මොකද නෑ ඒ තියෙන තරම් සතියක් එන්නේ අපිට ඇත්තට එහෙම දෙයක් වෙලා නැහැ. ඒකයි අපි මේ තටමන්නේ. අටාචාරාගේ රෙදි නැති වෙන්න වැඩක් වෙච්ච දවසේ අන්න සත්‍ය පිහිටනවා. දැන් වෙලා තියෙන වැඩි රෙදි ඇඳගෙන ඉන්නවා මට. ගරු ස්වාමීන් වහන්ස මම ඊයේ සක්මන් භාවනාවට පෙර සාමාන්‍ය සක්මනේ යෙදුණෙමි. සක්මන පටන් ගත්තෙන් පටන් මගේ හිතට කිසිම සිතිවිල්ලක් ඇති නොවෙන්නේ. මේ නිසා මම වම දකුණ වශයෙන් ආ ස්පර්ශය ගැන මෙනෙහි කරමින් සක්මනක නොයෙදුනි. හිස් මනසකින් ටික වේලාවක් මෙසේ සක්මන් කර පරියන්කයට පැමිණියෙමි. මෙය සතිමත් මනසක් ලෙස සැලකිය හැකිද? මම මේ කළ ක්‍රියාවලිය නිවැරදිද? එසේත් නැත්නම් සුපුරුදු ක්‍රමයට සක්මන කළ යුතුද? දෙකම කරන්නේ සුපුරුදු ක්‍රමේ තියෙන්නේ රෙජිමෙන්ටේෂන් පුරුදු කරනවා වම දකුණ වම දකුණ එහෙම නැත්නම් වම තියෙනකොට තද ගතිය උණුසුම් ගතිය ඔහොම රෙජිමෙන්ටේෂන් කර කර ඉන්නකොට ඒ රෙජිමෙන්ටේෂන් එක ප්‍රතිඵලයක් තමයි මොනම විධානයක්වත් නැතුව මොනම දෙයක්වත් නැතුව අතාරපුවාම අර නම් කිරලි මෙනේ කිරලි මොකුත් නැතුව සත්‍ය බුදුම රිලැක්සේෂන් එකට යනවා. හැබැයි ඒක දිගේ ගියාට පස්සේ ඔයා ඕනකට වැඩි අධිතක්සිරු කියලා ආයෙ වැටෙනවා. ඊට පස්සේ ආයෙ ගන්න ඕනේ වම දකුණ ක්‍රමේ තියා ගන්න ඕන හදිස්සියක් වුණොත් ආයෙ ඕක ආවේ නැත්නම් වම දකුණ ක්‍රමේ කරනවා. ඒක කරන්නේ ඔතෙන්ද ගන්න. ඉතින් ওই தත්ත්වෙම පවත්න්න පුළුවන් නම් වම දකුණ ක්‍රමේ එහෙම නැත්නම් අර මෙහෙවීම එහෙම නැත්නම් මානසිකාරය යෙදවීම වෙනුවට යන්න අරින්න පුළුවන් මේ දෙකම තිබුණොත් තමයි නැත්නම් දෙකම අවස්ථානුකූල පාවිච්චි කිරීමේ ඥාණය යෝගාවචරය පාවිච්චි කරනවා. ඒක මම කියනවා මේ සතිය විවිධාංගීකරණය වීමක්. මම නැවත මතක් කරනවා මේක හැමදාම වෙන එකක් නෑ. ආයෙ ගිහිල්ලා සත්‍ය සක්මනට ගියාට පස්සේ හිතවිලි බහුල වෙයි. පශ්චාත්තාපෙයි. එතකොට ආයෙ සරයක් වම දකුණ වම දකුණ ක්‍රමේ නිග්‍රහ කරන්න නැතුව තියන්න. එදාට වැඩ අරගන්න. හැබැයි මෙතෙන්ට යන්න පුළුවන් නම් අටට ඩික්මන්ට යන්න පුළුවන් නම් නැත්නම් කෙලින්ම මෙනේර් කිරීමකින් තොරව යන්න පුළුවන් නම් පටන් අරගන්න. හැබැයි at your risk. අතරමඟදී ආය වැටෙන්න පුළුවන්. වැටුනොත් අර බිග්ිනර්ස් මයින්ඩ් එක ළඟ තියාගන්න. ඕනෙ වෙනකොට පාවිච්චි කරන පරියන්කෙත් එහෙමයි. ගිය ගාම කෙලින්ම පරිසරය හොඳයි. පුරුදු පරිසරයක් ගැම්ම තියෙනවා. වාඩි වෙච්ච ගමන් හොඳට කාම් ඩවුන් වෙලා යනවනේ ආය ආනපන වන්ට යන්න එපා. යා ගන්නවනේ පල්ලමේ වාහනේ තියෙනවා නම් ස්ටාර්ට් කරන්නේ නැතුව සෙකන්ඩ් එකට ගියර් එක දාලා යන්න හදපුවාම එන්ජින් එක ස්ටාර්ට් කරගෙන වාහනේ යනවා. ඊකට ආය අලුතෙන් ස්ටාර්ටර් මෝටර එක ඕන් කරලා අනම්මනම් කරන්න ඕනේ නැහැ. කන්දක තීදී වැඩි කරන්න බෑ. කන්දක තීදී එන්ජින් එක ස්ටාර්ට් කරලා එන්ජින් එක රත් වෙනකලා ෆස්ට් එකට දාලා යම් අරගත්තට පස්සේ සෙකන්ඩ් එකට දාන්න. ඉතින් ඒ ක්‍රම දෙක ආනත තලයේ හැටියට වෙනස් වෙනවා. ෆ්ලැට් එකේදී තව එකක්. බර වෙහිකලේ බර තියෙනකොට තව එකක්. ලයිට් එක තියෙනකොට තව එකක්. අනුංග වෙහිකල් එක තව එකක්. තමංග වෙහිකල් එක තව එකක්. ඒ හැම එකක්ම ඉංජිනේර්ස්ලා මොනවක්වත් දන්නේ නැහැ ඩ්‍රයිවර්ස්ලා දන්නේ. ඉංජිනේරුලා හොල්මන්. ඉංජිනේරුලාට මොනවක්වත් ඩ්‍රයිවිං දන්නේ තේරෙන්නේ නැහැ. ඩ්‍රයිවර්ට තේරෙනවා. උන් ක්ලච් එක පාගන්න නැතුව ගියර් මාරු හරි ගානට තර්ඩ් එකේ ඇක්සලරේට් කරලා යනවා ඩග් ගාලා බලන ඕන ආගන්න සර් ඩග් ගාලා ගන්නවා හැල හැපිලක් නැහැ ඉංජිනේර් සෙකන්ඩ් ක්ලච් කරත් උට ගා ගන්නවා පොතේ නම් ලස්සනට දානවා ඒ නිසා ඉංජිනේර්ස්ලාට බෑ වැඩ කරන්න බෑ ඩ්‍රයිවර්ස්ලාට පුළුවන් අපේ මැෂින් එකෙත් අපි මේ ඉංජිනේරින් කරන්න ගත්තොත් මේක අනාගතයි මෙයාට ඩ්‍රයිවිං පෝස්ට් එකක් දෙන්න. ඒක ඔබ වැදපන්. පොඩ්ඩක් අර මේ තුවාල වෙයි. ඒකට කමන්නේ ලයිසන් නැති වෙන්නේ නැහැ නේ. අනේ උඩ දෙකක් තුනක් ඇක්සිඩන්ට් වලට එයි කියලා ගන්නවා මට. ඉත ඉස්සරහට එන්න පුළුවන්. ඒ අපි ගිහ ඉස්සරහට ඉන්න මේ මයික් හදලා තියෙන ක්‍රමයට අර ඒ ගහලා තියෙන පර්ත් වල මෙන්න මෙතන ඉන්නකොට සද්ද ඇහෙනවා කියලා හදන්න බෑ. ඉතින් ඉන්නේ ඉස්සරහට. කන්දල ගහට තම්බි යන මිස කතා කන්ද ගෙන්න ගන්නද නෝ තම්බි ගහන්නේ. මේ මේ මේකට ફોકસ වෙන තැනක ඉන්නකෝ. මේ මයික් එකට ફોકસ වෙන තැන. අර හරියද මම බැන බැන කියලා හිතනවා නෑ හැටි මගේ. ඒ <laughs> බෑ. ධර්මයේත් එක්ක යනකොට ධර්ම ගෞරවය තියෙනවනේ Taman ගිහිල්ලා Tamanට ඇහෙන තන කිනක නිද ගන්න එකයි තියෙන්නේ. ඇහෙන්න ඇහෙන්න කියලා පිටුපතට හිටියට ධර්මයෙන් නෑ හොයාගන්න. කමන්නේ අපි පටන් ගන්නවා ඈ. ගෞරවනීය ස්වාමීන් වහන්ස අද උදේ පහට කළ පරියන්කේදී මට මුලදී ගොරෝසු ස්පර්ශයක් සහිත ආස්වාස් ප්‍රාස්වාසයෙන් පසුව එය ක්‍රමයෙන් තුනී වී ගියේ. නමුත් එය සම්පූර්ණයෙන්ම නොදැනී යාමක් නොවේ. එම අවස්ථාවේදී මට පෙරට වඩා ඊටාම සියුම් පැහැදිලි ආස්වාස ප්‍රස්වාස ස්පර්ශයක් දැනුනි. මේ ඊටා පැහැදිලි ආස්වාස ප්‍රස්වාසයේ මුල මැද හා අග දැනීම වෙන්කර හඳුනා ගැනීම මෙම අවස්ථාවේදී සිදු කිරීම නිවැරදි. මේකෙදි මෙහෙමයි අර මුළු චිත්‍රයත් එක්ක බලනකොට පළවෙනි සැරේ දෙවෙනි සැරේ එහෙමනම් ඕක මට ආනපන නැතුණයි කියලා කියනවා. නමුත් දැන් එයා ආනාපානේ නැති උනායි කියන හැඟීම නෙවෙයි ආනාපානේ සියුම් එකකට බලනකොට වෙනදා නැති උනායි කියන ආනාපානේ පවද පේන්න පටන් ගන්නවා. අපේ අර ඉන්ද්‍රයන්ගේ ප්‍රණීත පහ වැඩි වෙනකොට. ඒතර පේන ආනාපානේ හොඳටම මේචල් වෙලා හොඳටම කීකරු වෙලා. හැබැයි එයාගේ ලය තියෙනවා. ඒ රිද්මේ තාම තියෙනවා. එතකොට වෙන්න සද්ද වලින් වේදන වලින් හිතුවේ මොනම ප්‍රශ්නයක්වත් නැහැ. හරියට මේ චිත්‍රපටිය පෙන්වන්නට ලැහැති ලයිට් ඕෆ් කරා. අපි හරියටම නිකන් තිරේ දිහා බලා ඉන්නා වගේ. ඒ වෙලාව වෙනකොට ඒ ආනපන බොහොම ලස්සනට රැල්ලක් විදිහට අවිලා යන හැටි ප්‍රසවාසය රැල්ලක් විදිහට හැටි මේ කීකරු වෙච්චි සතෙක් වගේ බලන්න පුළුවන්. ඒක නිසා සතිපට්ඨාන සූත්‍රයේ සතෝ වාස සති සතෝ පස්ස සති කියලා චිත්‍රපටය පටන් ගන්නවා. ඒ දීගං වාස සන්තෝ කියලා රළුව පෙන්නනවා. එතකොට රස්සං වාස සන්තෝ කියලා සියුම් භාවය පෙන්නලා කියන සබ්බකාය පටිසංවේදී. දැන් තමයි ඔබට ආශාර ප්‍රසවාස මුළුල්ලම දැක ගන්න පුළුවන් වෙන්නේ. එතෙන් එනකම් බලන්නත් එපා. එතෙන්ටකම් බලන්න ගියාට තම ආනාපානිය අපිට නතු වෙලා නැහැ. ආනාපානිය නතු වෙන්නේ ඉස්සලා එයාගේ ගති ලක්ෂණ බලන්න බෑ. ඒ නිසා ගති ලක්ෂණ අංග අංග ප්‍රත්‍යංග ව්‍යඤ්ජන ව්‍යස බලන ඉස්සලා හොඳට බලන්න ඕනේ. එයා තමන්ගේ පැත්තට එනවාද කියලා. ඒක මේ පරණ ක්‍රමයට කෙල්ලෙක් ගේන්න හදනකොට අම්මලා තාත්තලා ගෙදෙට්ට ගිහිල්ලා කෙල්ල බලලා නෑදෑයෝ බලලා කුස්සියට ගිහලා අලුත් අලු පාටද කියලා බලන්න කියලා කියනවා. ඊවල දොල් බලන්න යනවා කියන්නේ ඒකට තමයි මනමාලිය ගාවට මනමාලිය වන්නේ. ඉතින් තමයි මනමාලිය බලන්නේ අංගපකක ටික. අලුත් ක්‍රමයට නම් එහෙම නෙවෙයි යන්නේ. ඊට පස්සේ අම්මල තාත්තලා කියන්නේ නැහැ නැසත් කාර්යභාරය කරනවා බාරගත්තට මැදගත් පිට ගහපන් කියනවා. ඉස්සර නෑ. ඒ දෙන්න අතර හමු වීම ඇති කරන්න ඉස්සලා ගොඩාක් දේවල් බලලා අම්මල තාත්තලා දෙනවා ඕකේ එකක්. ඊට පස්සේ තමයි අවස්ථාව හම්බෙන්නේ බලලා ඒක එච්චරම තීරණාත්මක නෑ. මොකද ඒකට අමලා තාත්තා හුඟක් කරලා තීන්දුව කරලා ඉවර වැඩි. ඔක්කොම බලන්න අවස්ථාව හැම වෙලේ පියවර ගානකට පස්සේ. එහෙම නැතුව Tamanටම දැකලා වෙලා වුණාට අරක අහලා බැඳගම මේක ආහලා බැඳගම. අහලා බැඳ මාගේ රම්බෙවන්ස ආහලා බැඳ මාගේ රම්බෙවන් කියලා දෙකක් තියෙනවානේ. ආහලා බැඳ ක්‍රමයට ක්‍රමයට බසන්නේ. ආලබන්ද ක්‍රමයට දඩස්තල හිටුණා බැලුවා කටයුතු වුණා හොලිවුඩ් වල වෙන්නේ එහෙම. ඉතින් ඊට පස්සේ සමාජ වර්ග කියන්නේ නැහැ. මොකද ක්‍රමයට නෙමෙයි බහලා තියෙන්නේ. මේ ආනාපානෙ නෙවෙයි, සක්මන නෙවෙයි ඕනෙම අරමුණක අරමුණ අපිට හදාරන්න පුළුවන් වෙන්නේ අරමුණ අපිට නතු වුණාට පස්සේ. අපි නතු වෙන්නේ ඉස්සෙල්ලා හදාරන්න හදනවා කියලා කියන්නේ අපි දන්නේ නැහැ මේ පසුබිම හදන හැටි. අපි දන්නේ නැහැ වැඩේට වෙලා ඇවිල්ලාද කියලා. ඉතින් එහෙම වෙලා කරන්න ගියාම කියන්නේ අමුවබ කනවා කියන්නේ. ගහේ දිච්චම්ම නෙමෙයි. දුම් ගහලා ඉදලා කන්න පුළුවන් අඹ තමයි. හැබැයි ගහේ ඉදනා වගේ නෑ. ඉතින් ඒ ගහේ ගහේ ඉදලා එන්නකන් ඉන්න ටික ටික යන ඉවසනවා කියන්නේ. ඉවසනක නිකන් ඉඳලා නෙවෙයි. ආනාපානතේ කටයුතු කරන ගමන් ශබ්ද වේදනා වලින් පුළුවන් ඒක ඈත්මත් කරගෙන කර කර ඉනකොට ආනාපානේ සියුම් වීම තමයි අපිට නැතු වෙන හැටි. ඉතින් සියුම් වෙනකොට ඉස්සල්ලාම වෙන්නේ අනේ මට නොදැනී ගියයි කියලා ෆිනිෂ් එකට ගන්නවා. නමුත් දිගට භාවනා කරනකොට ඉතින් නොදැනී වුණාට පස්සේ ඒක හරියට කමන්ඩ් ඕනේ දේ ලැබ් එකේ අපි බැක්ස්ට්‍රේ එකට මවුන්ට් කරලා ඊට පස්සේනේ අපි පටන් අරගන්නේ කපන්න ඇනලයිස් කරන්න පටන් අර ගන්නවා. ඒ වගේ මේ මවුන්ට් කරගන්නකම් දැන් ලේත් මැෂින් එකක් වැඩ කරන මිනිස්සයා යකඩ ගාලා හාපියට සෙන්ටර් කරගන්නකම් කපන කට්ටේ තියන්නේ. එම්බ්‍රොයිඩර් මහන නෝනා එම්බ්‍රොයිඩර් රාමුවට හරි ගස්සලා රෙද්ද හොඳට ඇදලා හරි ගස්ස ගන්නකම් මහන්න පටන් ගන්නෑ. ඇද ඇදිච්ච නැති රෙද්ද එම්බ්‍රොයිඩර් එක එන්නේ නැහැ. ඒක එක එක වෙලාවට එක එක පැති වලට ඇදෙනවා. එතකොට අන්තිමට හදපු මල ඇඳපු එම්බ්‍රොයිඩර් කරපු එක හරියට එන්නේ නැහැ. ඉස්සලා මවුන්ටන් තියෙනවා. ඒ මවුන්ටන් තමයි අපේ අද නැති වෙලා තියෙන්නේ. මවුන්ටින් කරන්න බෑ කියන වයසට ගියාට පස්සේ. මවුන්ටින් කරන්න බෑ ලෙඩ වෙච්ච වෙලාවට. මවුන්ටින් කරන්න බෑ මරණ මොහොතේ. මවුන්ටින් කරලා තිබ්බොත් අර මොහොතේ හරි ඕ මොහරි ඒක ටිකක් එහෙම අඩු ආරයි. පාලනයක් ඇතද තියෙනවා. ඉතින් ඒ ටිකට ගොඩාක් අල්ලනවා. අපි එක එක පරිසර වෙනස් වෙනකොට ආහාර ක්‍රම වෙනස් වෙනකොට කාලසටහන වෙනස් වෙනකොට ඒ ආනාපානිය අපිට දක්වන ඒ නතු භාවය වෙනස් වෙනවා. ඒ නිසා ඒ ටික ඒ ඒ මූලික පරිශ්‍රණ ටිකේ ග්‍රවුන්ඩ් වර්ක්ස් කරන්නේ නැතුව ගත කරන ජීවිතය කියලා කියන්නේ ඒක පුදුමාකාර බැලුවොත් මේ ආධ්‍යාත්මික පැතුවත් පුදුම නාස්තියක්. අපි ඒක කරන්නේ නැති මොකද අපිට මේ ගෙවල් වල වැඩ කියනවා. වගකීම් තියනවායි කියනවා. චක්කුමයි කියනවා ඉඳගෙන ඉන්න බෑ කියනවා. ඔය මොනවා කරුවත් එන්න එන්න පුළුවන් වෙන එක නෙවෙයි වෙන්නේ. එන්න එන්න කෙල වෙන එක තමයි. පොඩි කෙල්ලන් නම් කියදා කි ඉස්සරහට පුළුවන් වෙයි කියලා. මෙතන ඉන්නේ උංගා පොඩි උන් නෙවෙයිනේ. මෙතන ඉන්නේ 60 පිරලා හොට බිමන් වලට පස්සේ භාවනා කරන්න දෙන කට්ටිය. ඒගොල්ලෝ තවත් කියනවා වයසමදි කියලා භාවනා කරන තා වයසමදි කියලා. මේ ටික කරගෙන තියෙනවා නම් හැබැයි එකක් තියෙන මෙතන කෙරුවට පස්සේ ඒක හරි රසයි. ඊට පස්සේ දිගින් දිගට දිගින් දිගට මේක තමන්ගේ සබ්ජෙක්ට් මැටර් එක වෙනවා. ඉතින් ඒක උනේ නැති කෙනාට දොස් කියන්නත් හොඳ නැහැ. එයා ඊට වැඩිය වෙන මොකක් කඩේකට බැඳිලා කටයුතු කරන්නේ. ඒක නිසා මේකෙදි ඒ අරමුණ නතු කරගන්න එක. ඒකට හොඳ වචනයක් තව තියෙනවා මම හිතන්නේ. හැම හැම ශිල්පෙම තියෙනවා ඒ නතු කර ගැනීමට. ඒක දන්නේ නැත්නම් මේ ඒ ඒ දීගේ කන්න පුළුවන් දී කියන්නේ. ඒ හරියට යාදක රතන රත සමග පෑහීම නැත කියලා තියෙන්නේ. හැබැයි ලාකඩේ එහෙම නැත එකක් රත් වෙත අනික පෑහිත. දැන් තියෙන්නේ ලාකඩ පෑසිලි. ලාකඩ පෑසිලි යාදක රතන රත දෙක සමසම උනේ නැත්තම් හිත වැඩ කරන වේගයට ආනපාන වේගය ආව නැත්තම් ක්ලච් එක වදින්නේ නැහැ. එතකොට ස්ලිප් කරනවා. ලාකඩේ එහෙම නැත අපේ පැත්තේ භාෂණ කෙනෙක් මම යනකොට ඒ දවසක් සින්දු කී කිය ඉන්නවා යාදක රත් නොරත් සමග පෑහෙනු නොමැත ලාකඩය එහෙම නැත එකක් රත් වෙත අනික පෑහෙත මේ ලාකඩ පෑහිල්ල ඉතර අල්ලලා යන්නේ යකඩ පෑහිල්ල එවනේ ටික තල්ලන සාමාන්‍ය ප්‍රශ්නයක් සිව් කනපා හරක් සිව් සමාන කරන්න අද දෙවිතුනි yes ඒක සමාන කියලා ලොකු ප්‍රසිද්ධ සිද්ධාන්තව සිද්ධාස්සේ අර සම්පූර්ණ දින තරංගයක ස්ත්‍රෝ එකක් ඒක ඒක ඒක 105ක් දෙන්න ගන්නවා. ඒක මම අහන ප්‍රශ්නේ මේ ෆ්‍රීකන්සි අඩු ඉ ගැප්ස් කියන එක කොහොමද දුරු කරලා යනකොට සංස්කෘතික දෙයක් කරප්පයක් වගේ ඊවන් ෆෝල්ඩර් බලාපොරොත්තු වෙන සුවඳ දැක්කින් යනවා. ඒ එතන හරි ට්‍රාන්සිෂන් එකක් යනවා. අපි <clears throat> ලෝකේ ක්‍රියාවක් බලාපොරොත්තු වෙන ක්‍රියා මේ ලෝකේ නෑ ක්‍රියාවලිය තියෙන්නේ. මුළු ක්‍රියාවලියටම ඒක නමයි දීලා තියෙනවා. අපි හිතන ඒක වන් ෂොට් කියලා. වන් ෂොට් මේක පොඩි පොඩි ක්‍රියා ලපාශක් කියලා එකතු වෙලා හැදිලා තියෙන්නේ. ඉතින් අපි අරක මුළු එකම එකක් කියලා හිතුවම වෞස්ම ආශාසය ප්‍රසාසය අත ඊසු අත පාත් කරා කියලා කියනවනේ. ඔය සියලු වැඩට නතර කරලා අත උසන බැලුවොත් පේන්න පටන් ගන්නවා කාටුන් චිත්‍රයක අත උසන රාමු කීයක් අඳින්න ඕන. අතක් උස්සන එක කාටුන් එක වෙන්නන්න අපිට මේ අපිට පේන්නේ අත උස්සීම විතරයි. මැනිමේෂන් වෙලා පෙන්නන්නේ අපි මේකේ කෑලි කෑලි දැක ගන්න තරම් thin slicing of time කියන එක දන්නේ නැහැ. දැන් thin slicing of time කියාට පස්සේ හැම ඉවෙන්ට් එකම රූප රාප රාශියකින් සිද්ධ වෙන්නේ. ආස්වාසයක් සිද්ධ වෙන්නේ එක්ස්කලේටර් එකක් විදිහනේ පඩි නගිනවා. එතකොට එක හුස්මක මුලක් මැදක් අගක් තියෙනවා වගේ අර පොඩි කැලලකත් මුලක් මැදක් අගක් තියෙනවා. එක එක ඉවෙන්ට් එක ඉවෙන්නේ. හැබැයි අපේ හිත පොඩි කැලලෙත් මැද විතරයි අල්ලන්නේ. අගයි මුලයි අහුවෙන්නේ නැහැ මොකද ඒ තරම් ඉක්මනට මේක වෙනස් වෙනවා. මුදවට බලනකොට පේනවා මේ මැද 105ක්වත් නැහැ. මුලයි යගයි තමයි 95ක් තියෙන්නේ. ඒකේ තියෙනවා ඒකේ තියෙනවා ෆ්ලෝ එක. ඒකේ තියෙනවා ෆ්ලක්ස් එක. ඒකේ තියෙනවා මේ මේ ෆ්ලීටිං ෆ්ලීටිං යනවා. අර උඩ තියෙන දැන් තියෙනවයි කියපේක නැති වෙන්න පටන් ගන්නවා. නැහැ කියන එක ලොකු වෙන්න පටන් ගන්නවා. ඉස්සල තිබුණ තියෙනවයි කියන ගොරෝසු කැල ලොකුයි. එහා පැත්ත මෙහා පැත්ත අඩුයි කියලානේ. මුළු ආනාපානිය ආනාපාන පොඩි එකක් හරියි. හොඳට බැලුවොත් ඔය තියෙනවයි කියන හැප්පෙනවයි කියන ධාතු කියන කොටස අහසේ තරු ගන්නටවත් නැහැ. අහස තියෙන්නේ. නමුත් අහස පේන්නේ අපිට අපිට පේන්නේ තරු විතරයි. තරු ටික ඔක්කොම එකතෙන් කරුවොත් අහසෙන් කොච්චරක් වහන්න පුළුවන් මේ කියලා හිතනවා. 100ට එකක්වත් වහන්න බෑ. ඊට පස්සේ අහස දිහා බලන අපිට පේනවා දතර මැද තියෙන අවකාශය. අපිට පේන්නේ twinkle twinkle little star how i wonder what you are up above the laws high මොකද අනිපදේ නැත්තම් තමන් පිච්ච මල් ලිහිච්ච නිල් තනකොළ පිච්ච නියක් වගේ යහස අන්න බලන ලොච්චන ලස්සන දරයට කියලා අපිට සමන් පිච්ච ටික විතරනේ පේන්නේ. අපේ ඉඳුරන කවදාකවත් අතනමයි තියෙන ස්පේස් එක පේන්නේ නැහැ. මේ දැන් අවුරුදු 20ක්වත් නැහැ සයන්ටිස්ලාට මේක පේන්න පටන් අරගෙන. මේ black matter black energy, dark energy, dark matter තේරෙන්න පටන් ගන්න දැන් අවුරුදු සුළු ගානයි. ඒගොල්ලෝ මෙතෙක් ෆිසික්ස් කිව්වේ මේ 100ට එකටත් අඩු කොටස. ඒක බලපුවා මුළු ලෝකයක්. නමුත් අතරමැද ගැප්ස් බලන්න ගියාම ගැප් එකයි ප්‍රසිද්ධ ගැප් එකයි වැඩියෙන් තියෙනවද අපිට බලන්න ඕනේ නැහැ. අපි බලන්නේ පොසිටිව් එක විතරයි. අපි ඉඳුරන ගෝචර වෙන්නේ මේ තියෙන ටිකට. ඒකේ ඇන්ටිමැටර් එක දලන්න අපිට බෑ. ඒකට බුද්ධ ඥානය අවශ්‍යයි. දැන් මේ වෙස්ට් එකට වෙලා තියෙන්නේ ඒක දැක්කට පස්සේ සයන්ස් එක සම්පූර්ණයෙන් ඩිස්ප්‍රූව් වුණා. සයින්ස්ටයින් කිව්වලු මේ මල හොන්තු නොදක්කනම් හොඳයි කියලා. ක්වොන්ටම් ෆිසික්ස් ගැන කියලා එයා සම්පූර්ණ විරුද්ධ වෙලා තිනවා. තව සයන්ටිස්ලා දෙන්නේ කියනවා ඕක දැක්කේ නැති විදිහට දාන්නේ කියලා දැක්කට පස්සේ අර අයින්ස්ටයින්ගේ ධර්ම තේරම අවසක් තේරුණා. අයින්ස්ටයින් තිබුණේ කලප්ස් වෙච්ච මැටර් එක. shape speed ස්පෙસિෆික් ග්‍රැවිටි එකත් එක්ක එයා ගියේ. නමුත් ඒ දෙකක් මැද තියෙන හරිය. වෙන දෙකක් ගැටනකොට මැද තියෙන එක අල්ලන්න බෑ. ඒ වගේ තමයි අපේ හිතට අර ආස්වාස කියලා පේන්නේ. නිකන් පීරක් අත ගාගෙන යනකොට අපිට අහුවෙන පීර උඩ නැටි උඩ කටටික විතරනේ. අපි කවදාකවත් එක කට්ටක දෙපැත්ත අහුවෙන්නේ නෑනේ. ඒතර උඩ කට්ට විතරක් ගත්තොත් පීරේ සර්ෆස් එකෙන් කොච්චර පොඩිද? එෆිෂන්සි එක වැඩි වෙන්න වැඩි වෙන්න කට්ටේ පොඩ දැල්ල වැඩි වෙනවනේ. අපි අත ගන්නට අවු වෙන්නේ එච්චරයි. අපි ලෝකේ පීර අත ගන්නකොට අත ගන්නේ අමුතු දෙයක්. ඒකල අපි කියනවා පීරක් අත ගාවා කියලා. අන්තර පීරක තියෙන පැටර්න් එක දැකලා බලපු මනුස්සයෙක් කියාවේ මේ හැම කෙනාම කට උත්තර දෙන්නේ ඔහම තමයි. අන්තික බලාන බලාන ගියොත් අත ගෑ වෙන කොටසට වැඩිය ඒ දෙකක් අතර තියෙන ગેප් එක තණ්හාවේ කෘත්‍යය තමයි අන්නේ දෙක අතරමැද කෑල්ල ගැට දාන එක. අහුවෙන්න දෙන්නේ නැතුව හැප්පෙන කෑලි අතර යායමාවල පෙන්වනවා. ඒක ඒක එක එක කන්සිස්ටන්ට් පෙන්වනවා. අතරමැද කෑලි වල විශාල අන්ධකාරයක් තියෙනවා. විශාල අවිද්‍යාවක් තියෙනවා. විශාල මෝහයක් තියෙනවා. අපි ඒක යට කරනවා. මේ අත ගාලානේ කියන්නේ. මේ බලලානේ කියන්නේ කියන්නේ. නමුත් බුදුන් කියන හරි. ඔය බලපෑම නැවත බලපන් මොකද වෙන්නේ කියලා. නැවත බලපන්. බලන්න බලන්න බලන්න දැකපු දේ විපරිණාමිකුත් සිද්ධ වෙනවා. ඒ දේ ඇතුළෙත් තියෙන විපරිණාමය. ඒක ඒක අංශෝලත් සී වේගයෙන් කරකැවෙන වේගයක් තියෙන්නේ. ඒ අංශු දිහා බැලිල්ලත් අපිට සිද්ධ වෙන්නේ රික්තක් බලලා පුංචි කරලා අංශුවක් බලලා පරමාණුවක් බලලා පාටිකල් බල බල යන ඒ මේ බලන දර්ශනෙත් සියුම් වීමක් සිද්ධ වෙනවා. ඒක වෙන්නේ අනුපස්සනාවෙන්. අනු අනුපස්සන අනුව බැලීමෙන්. දැකපු දේ නැවත බැලිලින්. ඒකට තියෙන විරුද්ධ ධර්මය තමයි එක දේ නැවත බලන තියෙන කම්මැලිකම. නීරසකම. ඒ නිසා උතෙන් එනකොට සත්පුරුෂයා ඇතුළාන්තයක් දැක්කා, ගැඹුරක් දැක්කා, නොදැක දෙයක් දැක්කයි කියලා බලනවා. කාලකන්‍යා අසත්පුරුෂයා මගේ ඔළුව නිරංකාර වෙලා ගියා. මට මේ මොකද්ද අන්දමන්ද වුණා? මට තේරෙනවා මොකද්ද අප්සෙට් කියලා නැගිටලා විචාර කියලා අද්දේ කොහොමද ගන්න. ඒ කිය එකම දේ. එකම දේ බුද්ධ ශ්‍රාවකයා ලෑස්තිලා නේ එකනා මේක වාසියට ගන්නවා. අපි කියන සමාදම් වෙනවා කියලා. එළඹ වාසය කරනවා. අනිත් එක කියන අපි මොකද්ද වෙන්න පටන් ගන්නවා භාවනා කරනකොට ඔළුව තෝන්තු වෙනවා, ලංකාර වෙනවා, මොකද මොකද වෙනවයි කියලා. ඒ භාවනා නියම දියුණුවක් කියන්නේ. ඒ දියුණුව දියුණුව වශයෙන් අර්ථකථන දී ගන්න බැරි වුණොත් එයා බීචිකාවක් ඇති කරගෙන භාවනා කරන පොත් ලියන්න පටන් ගන්නවා. අද තියෙන භාවනා පොත් සේරම භාගයට තැබිච්චාල. මගට ගියාට පස්සේ තමයි මේ මම මාත් ගොඩක් කියලා තියෙනවා. භාවනාව ගොඩක් මහත් ලියලා තියෙනවා. ඒ ඔක්කොම පේනවා බලනකොට කවදාක සත්‍ය විස්තර වෙලා නැහැ. විස්තර කරන්නත් බෑ. විස්තර නිසා තියෙන බිස්නස් එකක්. සත්‍ය බලන්න ඒ ලියවිලි කියවිලි වැත්තක තියලා එකක් කරන මොකක් හරි ගමන්න දිගට බලන බලනකොට ඒක ආශාසයක් ඇතුළේ ආශාස රාශියක් තියෙනවා. අයක් ඇසවීමක් තුළ ඇසවීමේ ලක්ෂ ගණනක් තියෙනවා. යැවීමක් තුළ යැවීමේ ලක්ෂ ගණනක් තියෙනවා. ඒ වගේ තමයි නැනෝ ටෙක්නොලොජි එකදී දැන් හදන්නේ හදලා තියෙන්නේ. නැනෝ ටෙක්නොලොජි කියලා කියන්නේ ෆොටෝ එකක් ගන්න පුළුවන් නම් ඊටාම නැනෝ සෙකන්ඩ් එකට එක මිනිසෙක් වැටෙන වෙලාවක ගත්තොත් මේ ෆොටෝ ටිකක් ඒ ඒ ඒක කවදාකවත් දැකම නැති විස්තර ටිකක් දැක ගන්න පුළුවන් වෙනවා. මොකද හැම සිද්ධියක් අතරමැදම යටිපහුව වෙන අපේ දෘෂ්ටි පැවැත්ම කියලා එකක් තියෙනවා. පැවැත්ම ඉක්මවල අස්ස අස්ස බලන්න පුළුවන්. නැනෝ ටෙක්නොලොජි එකෙන් පෙන්වන්න පටන් ගත්තාම සත්ත්ව ලෝකයේ අවුරුදු කෝටි ගණනක එක කරලා තියෙනවා. දැන් තමයි විද්‍යාඥයාට මොනර පිළක නිල් පාට මතුවෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්. මොන පිළේ හැට මෙහාට වෙනකොට ඒක එහෙම ඇවිල්ලා තියෙන්නේ ඌ වෙල්වට් ෂේප් එක අරගෙන තියෙන නැනෝ ටෙක්නොලොජි එකේ. මොනර දන්න බොහොම කල් ඇතුව දැන් අපි තමයි දැනුයි දන්නේ. අපි හිතන එක අපේ නම්බුවක් කියලා නම්බුවනේ අපි මේ දෙක නොදැක්ක එකයි තියෙන්නේ. ඕනම දෙයක් තමයි දන්නවයි කියන එකක් අරගෙන සියලු වැඩ බහා තබලා ධර්ම ගෞරවයෙන් ශාසන ගෞරවයෙන් ඒක දිහාම බලනින්ද ඕනම දෙයක නිවන තියෙනවා ඕනම දෙයක නිවන තියෙනවා ප්‍රශ්න තියෙන්නේ මාග භාගයට වෙනකොට ඇස් නිලංකාර කරනවා ඊන්දාඩි දාන්න ගන්නවා වක්කාරයට එනවා බෝඩම් මොනොටොනිය කියනවා ඉතින් එතකොට නතර වුණොත් දැන් කවදාකවත් ඉන් එහාට යන්නේ නොයන්නේ අවිද්‍යාව නිසාම නැතුව ලෝකේම වසංගන ගතියක් නැහැ ඒ නිසා ඔය තියෙන ප්‍රකාශය හරි වටිනවා. ඒ වතුරු ගහලා බලනවා කියලා ඔකට කියන්නේ විසිතුරු කර බලනවා වතුරු ගහලා බලනවා විභජ්‍ය වාදේ කඩ කඩ බලනකොට තමයි පේන්නේ මේ අතර හැම පොතක් මෙහෙම වහලා තියෙනකොට හැම පිටු දෙකක් අතර මැදම ස්පේස් එකක් තියෙනවානේ. ඒක පොතේ ඉස්සරහ පැත්තෙන් බැලුවොත් නම් හිතන්න පුළුවන්. පිටිපස්සේ කොලයක් අල්ල කොන්ද පැත්ත බැලුවොත් ඇතුල් වෙන්නවත් බෑ. ඒකේ තනි ආයත තියෙන. අනිත් පැත්ත බැලුවොත් කොලේ කොලේ මෙහෙම ස්විස් ගාලා දිගාලා බලනකොට වෙනවා හැම පිටු දෙකක් අතරම ඇත්තටම පොතේ අන්තර්ගතයේ තියෙන්නේ පිටු දෙක අතරමද. පොතේ කන්ටෙන්ට් එක තියෙන්නේ කියන්න ඕන පණිවිඩයේ තියෙන්නේ පොතේ පිටු අතරමද. අපි සාප්පුවට ගිහිල්ලා පොත ගන්න පිට පොත්ත බලලා විතරනේ. ඉතින් සබුද්‍රයන් කියන යමක් ඔබ දිගහැරලා බැලුවොත් උඹට තේරෙන පටන් අරගනි මේ ලෝකෙ කියන්නේ මොකද්ද කියලා උඹ පිටලෙල්ල ලෙව කාලා. විහිරද විසරදකම් කතා කරන්න හදනවා. ඒ වගේම මොහොත පිළිසකට විසරද වෙනවා. නමුත් ඇතුළ බලපෑකන දන්නවා. මේ නිසා කොච්චරක් මේ දේවල් අල්ලන්න හදාන්නේ පිටලෙල්ල විතරක් ලෙව කාලාද? ඒ වන්සට ස්පාසුවක් නැහැ විවේකයක් නැහැ. ඉවසිල්ලක් නැහැ එකක් දිහා බලන්න. ඒ නිසා අපේ ගමන තියෙන්නේ සියල්ල දොඩංගඩිය පොතක් බදා ගන්න හදනවා කියන එක නෙවෙයි එක දොඩංගඩියක් අරගෙන ඒක විස්තර කිරීම තමයි සිද්ධ වෙන්නේ. අවසර ස්වාමීන් වහන්සේ පරයන්කේ ආනාපානයේ සංසිඳී ධාතුන්ගේ ක්‍රියාකාරකම් අත්විඳ ඇයක් පමණ ගත වූ පසු ශරීරයේ නැගෙන අපහසුතා නිසා ඉරියව් මාරු කළ විට සතිය නොබෝ වේලාවකින් පළමු තත්ත්වයට පැමිණේ. පසුව තවත් විනාඩි 30ක් 45ක් අතර කාලයක් පරයන්කේ සතිය පැවැත්විය හැකියි. මෙලෙස අතරමඟදී ඉරියව් මාරු කිරීම වරදක්ද? ස්වාමීන් වහන්සේගේ අදහස් දැනගැනීමට කැමැත්තෙන්. ඉස්ලා කතා කරපෙකමයි ඉදියා මාර්ගෙකට යන්නේ විනාඩියක් නම් ඉදියා මාර්ග කරලා පස්සේ විනාඩි 45ක් හම්බ වෙනවනම් ගම් බිස්නස් එකක් කතා කරනවා. එකක් දීලා 45ක් හම්බ වෙනවනම් ඉතින් ආක බිස්නස් ලාභයද පාඩුද කියලා අහන දෙයක් නැහැ. මොකද මගේ මොන දේ නැහැ. තෝල් කෑර කිසිම එහෙම අයිතියක් නැහැ. තෝල් කෑර තියෙන්නේ සත්‍ය ගාවන්නේ. ඉතින් සත්‍ය පැත්තෙන් ප්‍රශ්න දිහා බලන්න. එතකොට ওই ප්‍රශ්න ගොඩාක් අපි මේ අපි මොකද්ද වෙන එකක් දිනු කරන්න උත්සාහ කරනවා. දිනු මැක්සිමයිස් කරන්න හදනේ. සත්‍යයයි අපි දිනු කරන්න හදන කියනවනම් අන්තිම සරලයි. ඒකල ප්‍රශ්න ලිව්වත් කමන්නේ තමන්ම කියවලා බලන්න. එතකොට තමන්ගේ කමටහන් තමන්ටම සුද්ධ වෙනවා. මෙතන මේ තියෙන අපි මැක්සිමයිස් කරන්න. අපි දිනු කරන්න හදන්නේ සතිපත්තහනේ නොවේයි නම් ඉතින් දිගටම ප්‍රශ්න. ඒකයි මේ සිත්widetilde වටන් ගන්නකොටම කියන්නේ මේ වැඩසටහන සතිය පිහිටීමේ වැඩපිළිවෙලක්. සතිපත්තහන වැඩපිළිවෙලක්. ඉන් එපිට පරමාර්ථ ඉෂ්ට වෙන්න පුළුවන් ඒ අතුරු බල. නමුත් අපි නිතර මෙල්ල කරන්න ඕනේ සතිය මැක්සිමයිස් වෙනවනම් ඒක තමයි අපේ පරමාර්ථය. උපයනවා ඊගාපස්. ගරු ස්වාමින් වහන්සේ අද උදේ පරයන්කේ සිත අරමුණ සමග සමීපව පැවති අතර ප්‍රථමයෙන් ආස්වාසය ගොරෝසු වී ඉන්පසුව ක්‍රමයෙන් සුමට වී ගියේ. ඉන්පසුව අරමුණ දුර සිට නාසය ළඟින් දැනුණා. වේගවත්ව දැනුණා. ටික වේලාවකදී ආස්වාස් ප්‍රාස්වාස මුහුණ දකුණු පසින් දැනුණු අතර මුහුණ ඒ දෙසට හැරවී ඇති යාවක් දිස්විය. පසුව හුස්ම ක්‍රමයෙන් තුනී වී ගියේ. අද දින දෙවන පරයන්කේදී මෙලෙසම දැනී එක් අවස්ථාවක ආස්වාසේ මුහුණේ හරස් අතට ගමන් කරන බව විශ්විය. මෙම අත්දැකීම් වචනයට නැගීම අපහසුයි. ඊයේ කළ වාර්තාවක හුස්ම ගෙවන් වීම වෙනුවට එය තුනී වීමක් ලෙස નિවර්ධ විය යුතුයයි සිතේ. ইহත විස්තරය අනුව ඒ ආස්වාස ප්‍රාස්වාස 12 ආකාර ප්‍රතිකඩ වලින් කිහිපයක්. මේකට කියනවා ආකාර මඤ්ඤත්ති කියලා. අපි යමක් නම් කරන් ඉස්සල්ලා අපිට අවශ්‍ය නම් මේක වැදගත් දෙයක් කියලා අපි ඒක ප්‍රඥප්තියක් ඇති කරගන්න අපි ඔක්කොම නම් මේකට මේ නම දාමු කියලා. ඒ ප්‍රඥප්තිය ඇති කරන ක්‍රම දෙකක් තියෙනවා සංඨාන පඤ්ඤාති ආකාර පඤ්ඤාති කියලා. ඒකේ රූ සටහන. අපි හරියට ෆොටෝ එකක් අරන් කියන මෙන්න බලන්න මෙන්න මේකටයි අපි මේ නම කියන්නේ කියලා සටහන දෙනවා. නමුත් මේක කාලානුරූප වෙනස් වෙන හැටි දකින්නේ නැහැ. ඒකට ආකාර පෙන්නේ නැහැ නේ. ඒක නම් මේක වීඩියෝ කරන්න ඕනේ. වීඩියෝ කෙරුවට පස්සේ මේක ඇනිමේෂන් එකක් වෙනවා. ඒකට කියනවා ආකාර පඤ්ඤාතිය කියනවා. ඉතින් යම් වස්තුවක් අපි පිරිසකට ප්‍රඥප්තියක් ඇති කරනකොට සම්මුති කරනකොට සංඨාන පඤ්ඤාතිය ආකාර පඤ්ඤාතිය කියන දෙක හරහා තමයි යන්නේ. ඒක කම්පියුටර් සයන්ස් එකෙත් එච්චරයි ইনফরমේෂන් ටෙක්නොලොජි එකෙත් එච්චරයි අපේ මොලේ වැඩ කරන්නේත් එහෙමද. ඒ නිසා අපි ඉස්ලාම ආනපානට ගොරෝසු මොකක් හරි සටහනක් දෙනවා හොන්චි ලාව පැද්දෙනා වගේ දොරක් ඇරෙන්න වැහෙන්න වගේ ලොකු පුංචි වෙන්න වගේ කියලා ඊට පස්සේ කියනවා මේ ආකාරයෙන් දැන් මිනිහා යාළු කරගත්තා ආද කරගත්තා. ඒක කාලය හරහා බලනකොට මෙයාගේ විවිධ ආකාර පෙන්නනවා. ආනාපාන තුල විවිධ ආකාර පඤ්ඤාති තියෙනවා. ඒ තමයි මේ. ආකාර පඤ්ඤාති වලට යනකොට එයාට බාහිර බලවලින් බාධක නැහැ. දැන් මේ අරමුණට නිමග්න වෙලා. අරමුණ ඇතුලේ විස්තර. හැබැයි හිතුවේ නැහැ ආනාපාන මෙච්චර සෙල්ලම් තියෙනවා කියන. ඒක හරියට කියනවා නම් ඈත පළාතක පිටිසරක ඉන්න කෙනෙක් කොළඹ කටුගෙට යනවා. කටුගෙට යන්න පාර දන්නේ නැහැ. ඉතින් අපිට ගයිඩ් කෙනෙක් ඕනද අපි වගේ කෙනෙක් නුවර පැද්දෙලා එනකොට අපි ඉස්කෝලේ ට්‍රිප් එකක් එන්නේ. ඉතින් කවුරු හරි එන්න ඕන කොළඹ බණ්ඩ නගරයට පැමිණීමනේ. ඉතින් ඔන්න කටුගේ දැක්කා. ඉතින් කටුගේ දකින්නකම් කටුගේට යනකම් අපිට තියෙන ලොකු කුතුහලයක් මේ කොහෙද ඊට බයියේ කොහොමද කටුගේට ගිහලා ටිකට් එක කරගන්නේ කියලා. දැන් අරගෙන කටුගේට ගියාට පස්සේ මිනිහට මතක නැහැ බුද්ධුවම මේ අවුරුදු 6000කට ඉතරක් ඉස්සලා පෙන්නනවා. ඒකේ තියෙන එහෙම විස්තරයක් කියව කියව ඉන්නකොට එහා පැත්තට ගියාට පස්සේ තව එකක්. දැන් කටු ඇතුළට ගියාට පස්සේ හිතාපු නැති තොරතුරු මනසට කොච්චර හරි කටුගේ ඇතුළේ තියෙන කොළඹ මැප් එකක් වෙලා මෙතනයි කටුගේ කිව්වොත් දැන් මනස අන්තබන්ද වෙනවා. දැන් ඉන්නේ කටුගේ ඇතුළේද පිටත දන්නේ නැහැ. කටුගේ ඇතුළේම තියෙනවා සීතියමක් ලංකා සීතියමක් කොළඹ තියෙනවා. ඒක වෙනවා මෙතන තමයි කටුගේ කාර්ය අහනකොට මේ කටුගේ තියන්නේ කොහෙන්ද? බලන ගියාම ඔබ ඉන්නේ එතන තමයි දැන් කියලා. ඒ වාගේ මේක ඇතුලේ ආනාපාන ඇතුළේ මුළු ලෝකෙම තියෙනවා. ඒ සතහන් සාකාර ඇතුලේ. ඉතින් ඒක පෙනිච්චාම කොච්චර බය වෙනවද කියනවනම් කොච්චර සැකනද කියලා මේක ආනාපානෙට වැරදිලාද සතියට වැරදිලාද භාවනා වැරදිලාද කියලා හිතෙන තරම්. අපිට මතක නැහැ ආනාපානෙ ඇතුලේ ඉන්න බං. ඒ තරම්ම භාවනාව ප්‍රතිඵලදායකයි කියන එකයි කියන්නේ. භාවනා කෙරුවොත් ප්‍රතිඵල කියන එකේ තරම්ම පොල්ලෙන් ඔලුවට ගැහුවා වගේ. ඔච්චරලා දෙන අපේ භාවනාව අපි අදහන්නේ නැහැ අපේ සතිය ඉච්චර අදහන්නේ ඥානපනසල මෙච්චර ඉන්නේ ඒ බය නැති කරන්නයි බුදුහාමුදුර 84000 ධර්මස්කන්ධය දේශනා කරලා තියෙන්නේ පුතේ ඵලයන් එනකොට මෙන්න මේ මේ දේවල් දැකලා බය වෙන්න එපා මම මේ දැකලා කියන්නේ එහේ මේ හැම එකක්ම අපේ තේරවාද ධර්මයේ බුදුජාණන් වහන්සේ අර හනුම යනකොට හනුම බලන නිමිත බලන එකට නසතර තේරෙන්නේ නැහනේ ඌ පේන දේ කියන ගුරාට ගුරා තමයි මේකේ අදහස ගන්න ඒ වගේ ඒ යන කෙනාට තේරෙන්නේ නැහැ ඉස්සරහට දැන පස්සට දැන වමනට දකුණට හරියට වැරදිද ඇතුළද පිටද කියලා. ඒ නිසා කොතනක හරි සැකයක් එනවනම් භාවනා මාර්ගය අනන්ත එන්න පුළුවන් අධි ඉරිකෝ වගේ බාහිර තමන්ගේ අත්තරදින් සායන සැක සහ ධර්මයේ නිසා ඇති වෙන සැක. ධම්මොද්දච්චෙන්ද පුළුවන් බාහිරොද්දච්චෙන්. ඒ එන වෙලාවේදී තමන් ආනාපානට සම්බන්ධයි නම් පැටලිලා නැහැ. කොතනක හරි නැවත ආනාපානට එන්න බැරි නම් එහෙනම් පැටලිලා. ඒ නිසා කන වෙලා අතාරින්න එපා. අත්තල අතාරින්න නැතුව තමයි විශ්වාස නම් මේ මම මේ හිතලුවක් නෙවෙයි. මනෝ විකාරයක් නෙවෙයි. ඊනෙන් නෙවෙයි. මේ ආනාපානෙම නම් මේක ඇතුලේ ඕවට දක් වෙන්න පුළුවන්. එතකොට පේන්න පටන් අර ගන්නවා. අපි මෙච්චර ලෝකයක් පෙන්වන්න පුළුවන් ආනාපානෙ අමතක කරලා අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන්. එහෙම ජීවත් වෙනකොට කෙනෙකුට කිව්වොත් මේ ආනාපාන ඇතුලේ මේ සියලු සුබ සාධන තියෙනවායි කියලා ඒ මනස උඩුබිම් බලන්නේ. මේ හුලඟේ කොහෙද සුබ සාධනේ? ඒක තියෙනවා මට ලොකු බැංක account එකක් තියෙනවානේ. මට රක්ෂණයක් තියෙනවනේ. මට මන්ත්‍රීතු මගේ ලියුම තියෙනවනේ. ඒවනේ අපි හොයන්නේ. ආනමනසොල්ල කියලා බැලුවට පස්සේ පේනවා ඉන්ද්‍රයන්සේ සඳහන් කරනවා සන්තෝචය පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච ආනපනසති සමාධිය සාන්තයි ප්‍රනීතයි පිටින් හොයන මොනවත් නැහැ අන්තිම සුඛ වේදනය ලෝකෙ හිතේ තියෙන සියලු ප්‍රශ්නට උත්තර තියෙනවා කියන්නේ හැබැයි මෙතෙන් ගියාට පස්සේ තමයි ඒක තේරෙන්නේ එතෙන් ධානකම් අර ආනපන යාලු කරගන්නකම් ආද කරගන්නකම් ඉතින් ඒක ටිකක් අර කැලේ ඉන්න කුළුමි හරකෙක් ගනනලා කීකරු කරලා නගුලකට දාලා බැඳ ගන්නවා වගේ අමාරුයි. අමාරු වුණාට පස්සේ පේන්න පටන් ගන්නවා මේක ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. ඒ කියන ඇදහිල්ල එන්නේ මේකේ මේ රටාන් ওই ආකාරවල සෑහෙන ප්‍රමාණයක් කමඨාන් සුද්ධ වෙලා සුද්ධ වෙලා ගියාට පස්සේ බය නැතු වෙනවා. මම ඉන්නේ ආනපන ඇතුලේ නම් ආයි කෙසේත් මං සැක කරන්නේ නැහැ. ඇතුලේ නැතුව කල්පනාවක නම් සුතමේ ඥානෙක නේන හොදලා කොට ගන්න බැරි වැරද්දකුත් තියෙනවා. අනපනේ අල්ලන්න උරගාලා බලන්න පුළුවන් තැනක ඉන්නවනම් යෝගාචර ගන්න තියෙන එනම් මගේ පාර හරි ඒකාන්තයෙන් මේකට ගැන ප්‍රතිපදා කියලා ප්‍රතිපදා කියන දවසින් දවස දියුණු වෙනවා. මම කරන්න තියෙන්නේ මේක කඩා ගන්න නැතුව දිගට කරගෙන යන එකයි. ඒ නිසා අනපනේ ඇතුළත මේගේ විවිධ දේවල් දකින්නයි කියලා කියන්නේ සුද්ධ භවනා දියුණුවක්. හිත ඉදිරියට යෑමක් ඒ වෙලාවට කරන්න තියෙන්නේ අර ගොඩගොවියෙක් වැසෙන වෙලාව බලලා ජර ජර කුපරහ ගන්නවා වගේ කලදුතු කල වලහි ගන්නවා වගේ පුළුවන් තරම් බාධාන කර ඒ තොරතුරු ටික Tamanට ලැබෙන ක්‍රමයට අනුග්‍රහ කරන එකයි කරන්න ඕනේ. ආකාර වශයෙන් තේරුම් ගන්න ඕන ඉතින් දැන් අපි මේ දිගට උස්මක් කියලා කියනවා හරි අපිට බලන්න දුර ළඟ ඒකයි කියන්නේ තේරුම් ගන්නවද නැත්නම් බලාගෙන කියව ප්‍රමාණවත් නෑ ඇත්තට මේ බුද්ධ ජනසේ බය අරින්නයි වචන ටිකක් දීලා තියෙන්නේ. අපිට හිතා ගන්න පුළුවන් ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න පුළුවන්. ගුරුසු වෙන්න පුළුවන් සිව් වෙන්න පුළුවන්. ළඟ වෙන්නත් පුළුවන් දුර වෙන්නත් පුළුවන්. ඇතුළට වෙන්නත් පුළුවන් පිට. මේ මේකෙන් කියා ගන්න හදන බුද්ධ ජනසේ කියනවා එක්සෝස්ටි ලිස්ට් එකක් දෙන්න බෑනේ මෙතන. තලහ දහසක් දීලා කියනවා මෙන්න මේ වගේ දේවල් ටිකක් ඔබට පෙනෙයි. නැත්නම් අපි වෙනවා මේ මේ මන්ත්‍රය යන ඵලයා යනකොට යකෙක් හම්බෙයි යකෙනාට මේ මේක දීපන්. දේවනාවක දේවතාවකම ඒක දීපන් කියලා සුරංගනා කතා තියෙන අපි. තනිකර ඕකම තමයි විස්තර කරන්නේ. ඉතින් ඒ මිනිස්සයාගේ ඒ වෙලාවේ ස්ථානිත ප්‍රඥාව ඕනේ. ලයිස්තුවක දීලා යවන්න බෑ. එක්සොස්ටිව් ලිස්ට් එකක් දෙන්න බෑ. එහෙම නෑ එහෙමනම් බුදුහාමතුරු ගැලවුම් කාර්යයක්. සාස්ත්‍රුණ වංශය නමන්නේ කියන මේ රෆ් ගයිඩ්ලයින් එකක් දෙනවා. මෙන්න මේ විදිහට යනවා. ඔබත් ටිකක් කැපව කරපන් ඒ වෙලාවේ. you have to run a risk. Risk එක රන් කරනකොට අතවාසිය වැඩි. ජීපලයිස්ට් චෙක් කරනකොට සෙකන්ඩ් හෑන්ඩ් නේ. තමන් රිස්ක් එකක් කරනවා මේකත් වෙන්න පුළුවන් කියලා යනකොට එන්න ශක්තියට තමයි කියන ප්‍රතිශක්තිය කියන්නේ. ඒකට තමයි මේ තමන්ගේ සුද්ධ ලාභේ. ඒ වෙලාවට කැප කරන්න තියෙන කායයි ජීවිතයයිනේ. වෙන දෙයක් වෙච්චාවයි. ඉදිරියට යනකොට ඉන්න පටන් ගන්නවා මේ යකා ඔය කියන තරම් කළු පාට නෑ. බය වුණොත් බය කරන්නේ. දිගට යන්න ඕන. සනසතේ අපි පටන් ගන්නකොට වදානි යන්ත්‍රණ ආස්මාසි. මගෙන් දැනගන්න කරන යනකොට සමාල්ලාට එනවා තියාගෙන බැරෙන සමාල්ලාට ආනපානේ වර්ටිකල් වර්ටිකල් එක හොරිසොන්ටල් කියනවා. එතකොට ඊළඟ පටන් ගත්ත තැන වදාන් තියාගෙන බැරි වෙනවා. එතකොට ඒ වෙලාවට ඒක අවශ්‍යද නැත්නම් ඔබ සමහන් කරපළදී ඒ ඉන්දියාවල බලන්න සමාන නැත්නම් සාපේක්ෂ වර්ගී කරගන්න අත්ම ඒ වගේ නොපිට ප්‍රතිකරණ ඒ එතකොට තියෙන තමයි සැකනම් ආනපන හොයන්න. සැකන කම්මෝ ගෝචිකාගෝ යනවනම් චියර එකක් දුන්න කියන්නේ. ඉගෙන කාන්තාරේ යනකොට ගල් සාත්තුවක් යනකොට ගල් සාත්තු නායකයා රායසනාය ගලපදවන. එයා බලන්නේ උතුරු තරුව. කාන්තාරේ තියෙන මෙහෙ මිසිර එක නම් දකුණු තරුව. දකුණු දරුව කියලා කියන්නේ සදන් ස්ටයිල්. සදන් ක්‍රොස් එක. ඉතින් එයා ඒක බලාන යනකොට අපි හිතන දූවිලි වලාවකින් වැහිලා ගියයි කියලා මේ මුතුතරුව පේන්නේ. එයා කාටවත් කියන්න හම් වෙන දැන් යන්නේ අපේ දිශාවට ගියාට මට මම දන්නේ නැතුව යන්නේ කියන එක කියන්නේ නැහැ කන්ටියට. ඒ පුරුදු පාළ ගල් කවියක් කියාගෙන යනවා. දැන් මේ බලාකුළු බැස්සට පස්සේ ආයෙසරිය ට්‍රේස් කරගන්නවා. වැරදි නම් ඇලයින්මන්ට් එක හදා ගන්නවා. ක්‍රූ එකට කියන්නේ නැහැ. කට්ටියට කියන්නේ මම මේ යන්නේ දැන් පොට්ටෙට. මට යන්න ඕනේ උතුරට දකුණට උතුරට විරුද්ධව යන්නේ උතුරතරෝ බලබල යන්නේ දැන් මේ පැත්තට මම යමින් ඉන්නවා ඔන්න උතුරතරෝ නොපෙණී කියන්නේ නේද එයා එයා වෘතු පාට ගලකපිය පදවාගෙන යනවා අර වලාකුළු බැස්සට පස්සේ ආය ඔරියන්ටේෂන් එක හදනවා මිසක් ආ ඕනනම් කෝපයිලට් විතරක් කියනවා එහෙම දැක්වෙච්චාම මෙහෙම මෙහෙම කරපන් හැබැයි කාටවත් කියන්න එපා කියන්නේ ප්ලේන් එක යනකොට ඔරියන්ටේෂන් හතර බලකින් ගන්නවා ඒ කියන්නේ ප්ලේන් එකේ කම්පියුටර් හතරකින් පෙන්නනවා GSP තුනකින් කර කරලා පෙන්නනවා. පටන් ගත්ත එයාපෝට් එකෙන් හා ළඟ තියෙන එයාපෝට් එකෙන් කනෙක්ෂන් ගන්නවා. මෙල්වේ එක තියෙනවා, මැප් එක තියෙනවා. ඉතින් පයිලට් පයිලට් දන්නේ නැත්නම් කොහෙන් හරි කනෙක්ෂන් එකක් ආවේ නැත්නම් එයා අරකින් නැත්නම් මේකෙන් බල බල ඉන්නවා. හැබැයි පිටිපස්සේ කට්ටියට කියන්නේ කන බල්ලන් ගැහිලක් කියලා. එනවා heart attack. පිටිපස්සේ ඉන්න හරියක් ඔක්කොම මේ බයට දඟලන මිනිස්සුනේ මොනවාක් ගැන කෝපයිනෙත් කියනවා මෙහෙම වෙන්න පුළුවන් මේක වෙන බඳ මේකෙන් චෙක් කරපන් මේකෙන් චෙක් කරපන් ඉතින් එnde end end යා අර තියෙන බලන විචල්්‍ය සාධක වලින් විශ්වාසය යන අනතුරක සියාවක් නැත්තම් එහෙම නැත්තම් විතරයි යා හදිසි කර කතා කරන්නේ. ඉතින් මෙච්චරයි අපිට ජීවිතේ ඉතුරු වෙන්නේ. මේ වගේ වෙලාවක ගන්න විනිශ්චය විතරයි පෞරුෂත්වයේ කියන්නේ. එහෙම නැත්තම් මේ දන්න පාරක හදපු සුද්දේක පාරක හද සුද්දේක කාර්යයක දුක්ඛනමක් කියලා ඕන කියන්නේ නම්බුකාරකමද? අනේ පිස්සු ඊට වෙන ගල් කරත්තේ බදවන්නේ. ඒක කිසිම අරමුණක් කිසිම අමරයක් නැහැ. අපේ නම් මොකද්ද අපිට රිස්ක් එකක් දෙන්න ඕනේ. එහෙම එහෙම ලයිෆ් එකක් ගත කරන්න. ඒ රිස්ක් එකක් ආවට පස්සේ අහන්න කවුරක්වත් නැහැ. තීන්දුව ගන්න තීන්දුවට සානිකාවක් කියනවා. හරි ගියොත් ඩබල් පොසිටිව්. හරි ගියේ නැත්නම් ඉතින් කමන්නේ නැහැ. මොන කරන්නද මම ගත්ත තීන්දුවනේ. ඔන්න ඔකට තමයි ජීවත් වෙනවා. කියන්නේ අපි මේ තන්නේ කර කවුද හදව plan එකට සඳ උදේ පටන් ගත්තා. සිකුරාදා හැන්ද වෙනකම්. ඇදපන් වෛරෝ බර භාගය කියලා ඉතින් ප්‍රොපෝෂන් හම්බුණා කියනවා සල්ලි හම්බුණායි කියලා කියනවා ඒ සේරම උන්ගේ ගුණ හරප අපි වෙලා තියෙන එක්සෝස්ටිං ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් ඒ ජීවත් වීම නැහැ මේක ඒ නිසා ගේස්ත ග්‍රේන් යන්නේ පටි කියන්නේ පරිශෝත ගාමි යන්නේ බුදුසසුනේ මැප් එක පෙන්ලා තියෙනවා පුළුවන් තරම් ඒ අදිෂ්ඨාන ශක්තියෙන් තල්ලුවක් දෙනවා. හැබැයි උඹත් උඹත් කොමිට් වෙන්න ඕනේ. උඹත් රිස්ක් එකක් ගන්න ඕනේ. ඒක තමයි ඇත්තටම තීරවාදී කියන්නේ. තීරවාදී අවුරුදු 2600ක කඩන්නසු ඇවිල්ලා තියෙනවා. අල්ලගත්තා ඊගාවේ කරන්න බැටන් එක දුන්නා. ඊගාවේ කරන්න දුන්නා හැම කෙනාම මේ ඇඳව පාර කියන්නේ නැහැ. එයා ඒ වෙලාවේ එක්ස්ප්ලෝරේෂන් එක්ස්ප්ලෝරේෂන් කර කර ඒකනේ එන්නේ එන්නේ සාසනේ පොත් වැඩෙනවා, දියුණු වෙනවා, ගුරුකුල මත එනවා. ඒ ඔක්කොම ඔරිජිනලි ඒ යම් කිසි ප්‍රශ්නයක් ආව විසඳගත්තට පස්සේ බුදුන්ස කියන එක නොකිය ඉන්න බෑ කියලා. එම රිස්ක් එකට ගිහිලා රිස්ක් එක බේරගත්තට පස්සේ අඩු ගානේ භාවනා කරන කට්ටියට කියනවා මට මේ වැඩක් වුණා. මෙන්න මේ විදිහ අසහනයකටපත් වුණා. අතිරණ තත්යකටපත් වුණා. මම මෙන්න මෙහෙම කරා. එතකොට මට අතිරණ නැතුණා කියලා න්යායට ඒක අදාළ නැවෙන්න පුළුවන්. නමුත් ඒකෙන් පෙන්වන්නේ මේක ඉස්සරහට යනකොට කැපකිරීමක් කරන්න තියෙනවා කියන්නේ. ගරු ස්වාමීන් වහන්ස ඊයේ කළ පරයන්කේදී සිත අරමුණත් සමග ටික වේලාවක් මෙනෙහි කිරීමකින් තොරව අවස්ථාගෙන ගියෙමි. මානසිකාර නොකලත් යමක ඇතුලේ සිට අනදීමක් කරන බවක් දැනුනි. එය හරියට ඉන්සයිඩ් කමෙන්ටරි එකක් වැනි. සක්මනේදී වම දකුණ මෙනෙහි කිරීම නැවත් නැත්. සක්මනේදී වම දකුණ මෙනෙහි කිරීම නැතුව කලත් ඇතුළතින් වම දකුණ වශයෙන් කතා කිරීමක් විවිධ දේ හඳුනා ගැනීම කරන බව වැටහෙයි. කතා කිරීම හා විවිධ දේ හඳුනා ගැනීම කරන බව වැටහෙයි. මෙම ඉන්ටර්නල් කමෙන්ට් සංඥාවේ යම්කිසි තත්ත්වයන් විදහා පායි. ඔය ඇත්තටම කොහොම හරි මේකේ අයිතිකාරය මම නෙවෙයි. මේකේ නේවාසිකයත් මම නෙවෙයි. විදහාකයත් මම නෙවෙයි වෙනමකගේ ගියා. නිසා පොඩ්ඩක් පැත්ත කරලා බලන්න ඕනේ ගේම යනවා. සම්පූර්ණ විද්‍රෝ කරලා බලන්න මේ ගේමක් යනවා. ඇතුළත සම්පූර්ණ ඊටපස්සේ අපි කරන්නේ මේ අනුන්ගේ ළමෙන්ට උප්පැන්න සාතික ලියන එක තමයි. මේක මමයි කෙරුවේ අනම්මනම් කියන බලපුවාම පුළුවන් නම් විද්‍රෝ කරලා බලන්න. කෙරුවා සම්පූර්ණ ගේම යනවා. ඉතින් ඒ සඳහා රූපවල තියෙනවා සංඥා. වේදනා සංඥා දිනවා සංඥා වශයෙන් දිනවා සංස්කාර දිනවා විඥාන දිනවා අපි ලයිබ්‍රරි ෂොට්ස් දාලා හරි ගේම් මැගසින් එක දුවනවා ඉතින් බුදුරජාණන් කියන්නේ මේක දැකින් නැතුව මේකේ මගේ කියනවනේ මේක විධායකයා මම කියනවනේ මේක නේවාසිකයා මම කියනවනේ ඉතින් ඊට පස්සේ මේකේ උඹ කියන්නේ නැති දෙයකට ගිය ගම උඹ ලස්සන ගයක් හදලා ගෙට ගිනි ගත්තට පස්සේ ඇඳන මිනිහෙක් වගේ අනුන්ගේ මගුලකට අයිතිවාසිකම් කිය කිය ඉඳලා ඒක උඹ කියන පාරේ වැඩ කරන්නේ නැද්ද දවසේ එනකොට සම්පූර්ණ පශ්චාත්තාවයක් යනවා ඔය මෙතෙන්දී පේනවා අදිෂ්ඨානයක් කරන්න ඕනේ අදිෂ්ඨාන නොකරන්න you should have an appointment to have a disappointment. හරි contradictory. අදිස්ථානයක් කරන ඊට පස්සේ මම කිසි දෙයක් අදිස්ථාන කරන්නේ නැහැ. යන අතේ යන්නලා බලන ඉන්නවා. එච්චරයි අපිට බැරි. ඕන දෙයක් අරයා වෙන්න මෙයා වෙන්න ඕන දෙයක් කරදායි. මොනවත් නොකර කිසිම චේතනාවක් පහළ නොකර නිකන් ඉන්නකොට බුද්ධම හිතෙනවා. මේකේ යට අණ්ඩ කරන්ට් එක දිහා බලනවා. යට දුවන සම්පූර්ණ ගේමක් දුවනවා. ඒක හරියට නිින්ද ගියාට පස්සේ හීන ලෝකෙක ඉන්නවා. නැත්නම් බීපු මිනිස්සෙක්, ඩ්‍රග්ස් ගත්ත මිනිස්සෙක් සුන්දර ලෝකයකට ගත කරනවා. ජීවන්සිකන පොඩ්ඩක් කීරම් කරලා බිව්වහම්මකෝ. ජොලියක් තියෙනවනේ අප්පා. සුරාවත්, එහි රසයත්, බොන පඬි දනන් මිස නොබන අවනන් කෙසේ දනිද්ද කියලා සංස්කෘතින් කියවා ඊට පස්සේ. <laughs> අපි ඉන්නවා භාවනාවට ඔද්ද නොම්බර් එකේ වෙබේ කෙනෙක් ඉන්නවා. මූණ දිහා බලලා කතා කරන මින් බලාගෙන ඉන්නවා. හැබැයි ওই කවිය කියන ඉඳ හිටලා. සුරාවත් හිරාසියත් එය බොන padi දනන් මිස නොබොන අමනයන් කෙසේ දනීද කියලා. මේ බීපණසේ දන්නේ ඇයි බොන්නේ කියලා. ඊවසේ තියෙන බිවට පස්සේ මේ බොහොම සූපුතු ගමනක් යනවා. මේ ජීවිතේ දින අඩදවර මොනවත් නැහැ. අවලකල ඉන්න පුළුවන්. හැබැයි මනුස්සයා දන්නේ නැහැ. මේක බාහිර දෙයකින් රසායනකින් වෙන්නේ හිත මේකට බැහැ එච්චරමයි දෝෂේ. එහෙම නැත්නම් මේකට දොස් කියන්න බෑ. භාවනා කරනකොටත් අපි කරන්නේ මේ කොන්ෂස් හිතලා කරන ටික ඔක්කොම අයින් කරනවා. අයින් කළා හැබැයි සම්පූර්ණ අවධියකින් සම්පූර්ණ අප්‍රමාදීව මේක දිහා බලනකොට පේනවා මේ වැඩක් යනවා. ඒ වැඩේ මම නේවාසිකත් නෙවෙයි මම විධායකත් නෙවෙයි මගේ ආණ්ඩුවට පිටලත් නෑ ඒකෙන් තියෙන්නේ මේ පැවැත්ම විතරයි අපි අලව්ව බෝ කරවීම කරන්න විතරයි ඒක තියෙන්නේ. ඒක මේ එක එකනාගේ සුපසිද්ධිය බලන්න එයා වගේ වෙලා නැහැ. ඒකට වැඩි ලොකු එජෙන්ඩා එකක් තියෙනවා. අපි කරන්න දන්නේ ඒ එජෙන්ඩා එකෙන් අපි ආසාවල් ඉස්ස කරගන්න. පුළුවන් වෙලාවක් තියෙනවා. පුළුවන් කාලේ හොඳයි. ඔන්න 60 පිරිච්ච ගමන් මම තියපන් කියනකොට දකුණ තියෙනවා. එකක් දිහා බලනකොට දෙකක් වෙලා පේනවා. ආ එතකොට ඉතින් ඔක්කොම ආයත තමයි. ඒසොට හැබැයි මේ වැඩේ යනවා දිගටම අපි ලව්වා රාගය උපද්දවනවා, ද්වේෂය උපද්දනවා, මෝහය උපද්දනවා, කේන්ති උපද්දනවා. අන්තිමට ඒ ඔක්කොටම වග වෙන්න වෙනවා. Taman හරියට දැනගෙන හිටියේ නැත්නම් කෙරුවේ මොකද්ද, කෙරුණේ මොකද්ද කියලා. ඒ වගේ මෙතෙන්ද ගිහිල්ලා පුළුවන් තරම් කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර අතර වෙලා මේකට විරුද්ධ වෙච්ච ගමන් අභිප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. අනේ මේ කාගේදෝ දරුවන්ට මෙතෙක් කල මේ උපන්සාසික ලියලා තියෙන්නේ. මගේ දේවල් වලට නෙවෙයිනේ මං කරදර වෙලා තියෙන්නේ. මට අහුවෙලා තියෙන්නේ මේ ණයට දීපු එකක්. ඒකට මං අයිතිවාසිකම් කියාගන්න මේක හැඩ කරන්නයි ලස්සන කරන්නයි පටන් අරගත්තේ. මේකේ ප්‍රයෝජනය මේකේ න්‍යාය පත්‍ර වෙන එක. ඒක තන්නේ කර මාරපාක්ෂිකයි. තන්නේ කර කෙලේශයක්. ඉතින් අපි හිතන්නේ මම හරි සුද්ධවංශයෙක් මම එන්නේ එන්න දිනු වෙනවා මම දරුවෝ හරියට හදනවා ආරක හදනවා මේක හදනවා කියලා නටන්න පටන් ගන්නවා මම නිකන් පෙඩස්ලයක් උඩ දාලා මම සුද්ධවන්තෙක් වෙන්න උත්සාහ කරනවා. ටික කාලය එහිනේ කරන්න පුළුවන්. 100 100ක්ම මැරෙන ඉවර වෙනවා මරණ මොහොතේදී. කරපු නාටකම පේනවා. දැන් මෙතෙන්දී මැරෙන්න ඉස්සෙල්ලා හොඳ සීලක ඉඳගෙන හොඳ ප්‍රතිපදාවක් හරහා පේන්න පටන් අරගෙන ඕන බලාපන්. ඕකෙන් ඔබට කිසිම පාලන ශක්තියක් නැහැ. එදාට තේරෙන පටන් අර ගන්නවා මෙහෙව් එකකින් අල්ලබදාන මේකට අයිතිවාසිකම් කියනට වඩා මේකේ ක්ෂය වීම දකින්න එක නිරෝධය දකින්න එක වැය වීම දකින්න එක මේක අතහැර දැමීම දකින්න එක තමයි නිවන කියන්නේ. ඉතින් ඒකට මෙතෙක් කල ආදරෙන් සාදරෙන් වඩපු එක දිහා කපල මර විනාශ කරන්නෙත් නැහැ. ආයේ පොහොර දාන්න නැතුව ඉන්නවා. ආහාර නොදී එහෙම පැත්තකට වෙන්න හදනවා. එන්නේ එන්නේ එන්නකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා. தත්ත්වය තිබුණට වැඩිය යම් පාලන தත්ත්වයකට ගන්න ඕන. 100ක් අඩ බෑ. ඒ නිසා හරීම බැලුව බැලමට නම් මේක මත් කරන, බය කරන ඩ්‍රැකියුලා ෂෝ එකක්. නමුත් කරනකොට තමයි තේරෙන්න පටන් අර ගන්නවා. අනුන් ගන්න පදයකට නටනට මේ ගත කරපු ජීවිතේට වැඩිය ඔබ පද ගහපන් මං අඩුවක් නටන්න තු ඉන්නවයි හරි කියන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක්. වෙන්නේ මොකද්ද? එතකොට අපේ පදේ තියා නටන්න පටන් ගන්නවා. හරියට නිකන් පරිසරය උඹට කන්ට්‍රෝල් කරන්න පුළුවන් වගේ ඉරිසක් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වගේ ශක්තියක් මොකක්දාවත් ක්ලේම් කරන්න බෑ ඒකට. ඒක ඕනෙත් නෑ අපිට අපිට තියෙන්නේ එකයි අපිට තියෙන්නේ පැමිණෙන දෙයට හැඩ ගැහෙන එක විතරයි. වෙනස් කිරීම වෙනුවට පැමිණෙන දෙයට හැඩ ගැහෙන්න නම් දැනගන්න ඕනේ අපි ඇඟිලි ගැහුවේ නැතුවට සම්පූර්ණ ඩ්‍රාමයක යනවා කියලා. ගරු ස්වාමීන් වහන්සේ සංස්කාරිතව ඇතිවන සෑම සිතුවිල්ලක්ම කෙලෙස් බව දේශනා ආශ්‍රයෙන් වටහාගෙන සිටිමි. මා පර්යන්කේ මූල කර්මස්ථානයේ සතිය පවත්වමින් සිටින විට විටින් විට අරමුණ මාරු. නාසයේ වම් කෙළවර ඇතිවන ස්පර්ශය දැනෙන අතර වරින් වර ශරීරයේ වේදනා තදගති වලට සති නිමිත්ත මාරුයි. වේදනා දැනෙන විට ඉබේම යම් යම් සිතිවිලි ඇති මේවා සිතිවිලි කියා මා හැඳින්නුවද එය මානසිකාර කිරීමක්ද එසේත් නැත්නම් විතක්ක ਵਿਚාරද යන්න පැහැදිලිව වෙනකොට හඳුනා ගැනීමට මට දුෂ්කරයි. වේදනාව ඇතිවන්නේ ධාතු වලින් සෑදෙන කාය ස්පර්ශය නිසා බවත් මේ මගේ කියා ගත නොහැකි බව හා මම නොවන බවත් ඇති වී නැති වී යන ධර්මතාවයක් බවද මම සිහි කරමි. ඒ සිතුවිල්ල ඉබේ හට ගන්නවට වඩා මා දැනුවත්ව සිතන බව මට වැටහි. එවිට ඒ සංස්කාරක ක්‍රියාවලියක් වේද. එසේත් නැතහොත් මේ වේදනානුපස්සනාවද මේ දිගටම අකණ්ඩව සිදු නොවේ. නැවත සතිය හුස්ම බැලීමට යොමු වේ. මෙම ක්‍රමය සතිය දියුණු කිරීමට බාධාවත්ද නැතහොත් එසේ වීම ගැන මසලකා සිටිය යුතුද? කරුණාවෙන් පාදා දෙන්න. ලසන ලසන විග්‍රහයක් තියෙන්නේ ඇසිය යුතු ප්‍රශ්නයක් කියලා කියතයි පළවෙනි වාක්‍යයමයි ප්‍රශ්න තියෙන්නේ. පළවෙනි වාක්‍යයමයි විස්තර කරන්න. පළවෙනි වාක්‍යය කියවන්න බෑ. සංස්කාරිකව ඇතිවන සෑම සිතුවිල්ලක්ම කෙලෙස් බව දේශනා ආශ්‍රයෙන් වටහාගෙන සිටී. ඒක වැරදි. සංස්කාර සියල්ලක්ම නැත්නම් ප්‍රාර්ථනා සියල්ලක්ම චේතනා සියල්ලක්ම කෙලෙස් නම් නිවන් ප්‍රාර්ථනා කරන එකත් කෙලෙසක් වෙනවා. ඒ නිසා අපි මේ බැදීට බැස්සේ සංස්කාර කියන්නේ වා කෙලෙස් බව දැනගත්තෙත් අපි මේකට චේතනාපූර්වක ආපු නිසා නිසා 99ක් නම් කතාව ඇත්ත. නමුත් එහෙමනම් නිවනට ඉඩක් නැහැ. ඒ නිසා අපි ඉස්සලා නිවනට යන්නේ කුසල ඡන්දයකින්. අපි මෙහෙවීමකින්. එහෙම නැත්නම් අපි කැපකිරීමකින්. ඒ කැප කරන්නේ මොකටද? ආයේ මෙහෙවීම නොකරන්නයි. ආයෝගේ කැපකිරීම නොකරනයි ඒක නිසා appointment have an appointment with disappointment කියන එක තමයි මේකට කියන්නේ. ඔය චේතනාව පහල කරපන් 100 100ක්ම බරපතල චේතනාව පහල කරන ආය චේතනාව පහල නොකරන්න. මේක හරීම self contradictory. it's ambiguity of the dhamma. ඒක නිසා අන්තිමට කියනවා දැන් ඔන්න මගේ ඊට විවේක වුණා. විවේක වුණාට පස්සේ ඔන්න ඉන චතර කියනවා. සංඥා පෙන්නනවා. වේදනාව පෙන්නනවා. ඒතකොට කියනවා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්ම නෙවෙයි කියන එක මම හිතලා කරන එකක්ද ඉබේ කරනවාද කියලා. අනිවාර්යයෙන්ම හිතලා කරන්න බෑ. හිතලා කරනකොට ඒක සංස්කාරයක්. නමුත් වාසනාවක් තියෙනවා. බුදුසෙන්ස කියනවා ටිකක් කාල කරනකොට ඔක ඇබ්බැහියට යනවා. ඉබේ කෙරෙන්න පටන් ගන්නවා නිවන කිට් වෙනකොට. ඒක මම උඹට අතවාසියක් දෙන එකක්. ඒක කරගෙන කරගෙන යනකොට හම්බ වෙන දෙයක්. ඒ නිසා පටන් ගන්නකොට චේතනාවක් ඕනේ. ඒ චේතනාව මොකටද ඊට පස්සේ චේතනාව නොකරන්නයි. ඒක තර්ක මනසට අහුවෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ තියෙන ඔය හරස් විරස් ගතිය දර්ශනයට කදාවත් ෆිලොසොෆිකට අහුවෙන්නේ කදාකත් මේ තීසීස් එකකින් එක්ස්පෙරිමන්ට් එකකින් කරන්න බෑ. කරන මිනිස්සයා දරගන්න ඕනේ වෙලාව හැටියට පාවිච්චි කරන්න. ආයුධය තමයි වාසියට පාවිච්චි කරනවා. අනික් වෙලාවට ඒක පොරදෙන සරකලා කටයුතු කරනවා. ඒ නිසා මේක පිළිබඳව ඉස්ලාම් මං කිව්වේ ඔය පෙරදිනේ විශ්වවිද්‍යාලයේ තිබුණා ගල්ලච්චුවේ ගහව පොතක්. මේ ඩිස්ප්ලේ එකේ දාලා. ඒ කියන්නේ ක්ෂණිකව නිවන් දැකීම එකේටි මග. ඒතරම කිසිම තිබුණ නැහැ බුද්ධඝම් කතාවක්. මට ඉතින් කොහොනිකම් හම්බෙන්න මොකවයි නිවන මොකද්ද කියලා හිතගෙන කියුවා. මේ ගල්ලච්චු ගහ පොතක්. කියවන කියවන කාට බනිනවා කියන එකේ කුණු හරපන තොපනතොට පිසු දෙයක් මේ පොත කියවන්නේ පොත් කියලා තොරපුල නිවන් දකින්න නිවන් දකින්න කියන්නේ වෙන වැඩක් නේ තෝ තවත් මේක කියවනවනේ මෝඩකම කියන එකේ කෙලවරක් නැද්ද ඒ පොතේ තියෙන හරියක් තියෙන කියවන එකට වැළලා. ඉතින් අපි ආසයි කියවන්නේ. අන්තිම පිටුවත් තිබුණා බලාපොරොත්තු සුන් වීම කියලා. නිවන කියන්නේ සියලු දෙනාගේ සියලු බලාපොරොත්තු සුන් වීම. ඉතින් මේකට කවුද බලාපොරොත්තු වෙන්නේ? එළියල තියුනේ ඔය ට්‍රම්පා ඇමරිකාවට ගිහිල්ලා පුදුම විප්ලවයක් කරපු මිනිස්සු මේ චරිතෙච්චර හොඳ නැහැ. පුදුම විදියට මහායාන බුද්ධාගම එලි කළා තියෙනවා. එයා කියලා තියෙනවා appointment have an appointment with the disappointment කියන එක තමයි සිංහලට දාලා තිබුණේ. ඔය ගුණතිලක මහත්තයා ලියලා තිබුණේ මේ බලාපොරොත්තු සුන්වීම කියලා. එනිසා කවුරු හරි බලාපොරොත්තුවක් වෙනවා නම් මගේ සියලු අනාගත බලාපොරොත්තු මට ඕනේ නැහැ. මට අනේ අදිෂ්ඨානයක් වෙන්න ඕනේ මට බලාපොරොත්තු නොවෙන්න මොනවා හරි කියලා. ඒකට බලාපොරොත්තුවක් කියන්න පුළුවන්ද නැත්නම් බලාපොරොත්තු නොවීමක් කියන්න පුළුවන්ද? මේක දෙන්නේ උඩ කරන්න බෑ. එකවර දෙන්නෙකුට ගන්න ඔබට ඕන ඔබ කරපන්. අනේ ඔබ කරපන් කියලා කාට හරි රෙකමන්ඩ් කරන්න බෑ. මොකද ඒ මනසේක ලෑස්ති නැත්නම් එයාට පේන්නේ කොහොනියක් වගේ. එයාට පේන්නේ සීදීනස ගැනීමක් වගේ. එසේ යා කැමති පුරුදුතාවට බලාපොරොත්තු ඇති කරන බලාපොරොත්තු සන්තෝෂ වෙලා. ඒ තව බලාපොරොත්තු කරන එක සන්තෝෂ වෙලා. ඉතින් හරියයි කියලා හිතාන යනවා. මුද්‍ර ජානාජේ ක්‍රමේ තියෙන්නේ නැස්චාත් වචන සුරා. අනිච්චං දුක්ඛං අනත්තං මේකට කරු කරන්න බෑ. ඒකට මෝරපු නැති මනුස්සයෙක්. අපි මේ මේ නිත්‍ය වශයෙන් බලන්නේ අනිත්‍ය දිහා. නිත්‍ය වශයෙන් අත නෑර බලනවා අනිත්‍ය දිහා. එනිසා මේ වචන වල හැම වෙලාවෙම මේක හොඳට අහුවෙලා තියෙනවා මේ ලියන එක කරාට පළවෙනි වචනයෙන්ම පළවෙනි වාක්‍යයෙන්ම තේරුම් කරලා කියනවා නම් සීල බලාපොරොත්තු නැති කිරීම තමයි සංස්කාර නොකිරීම තමයි කියන එක තේරලා කියලා ධර්මයේ. එහෙමනම් ධර්මයේ තුල නිවන නැහැ. ඒ නිසා සියලු බලාපොරොත්තු සුන් වීම කියන එක තමයි දල වශයෙන් කියන්නේ. මොකද එහෙම එකක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. එහෙව් දෙයක් ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඒක තේරෙන්න මේ තේරණයේ උපරිමයේ තමයි සංකාරූපික ඥානය කියලා කියන්නේ. සියලු සංස්කාරයන් વિશે උපේක්ෂකව බලනවා. ඒක ඒක රහත් මාර්ගයේම ඒ සෝවාන් වෙලාවක් නැහැ. අටුවචන් වහන්සේ කෙනෙක් රහත් වහන්සේගේ හිත තමයි ඊය දකින්නේ. එතන ඉඳලා තමයි එයා සංස්කාර නැති පැත්තට පිම්මක් ගන්න. ඉතින් යනකම්ම යම් බලාපොරොත්තුවක් යම් සේයාවක් යම් අභිමතාර්ථයක් තියෙනවා. හැබැයි එන්නේ එන්නේ එන්නේ ව ගෙවෙන පැත්තේ තියෙන. උදාහරණයක් වශයෙන් කියනනම් හිතට සංඥා රූප වේදනා එනකොට මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා හිත හිත කිව්වට පහු වෙනකොට ඒක ඉබේම වෙන්න පටන් ගන්නවා. මේ Tamange චේතනාපූර්වක සම්බන්ධකම් තුන වෙන්න පටන් ගන්න ඒක අතර ආසියක්. මුලදි කරනවා. ඒක නිසා මම දැන මට හිතෙන්නේ ওই ටික කියන තමයි මේක තේරෙන් මම මේ තේරුම් ගන්නවද අනනවද කියලා මට තේරෙන්නේ. අවුල් කරනවද නැත්නම් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනවද කියලා මට දන්නේ නැහැ. එතන අවබෝධ වෙනවා නම් ඇත්තටම බලාපොරොත්තු නැති කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන කෙනෙක් තමයි යන්නේ කියන භාවනාවේදී අවබෝධ වෙනවා ආයෙත් ඉතින් අර විදිහට පිළිවෙල තියන ආයෙත් ඉන්නවනේ ආයෙත් ඒක ඕද හොත මඩේ දානවා. හැබැයි මේ මඩේ දෑම හරහා විපරිණ පරිණාමයක් සිද්ධ වෙනවා. දවසින් දවස දවසින් දවස තමයි තේරෙනවා. මේකට දෙවන්නේක් සම්බන්ධ නැහැ. උඹේ ඇතේ ෆෝමියුලා එක තියෙන්නේ. උඹ ගොඩක් කැල්ලුවොත් ගොඩකට අහු වෙනවා. ටිකක් කැල්ලුවොත් ටිකකට අහු වෙනවා. නිසා ප්‍රයෝජනෙ සලකලා අල්ලපන්. අල්ලනදී ඔබ වග වෙන්න ඕනේ ප්‍රයෝජනයක් තියෙනවා. අද ඇල්ලීම ඇල්ලීම සඳහා අල්ලනව නෙවෙයි. අරයට පෙයාට පෙන්නන්න ඔප්පු කරන්න අල්ලන්නේ ඔබට යමක් ඕනේ නැතු ඉන්න බෑ. ඒ දේ ඕනේ. ඒ දේ නිකන් හම්බෙන්නේ නැහැ. මොකද අපි රජපෞල් වල නෙවෙයිනේ. අල්ලපන් අල්ලපු දෙයට අහු වෙනවා කියලා දැනගනින් කොරළ බබාගේ සෙල්ලමක් තියෙනවා. පතින් ගැහුවොත් අත අහු වෙනවා. කකුලෙන් ගැහුවොත් කකුල අහු වෙනවා. කොහොල්ල බබා මොකක් කරේ නැහැ. ගහලා පස්සේ කෝල් බබට දොස් කියන්න තමයි හැබැයි මට කියන්න තියෙන ටෙක්නික් එකක් පොල් තෙල් ටිකක් ගාගෙන කෝල් බබත් එක්ක සෙල්ලම් කරත් කමක් නැහැ කියලා. අපි අපි යන්නේ කොහොල්ලේ වත් එක සෙල්ලම දන්නවනම් ඉතින් අපේ අම්මලා හැම කොස්කිටිය කපන්න ඉස්සෙල්ලා පොල් තෙල් ටිකක් ගාලා පටන් අරගන්න. කුකු මේ කොරා මේ කො මේ කොස් මොකද කියන්නේ පොරොවිත් පොල් තෙල් ටික නැත්නම් භූමියලුත් ගන්න. භූමියලුත් ගන්න. කපලා පටන් ගන්න ඊපස්සේ කොස් තෙල් කොහොල්ල නොගෑවෙනව නෙමෙයි නමුත් පොල් තෙල් ගෑවිච්ච ඇතේ කොහොල්ල ගලවන්න ලේසි. ඉතින් කෙලින්ම අන හොදෝ දමඩේ දානවත් නෙවෙයි. පහු වෙනකොට පහු වෙනකොට මොකද්ද ඔය තෙල් වර්ගයක් තියෙනවා ඇතේ. ඒ කියන්නේ ඊට පස්සේ කොහොල්ල ඇල්ලුවාට ප්‍රශ්නකුත් නැහැ. ඒ ඒ ඇති අහුවෙන්නේ විපස්සනාකාරින්ද විතරයි. අතේ තුවාල නැත්නම් වසපාතෙන් අත දැම්මට බය වෙන්න දෙයක් නැහැ. රබර් ග්ලව් එකක් දාලා තියෙනවා මේ වයර් වල වැඩ කරාට බය වෙන්න දෙයක් නෑ. වයර් වලට අත දුගා බය වෙලා ඉඳලා බෑ. එහෙමත් ඔය අතරමැද එක දින මට හිතෙන්නේ මුළු ජීවිතේම එකම සවුන් සුන්දරත්වය ඔතන විතරයි මට තේරෙන්නේ. අනික ඔක්කොම හරිම මොනොටොනස් මට. මේ ආවල් දී ළඟා කරන්න හදනවා, අරක ගන්න හදනවා, මේක ගන්න හදනවා කියන එක ඒක නිකන් ළමාර ළමා වැඩක් වගේ මට පේනවා. මේ කිසිම බලාපොරොත්තුවක් නැත්තරකට මේ ෆුල් කාය ජීවිත නිර්පේක්ෂව යන්න ගියාම දවසම ජීවත් වෙනවා. සුමානෙම ජීවත් වෙනවා. මාසෙම ජීවත් වෙනවා. අවුරුද්දම ජීවත් වෙනවා. ජීවිතේම ජීවත් වෙනවා. කාටවත් නලවන්න, පිනවන්න කවුරු සරසන්න නෙවෙයි. අන්තිකේ කරන කරන වෙලාවේ මේ බුදුහාමර කියපු දේ ඇත්ත බව පේනවනේ. නිකම් අපි පච වෙලා කොන් වෙලා යනවා නෙවෙයි. ඒක දෙපැත්තෙම පේනවා මේ ගමන හරි කියලා. මොකද සංනිවේදනය කරන්න තියෙන අමාරුව. සංනිවේදනය කරන්න කියන්නේ කැමැත්තෙන් අහන්න කැමති කෙනෙකුට උනත් දෙන්න බෑනේ. අකමැත්තෙන් මුණින්නවලා තියෙන කල ගැන කතා කරන්න එපා. මේක හරියට සෙන් කුප්පියකට වතුර පුරවන්න හදනවා වගේ. කට හරි පුංචි. ඒෂා කරන්න ඕනේ නූලක් දාලා නූල දෙකේ කඳුළු කඳුළු බස්සන්න ඕනේ. එහෙම වැක්කිරුවට වැටෙන්නේ නැහැ. මොකද කට පුංචි වාදනයට වැක්කරලා පුරවන්න බෑ. මම මේ කියන කතාව තේරෙනවද? කටපුංචි වාදනයේ වතුර දානවනේ ඉස්සල පාන්තිරියක් දාලා පාන්තිර දිගේ මෝදු වෙන්න අරින්න ඕනේ. එතකොට මේ හුලම් පිට වෙන්නත් ඉඩ තියෙනවා යන්නත් ඉඩ තියෙනවා එහෙම ඊට මේ ටෙමිට පිරෙනවා. මෙහෙම ගිහිල්ලා දියල් එකට ඇල්ලුවාට කට පිර කටපුංචි වාදනයේ වතුර පිරෙන්නේ නැහැ. ඒ නිසා මේ ධර්මයේ තිබුණාට ඒක sannivedanayට අනිත් පැත්ත ලෑස්ති වුණත් අනිත් පැත්ත සාදර වුණත් හරියට ක්‍රමයක් තියෙනවා. හරියට මාත්‍රාවක් තියෙනවා. හරියට වෙලාවක් තියෙනවා. ඒ ටික විතරයි අපි කොච්චර සැටපෙන්වත් වෙන්නේ. ඒ නිසා ඔය හොදෝද මඩේ දැම්මට ඒ ඒව සංනිවේදනයක් වෙනවා. ගරු ස්වාමීන් වහන්ස ශුන්්‍යතාවය යන කුමක්ද ශුන්්‍යතාවයේ අත්දැකීම සඳහා අනුගමනය කළ හැකි භාවනා ක්‍රම මොනවාද සක්මනේ යෙදෙන විට පියවරක අවසාන කොටස දෙස හා ආනාපාන සති භාවනාවේ යෙදෙන විට හුස්ම රැල්ලේ අවසාන කොටස දෙස බලා හිඳීම මේ සඳහා සුදුසුද? පෙරවන් සරණයි. මේක ඒකටම උත්තරේ තියෙනවා හැබැයි ආධුනිකයෙකුට බෑ පියවරේ අවසානය බලන්න. මේ පියවර අවසානෙට අනිත් එක පටන් අරන් ඉවරයි. නමුත් ප්‍රස්වාසයේ අවසානය බැලීම ඊට විදිහ ටිකක් පිළිසිදුයි. ආශ්වාස ප්‍රශ්වාසයේ ආශ්වාසය අවසානයත් ප්‍රශ්වාසයෙන් ඩක්කලා පටන් ගන්නවා. මේ දෙක අතර වැඩි ඉඩක් නැහැ. ප්‍රශ්වාසයේ අවසානයේ හරි බොහොම නිකන් ඇඳාට ඉර බහගෙන යනවා වගේ ක්‍රමයට සිද්ධ වෙනවා. ශුන්්‍යතාවය මොකද්ද කියන එකට මේ කෙටි උත්තර දෙන්න බුණා මූල ධර්ම උත්තරයක්. මේ ඉන්දි ඉස්සලා කරා චූලශුන්්‍යත සූත්‍රේ ධර්ම අපි මේ වගේ රිට්‍රීට් එකක් කරා. ඒ බණ ඇති පොඩි ආමතුරු ගාවත් ඇති. කාටද අවශ්‍ය නම් ඒක අරගන්න ඒකේ ඒ බණ ආපේ කෙනෙක් මට ළඟදී ඊමේල් එකක් කරලා සෝහන්ස මේක පුදුම විදියට විස්තර නිසා අපි ආපු ගමන් ඊගාව තියෙන රිට්‍රීට් එකට මහා ශුන්්‍යත සූත්‍රේ කණ්ඩී. චුල ශුන්්‍යත මහා ශුන්්‍යත කියන සූත්‍ර දෙකම මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. ඒ ඊටාම දන තැනක ඉඳලා සරුවච්චන් වහන්සේ කපාගෙන අරගෙන යනවා. ඔබට දන්න ශුන්්‍යතාවය පෙන්ලා දීලා සාපේක්ෂ ශුන්්‍යතාවයෙන් අන්තිමට ඒක නිවන දක්වාම ගෙනියන හැටි. ඒක මේ ශුන්්‍යතා දර්ශනය කියන එක ගොඩාක් විස්තර වෙලා තින්නේ මහායානෙ තමයි තේරවාදේ ගොඩක් අඩුයි. ඒක දෙපොලක තුන්පොලක තියෙනවා මහා ශුන්්‍යත චූල ශුන්්‍යත මොක රාජ සූත්‍රයේ කීපයක තියෙනවා නමුත් ඒවා හුඟක් වෙලාට අපේ අටුවා යුගයේදී හැලිලා ඒ කියන්නේ ඒ හිස් බවක් නාස්තිකත්වයක් විස්තර වෙච්චාම බෞද්ධයා කැමති නැහැ බෞද්ධයාට ඕනේ මොකකින් හරි කල් මල්ල මල්ල කඩාවක් මල්ල වඩා ගන්නයි නිසා අනාත්මේ පෙන්වන ශුන්්‍යතෝ තුච්ඡතෝ රිත්තතෝ අනත්තතෝ පරතෝ කියන පද අපිට පේන්නේ කාලකන්නිපදවල. අවාසනාවන්ත දේවල්. ඒ නිසා ඒ ගැන අපි අපේ අටුවා යුගයේදී බය වෙලා තියෙනවා. මිනිසුන්ට මේවා කිව්වොත් මිනිස්සු කතෝලික ආගමට යයි. නත්තල් කණ්ඩයයි. ලිබ්බේ ගාවට යයි. ඒ නිසා අපි පැත්තේ මොනවාරි ගෙනියන්න මොනවාරි ටිකක් something something එකට ගිහිල්ලා තියෙනවා අටුවාව. නම් හොඳට හරි නරකට හරි සංස්කෘතිය තියෙනවා. ඒ කියන්නේ සංස්කෘත ඉන්ටර්ප්‍රිටේෂන් වල මහායානේ ශුන්‍යතා දර්ශනය උත්තරම දිනු කරා නාගාර්ජුන පාදයන්. දැන් ඒව දාගෙන දාගෙන එනවා සිංහලට. ඒ ඒ ඒ කාලය ඇතුළත මේ ඒ ශුන්‍යතා දර්ශනේ පෙන්වන පොත්වල ලංකාව පුම්බලා බැලලා තියෙනවා. ලංකාවතර වගේ සූත්‍රවල ලංකාව පුම්බලා ඔක්කොම තියෙනවා කියලා කිව්වට හරේ නෑ කියලා. ඒ පහුගිය දවස් පහුගිය දවස්වල මට ඒක සම්පූර්ණ ජෝක් එක මතක නෑ. විමල් වීරවංශ ගියානේ ආණ්ඩු පැත්තට. ඊට පස්සේ JVP වලට ගහනවා සීනෝ සීනෝ අඳින සීනෝ බට්ට නැතු අඳින්නේ. බට්ට යා පැත්තේ. දැන් සීනේ සද්ද නැහැ. අගේ තේරවාදීත් බට්ට පෑදයි. අපිට ඔක්කොම දෙන මෛත්‍රී බුදුහමසෝ දකින්න දිවි ලෝකෙට යන්න අර සැප ලබන්න බබෙක් හම්බ වෙන්න ඉංග්‍රීසි කරගන්න විතරයි බුද්ධ ධර්ම තියෙන්නේ. ශුන්‍යතාව ගත කරන කියම අපෝ ඌව කතා කරන්න හොඳ නැහැ. ඒවා නිකන් මේ ගෙවල් මේ ගෙවල් වල ඌව කතා කරන්න දුන්නේ මා කාලකන්ණි දේවල් නේ කියලා. අයින් කළා දාලාදී. ඒ නිසා අපි කතා කරන්නේ නැහැ. නමුත් පහුගිය අවුරුදු 20ක කාලය ඇතුළත අපේ ප්‍රධානම තේරවාදී ස්වාමීන් වහන්සේලා මේක මතු කරා. මම හොයාගත්තේ මේක දන්න මනුස්සයෙක් විතරයි තේරවාදී කියලා දන්නවා කියලා කියන්න පුළුවන්. මේක නොදන්න කතා කරන ඔක්කොමලා මේ වවාකට කෑමක් කරන්නේ. ප්‍රසිද්ධ ජනප්‍රිය බුද්ධ ආගමක් දිගේ යන්නේ. ශුන්‍යතාවට යැත්තු හරිය බයයි. කතා කරන්න බෑ. ඇත්තට මේක මේ සංවේදනය කරන්න අමාරුයි. නමුත් අර දවස් 10ක් විතර වගේ චූල ශුන්‍යතාවය කතා කරනකොට සර්වචනන්තේ ගිනින ක්‍රමයකට කරලා උදව් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මෝග රාජ සූත්‍රය කරා අපි මේ ඒත් ඒත් රිට්‍රීට් එක කරා ඒකෙත් සර්වචනාංශේ ශුන්‍යත ලෝකං අවිකසු මොකරාජ සදාසතෝ මච්චු රාජාන පස්සති කියලා ඔබ ශූන්‍ය විදිහට ලෝකෙ බැලුවොත් මායයට ඔබ පේන්නේ නැතුව යනවා කියලා විස්තරයක් කරනවා. ඒ නිසා ඒක අපි මේ වෙලාවේ වෙලා ගන්න නැතුව අපි පොඩි හාමුදුරන්ගේ ගව ඉල්ලමු. ගරු ස්වාමීන් වහන්ස රාගයේ බලපිදීම විපස්සනාවෙන් කරන ආකාරයත් සමතයෙන් කරන ආකාරයත් වැඩිදුරටත් පහදා දෙන්නේ. සමත විපස්සනා භාවනාව ක්‍රම දෙකේ වෙනසක් පැහැදිලි කර දීම ආධුනිකයන්ට වැදගත් වන හේයින් එසේද කරන මෙන් ඉල්ලන. ඒක ඇත්තටම මම මේ රිට්‍රීට් හැම එකේදීම මේ ප්‍රශ්නේ අහලා තිබුණා මේ තේ කාපිකේ මම කව ගොඩින්ම සමත විපස්සනා කියලා ක්‍රම දෙකක් නැහැ කියලා හිතානේ යෝගාවචරය කරගෙන යන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ. නමුත් ඉහළට ගියාට පස්සේ තේරෙයි සිටිපාදයට යන්න පාරවල් දෙකක් තියෙනවා. රත්නෝරා පාරයි 60න් පාරයි. උඩට ගිහලා පස්සේ දෙන්නම සිරිපාදේ තමයි ඉන්නේ මචං ඔබ කොහෙන්ද ආවේ මං ආවේ 60න් පාරේ ආ පිස්සු කතා කරන 60න් කොහෙද පාරක් තියෙන්නේ රත්නපුර පැත්තේ විතරනේ පාරක් තියෙන්නේ ඔබ දන්නේ මේ පැත්තේ පාරක් තියෙනවා ඔබ කොහොමද මං නැගිටින බලාගෙන ආ පිස්සු යකෝ නැ අත්මාවේ උතුරු දිහා බලන්න දෙන්න මුණ දිනකොට මූණට මූණ දාගෙන ඇවිල්ලා තියෙනවා උඩට යනකොට එක තැන තමයි යන්නේ ඒක නිසා යෝගාවචරයට ධර්මයේ තේරුම් ගන්නේ තම යන ගමන තේරුම් ගන්න සමථ විදර්ශනා ක්‍රම දෙකක් කියලා දැනගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක දැනගෙන ඉන්න ඕන ගමන යන්න කියලා නීතියක් නැහැ. මොකද අපි භාවනා කරන යනකොට සතිය වඩාන යනකොට අපි ගినాපු ඒ ජම්ම ගති වලට තමයි භාවනාව යන්නේ. ඒ නිසා අපිට ඒක හසුරවන්න හසුරුවන්න පස්සේ වෙලා තියෙන මේකයි කියන්න නම් හොඳයි. ඒ නිසා සමථ විදර්ශනා ක්‍රම දෙකක් නැත්තේ නෑ මම ඊයේ පෙරේද බණ දෙකේදී මතක් කරා සමත පූර්වංග විපස්සනා විපස්සනා පූර්වංග සමත ක්‍රම දෙකක් තියෙනවා. නමුත් ඒක තේරෙන්නේ නැත්නම් ඒක නොතේරීම භාවනාවට බාධාවක් කියලා හිතන්න එපා. ඕන තරම් කරන භාවනාවයි වැදගත්ම දෙයක තේරුණාට පස්සේ අරක තේරුම් ගන්න ඕන තරම් කල් තියෙනවා. පළවෙනි කොටසේ කියනවා රාගය නැත්නම් කාමයේ දිහාවට සමතේ පැත්තෙන් සහ විපස්සනා පැත්තෙන් පාවිච්චි කරන්න හැටි සමතෙන් කරන්නේ කාමයේ බැහැර කිරීමෙන් විපස්සනා කියන්නේ කාමයේ තේරුම් ගැනීම. තේරුම්ගෙන මිනිවිද යෑමයි. ඉතින් මේ දෙකෙන්ම මේක අයින් කරන්න පුළුවන්. අපිට පුළුවන් විස අයින් කරලා විසක් මගහරවල බේරෙන්න නැත්නම් විස වැදුනට පස්සේ ප්‍රතිවිෂක් දීලා විස අයින් කරන්න පුළුවන්. මේ ප්‍රතිවිෂක් දීලා කරන එක පස්සේ කරන එක මේ අයින් කරන්න පුළුවන් නම් හොඳයි. නමුත් මේ වුණත් විස වැදිලා තියෙනවා නම් බලාපොරොත්තු සුන් කරගන්න එපා ප්‍රතිවිෂක් දීමෙන් සනීප කරන්න පුළුවන්. නිසා තව ක්‍රමයක් තියෙනවා. අන්න ඒ වගේ උපක්‍රම දෙකක් සමත විපස්සනා තියෙන්නේ. ඒක නිසා සමත උපක්‍රම වල තියෙන පුළුවන් තරම් මග ඇරයාමක්. විපස්සනා උපසන් තියෙන්නේ මග ඇරලා යන්න බලන්න බෑනේ ආවොත් විනිවිදිනු. ඉස්සරහට ඉස්සරහ බේ නැවත නැවත එනවනම් හරහවලනවා. විනිවිද බලනවා. විනිවිද වලින් මෙමුත් පුළුවන් ඒක මේ බල බිඳ ගන්න. ඉතින් මේ ක්‍රම දෙකම යුගනන්ද කමේදී පාවිච්චි වෙනවා. නමුත් මේ මම යන්නේ සමතපාරේ මම යන්න ඕන සමතපාරේ කියලා විනිශ්චය කිරීමේ අයිතියක් හෝ මෙහෙවීමේ අයිතියක් යෝගාවචරය ගත්ත ගමන් අවුල වැඩි වෙනවායි කියලා මට කීත හැකි පහසුකම් වැඩි වෙනවට වැඩි වෙනවා. ඒක නිසා අද තියෙනවා ලෝකේ භාවනා මධ්‍යස්ථාන වල එක්ක සමත එක්ක විපස්සනා. ඉතින් දැන් සමත භාවනාව ගන්න තැන විපස්සනා යෝගාවචරය ගියොත් එයාකට නුසුසුසෙක් කියලා පශ්චාත්තාපෙලා පැනලා යනවා. එළවලා දාන්න. විපස්සනා භාවනාවත් අතර කියලා සමත කරන කෙනෙක් ආවොත් අයියෝ ඕනේ මේක කරන්න කියලා කියනවා. ඔය දෙකම නැහැ. ඉතින් මම බුරුමින් දැද්දි මම කිව්වා මම නීචර ගන්න පැවිදුනේ ඒක ලොකු ස්වාමීන් වහන්සේ සමථ විපස්සනා දෙකම උගන්වනවා කියලා. අර ජර්මන් හාමුදුරු කෙනෙකුට හුස්ම ගන්න බැරුව ගියා. එක භාවනාවක් නැත්තම් දෙකම උගන්වනවා. මේක හරියට පෙට්‍රෝලුයි ගින්දරුයි ළඟ තිබ්බා වගේ. මේ දෙකම බුදුහාමුදුරන් ආවව අපිට මතක නැහැ. ඉතින් මේකදී මම මේ උද්දුත කරන්නේ මේ අචාන්චා ස්වාමීන් වහන්සේ කවදාක සමථ විපස්සනා කරලා දෙකට බෙදුවේ නැති මේ මෑත කාලේට හොඳම ආචාර්යයන් වහන්සේ නමක් තායිලන්තේ. උන්වහන්සේ සතිය ගැන කතා කරා මිසක කිසිම දවසක මේ සමත භාවනා විපස්සනා භාවමකුත් නැහැ. පැමිණිච්ච දේ විග්‍රහ කරන යනවා මිසක් අය එnde ඉස්සරලා මම කරන්නේ සමත භාවනාවයි මම කරන්නේ විපස්සනා භාවනාවයි කියලා කියන්නේ යෑමෙන් වෙන්නේ නොගැලපෙන සංඥාවක් කරේ ළඟින් විතරයි. නිසා ඒක නොදැනගත්තයි කියලා ප්‍රශ්නයක් නෑ. නමුත් ධර්ම දේශනාවේදී දේශනාවලියේ විවිධ පැති වලින් එක පෙන්ලා දෙනවා. ඒ වගේ එක්ස්ට්‍රැක්ට් කරගන්න බලන්න නැතුව ඒකටම වෙලාව ගන්න තරම් ගත්තොත් වෙන්නේ මේක මේ අවුල් කරගන්න ඉඩ තියෙනවා වැඩි. ඒ නිසා අපි ඒක නැති වුණාට ප්‍රශ්නයක් නෑ කියන පදන් මේ ඉදිරියට යන්න කියලා මම යෝජනා කරනවා. ඈතිලි මේක සමත පූර්වංගම විපස්සනා පූර්වංගම සමතේ කියලා එකට කියන්නේ. කවදාකවත් දැන් අවුලක දරුවෝ එක්ක අම්මා යාළු කරගන්නවා තාත්තත් එක්ක තරහයි. දැන් බයයි. තාත්තත් එක්ක යාළුනොත් අම්මත් එක්ක බයයි. ඉවෙන සාමාන්‍ය පවුලක අම්මයි තාත්තා දෙන්නම ඉන්න පවුලවල. වෙස්ට් එකේ තියෙන සිංගල් පේරන්ට් ෆැමිලිස් එතකොට ඔය කොණ්ඩේ දෙපැත්තට වඳින්න බෑ කොණ්ඩේ තියෙන මිනිහට දෙපැත්තට වඳින්න පුළුවන් ඒ නිසා අපිට තියෙන්න ඕනේ මේ අම්මා එක රෝල් එකක් කරන තාත්තා තේ රෝල් එකක් කෙරුවොත් බෑ කරන්න. දෙන්න බෙදාගෙන කරන්න ඕනේ. අපේ අපච්චි සුප්‍රීම කෝට් ජජ් වගේ කාලා බලනවා මිසක දරුවෙක්ගේ මොනවද එකක් බලන්නේ අම්මා තමයි ගොඩ පෙරක දෝරුවයි සින සාරි පොටෙත් තෙල්ලෙනවා චරිචුරු ගානේ තම්මට ඔක්කොම අම්මට අම්මා හොඳට තෝරලා බලලා ඕනේ ටික විතරක් අපච්චිට කියනවා මම අපච්චිට කිව්වා ඊට පස්සේ හරි අපච්චි දෙනව නැති එක ඒක අම්මටත් කන්ට්‍රෝල් යන්නේ අපච්චිටත් අම්මටත් කන්ට්‍රෝල් යන්නේ නැහැ හැබැයි දෙන්න නැතුව පවුලක් කන්න බෑ. මේ ශාසනයේ සාරිපුත්‍ර සාංශේ මොකල්ලාන සාංශේ වගේ. සාරිපුත්‍ර සාංශේ ඕනම කෙනෙක් අවස් කිස් කරනවා, ශිපවලඳ ගන්නවා, කොහොමද කරලා ඌ සෝවාන් කරලා දානවා. මොකල්ලාන සාංශේ පරි පරි පරි ගන්න සෝවාන් වෙච්ච කට්ටිය විතරයි. ගේට්ටුවෙන් එළිය නෑ මට මට කවුරු කතා කරන්න වෙලාවක් නෑ. මම ළඟට එන්න තියෙන්නේ සාරිපුත්‍ර අනුමත කරපු කට්ටිය විතරයි. හරි ටෆ් ඉතින් මේ දෙන්න නැතුව බුදුහාමරණ සාධනය කරන්න බෑ. ඒ නිසා වම්ුණත් සව් දකුණත් සව් කියලා දෙකක් තියාගෙන හිටියා. දෙකේ එකකකින්වත් එක්ස්ක්ලූසිව්ලි යන්න බෑ කියන එක මතක තියාගන්න. කවදාකවත් යන්න බෑ. අපි මේ බයිසිකල් තනි රෝදේ බයිසිකල් එකක් ගත්තත් සර්කස් කරන උනාට තනි රෝදේ යන්න පුළුවන්. නැත්නම් රෝද ටික තියාගෙන තමයි බැලන්ස් එක අරගන්නේ. ඒ නිසා මේකේදී අර ඉස්සර වෙන තැන නැත්නම් වැඩේ පටන් ගන්න ඒක විතරයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඒ දෙන්න අතර හාමෝනිකක් එන්න ඕනේ නැතුව මේ අපි මේ මං සුද්ධ විපස්සක කියාගෙන යන්න හදනේ. මං සමතේ විතර යන්න හදන කියලා කියන්නේ නොදැනුවත්කම කියලා මට නම් තේරෙන්නේ. එහෙම යෝගාවචරයට අයිතිවාසිකමක් හෝ අඳුර ගන්න පුළුවන් ගතියක් වැඩේ වෙන්නේ ඉස්සලා නැහැ. එනවාසේ මේ සමත ක්‍රමයේ උඩට තිබෙන්නේ අන්තිම ජීවත්වන නිවන් ගන්න නිකර ගන්නත් ඒක පාවිච්චි කරන්නේ නැත්ද මේ මේ වගේ අත්හැරීම වගේ වගේ ක්‍රම පාවිච්චි වෙනවා සමත්කමේ ඉන්නේ ඒකේ කොහොමද මේ විපස්සනා සමතේ ලැබෙන නීවරණයන්ගෙන් තොර ගතිය తాවකාලිකයිනේ. ඊයේ දේ ආය ගන්නවා. ඒක හරියට ඔපරේෂන් එකට ඉස්සෙල්ලා ලෙඩා සීනති කරනවා වගේ. සීනති කරුවයි කියලා ලෙඩාගේ මනස අයින් කරන්නේ නැහනේ. පොඩ්ඩක් ඇනස්තටයිස් කරලා තියෙනවා. හැබැයි ඒ ඔපරේෂන් එකේ මෙච්චර වෙලාවට පස්සේ සී ආවෙ නැත්නම් ඒක හරි භයානකයි. ඒක නිසා ඇනස්තීෂියා කරන ડોක්ටර් එතන ඉන්න ඕනේ. එයා ෆස්ට් ග්‍රේඩ් ඇනස්තීෂියා එකක් දෙනවා නම් ඔපරේෂන් එකක් විතරයි local. Second grade third grade දුන්නොත් ඔපරේෂන් කරන ડોක්ටර් කියන්නේ මම අද කරන්න මෙච්චර වෙලාව යන ඔපරේෂන් එකට මෙච්චර වෙලාව ඕනේ කියලා. අතරමඟදී කිව්වොත් වැඩි කරන්න ඕනේ කියලා සම්පූර්ණ කොමිට් වෙන්න. ඇනස්තීෂියා ડોක්ටර් වගවලා ගන්නේ. එදී ඔපරේෂන් කරලා මෙච්චරකට පස්සේ ආයෙ ලෙඩට නැචරලි සිහිය එන විදිහ තමයි ඩෝස් එක තීන්දුව කරන්නේ. ඒකෙන් ඒ වෙලාවේදී ලෙඩට වෙලා වෙන බඩේ තේරෙන්නේ නැති වුණාට ඩබල් ඩෝස් වෙලා එනවා වේදනාව වෙනවත් එක්කම. මේ ඔපරේෂන් එකෙන් පස්සේ සිහිය එන වෙලාවේ චිත්ත ගුණ හරව ගියාගෙන නැගිටින්නේ සමහරවල්. නැගිටිනකොට හරි හරිම අමාරු තත්යකට එන්නේ මොනම දෙයක්වත් මතක නැහැ. තද වතුර පිපාසයි. ඉතපු නැත්තනක ඉන්නව ගැට ගහලා ඔපරේෂන් කරලා. ඉතින් එතකොට හරි රළුයි. ඉතින් සමථදී කරන්නේ අර ඔපරේෂන් එක යනකම් සප්‍රෙස් කරනවා මිසක් අයින් කිරීමක් කරන්නේ తాවකාලිකව. ඒක අපව වෙනවා. නමුත් ඒ වගේ తాවකාලික අයින් කිරීමක් කරන්නේ නැතුව ලෙඩාගේ සහයෝගය ලැබෙන්නේ නැහැ ඔපරේෂන් එකට. තේනවද මං කියන එක? නිකමට හිතන්නේ ඔපරේට් කරන්න කොටියෙක් නා. කියන්නේ ප්‍රභාකරන් නෙවෙයි කැලෙන් ගත්ත කොටිය. ඇනස්තයිස් කරන්නේ නැතුව කරන්න කිව්වොත් දොස්තරට මොනවද වෙන්නේ? අදිසි මරණ පරීක්ෂකයට ගිහින් වෙනවා දොස්තර ගැන බලන්න. ඊට හපම් මිනිසෙකුට සීයාවක් වෙනවා. මිනිසගේ ලෙඩ වෙන්න සනීපෙන්න ඕනේ. නමුත් එයාට කවදාකවත් මේ වේදනාව දරන්න බෑ. ඒ නිසා ඇනස්තයිස් කරලා සප්‍රෙස් කිරීමක් නේ කරන්නේ. සමතෙන් කරන්නේ වගේ සප්‍රෙස් කිරීමක් විතරයි. එහෙම එහෙම කරුවාට පස්සේ තියෙනවා සප්‍රෙස් කරලා වැඩක් කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. යම් යම් බැරි දේවල් අපි සප්‍රෙස් කරනවා. පුළු පුළුවන් හරි ඒකෝර කියනවා අනේ උඹට ඔබ දැනගනි මං කියන දේ කෙරුවේ නැත්නම් ඔබ සප්‍රෙස් කරනවා කියලා ඔබ අය කරතේ. ඒතර පුංචි වේදනා විනිවිදින්න පුළුවන්. ඒක සායක විපස්සනාවෙන් කරනවා. බැරි මට්ටමට එනකොට සමතෙන් ඉන්ජෙක්ෂන් එකක් දීලා එයාපොඩ් එකට ඒ කියන්නේ ඔපරේෂන් සීනේ මනුස්සයා මැරිලා නැහැ අතුරු දහන් උනායි කියලා කතාවක් තියෙනවා. දේශපාලන කාර්යයක් කියන්නේ මේ මනුස්සයා අතුරු දහන් වෙලා උස්සලා. මරලම නැහැ. මරලා කියන මට සාහිතියක් දෙන්න හැබැයි උගේ කැලෙත් නැහැ. ඒ වගේ සප්‍රෙස් කිරිල්ල තමයි සමතෙන් කරන්නේ. හැබැයි මේ දෙක මම කියන්නේ එකනෙකට වැඩි අරය උතුම් මෙයා පුංචි කියලා. ප්‍රයෝජනෙ සලකලා දෙක පාවිච්චි කරන්න ඕනේ. ඒක ඒ වෙලාවට පාවිච්චි කරන ටික මුළු යෝගාවචර සමච යෝගාවචර කියන්නේ කරපෙන්නේ නැහැ. ඒ වෙලාවට ඒ ටෙක්නික් ගන්න. ඊගාට ආයෙ විවසනා ටෙක්නික් එකක් ගන්න. ආයෙ සමත ටෙක්නික් එකක් ගන්න. එක එක ස්ට්‍රැටජිස් එකින් එකට මාරු වෙවි යන එක තමයි ගොඩක් වෙලාට සිද්ධ වෙන්නේ. ඒ ඉබේ වෙනවා සිද්ධ වෙනවා කිව්වොත් යෝගාවචරයට බරක් එන්නේ නැහැ ඔළුවට. නෑ මම මේක හදන්න ඕන කිව්වොත් යෝගාවචරය කල්ලාතෝ දැනගන්න මම සමථානිකයේද විපස්සනායකයේද මොකක්ද ඊගාට ගන්න ඕන ටෙක්නික් එක මම හිතා මේක too much කියලා යෝගාවචරයට. ඉතින් it is you can't handle that. මම කියන්නේ මම අපි මේ දේශනා කරන සංගරේ ඇත්තටම විපස්සනා ක්‍රමය පටන් ගන්නවා කියන්න බෑ. අපි දන්නේ අපි පටන් ගන්නවා පේන දේ. කොහොමද මේ අංගලෙන්න? දැන් ආසාසියේ මෙතන බලන්න කලින් මමලට මිත්තක් අපි පහළ වුණොත් ඒ නිමිත්තේ ගිහිල්ලා සමාධිගත වෙන්න ඒ නිමිත්ත නොකරලා දෙන්නේ නෑ නෑ අපි කරන්න හදන්නේ සමථ විපස්සනා ඉඳලා නිමිත්ත සප්‍රෙස් කරන්නේ නිමිත්ත ලැබීම වාසියට අරගෙන අරිට වැඩි ආනපනතිය ලඟ ලබන්න. ඒක තව තව නිමිත්ත ලොකු වෙනවා. නිමිත්ත ගන්න සුබ මංගලයක් විදිහට. හැබැයි ඒක නිසා ආනපනේ පාවා දෙන්නේ මේක වාසියක්. මේක මේ මේ භාවනා කරන යාගනිෂන් මැෂින් එක දාන්න. යාගනිෂන් අපිට මට භාවනා හොඳයි. අනේ යාගනිෂන් මැෂින් එකට වැඳ වැඳ ඉන්න. ඒකෙන් අපි වාසිය අරගෙන තව තව ආනපනට ලඟ වෙනකොට වෙනකොට නිමිත්ත තව තවත් ප්‍රකට වෙනවා. නැත්නම් අර ආනපානේ පවදලා නිමිත්ත පැත්තට යෑම කොහොමද සමතන මේක ඇත්තටම වැරදි ටෙක්නික්. සමතෙත් වැරදි, පසනාවෙත් වැරදි. ඒ නිමිත්ත වැඩෙන්න හේතු සම්පාදනය දෙන්න ඕන. හේතු සම්පාදනය ආනපන වැඩි ලං වෙලා බලන්න ඕන. උච්චන්න බලන බලනකොට බලනකොට මේක හොඳට මේ පොර ලැබිලා ගින්දර දර ලැබිලා ගින්දර වැවෙනවා වගේ වැවෙනවනම් ඉතින් ඉබේම මේ නිමිත්ත තමයි ඇදලා ගන්නවා. ඒක ආකර්ෂණය එන්නේ තමන් කරලා නෙමෙයි. ඒකේ තියෙන ඒ කාන්තිමත් බලයට ඇදලා යනවා. ඒක සුද්ධ ලාභයක්. ඒ සුද්ධ ලාභයක් කියලා කියන්නේ අර දරා ගන්න බැරි වේදනා ඔක්කොම ටික අයින් කරගෙන අපිට ඒකට යන්න පුළුවන්. හැබැයි සමාධියේ ඉඳද්දි භාවනා කරන්න බෑ. විපස්සනා වෙන්නේ නැහැ. සමාධියේ ඉඳද්දි අනිච්ච දුක්කට ඉල්ල වැටෙන්නේ නැහැ. සමාධියේ ඉඳද්දි ඇසි තැටිය පේන්නේ නැහැ. හැබැයි ගමනේදී හොඳ අම්බලමක් හම්බනවා. හොඳ රෙස්ට් හවුස් එකක්. ඒ ඉතින් අර අතරමැදි හම්බෙන්නේ එක හරි ලොකු වටිනකමක් තියෙනවා. ඊට පස්සේ එළියට ආවට පස්සේ ආයෙ ෆ්‍රෙෂ් ආයෙ ගම්මක් යන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ මේ එක්සෝස්ටඩ් නම් ආයෙ සමාධි නිමිත්තකට නැත්නම් ධානයකට සමවැදිලා ආයෙ ඉස්සරහට යන්න පුළුවන් ඒක මේ දැනින් තන කැම්පස් කරා කන්දක් නගිනවා වගේ වැඩක්. ස්වාමීන් වහන්සේ එතන නිමිත්ත කියලා මේ අදහස් කරනවා. මහත්ය බඳා කරේ මම කිව්වේ නෑ වචනේ. මම මහත්ය වෙනුවෙන් කතා කරනවා නම් අපි නිමිත්තර ගන්නේ ආනාපානේ. ආනාපානෙට සමවැදුණු බව දැනගන්න හිතේ ප්‍රභාසරේ පේන්න පටන් ගන්නවා. නීවරණ අයින් වෙච්ච බාට ප්‍රභාසරයක් වෙනවා. ඒක ලයිට් වෙන්න පුළුවන් ලයිට්නස් වෙන්න පුළුවන්. සවුන්ඩ් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ভাইබ්‍රේෂන් එකක් වෙන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් නිමිත්ත කියලා හඳුනාගෙන තියෙන ලයිෆ් පර්සෙප්ෂන් එක විතරයි. ඒක අටුවාව බව පිළිගන්නවා. ආලෝකයෙන් නෙමෙයි කපුවට වගේ කළු පාටක් පේන්න පුළුවන් කියලා. ඒ සංඥා ඇතිට වෙනස් වෙනවා. ඒකෙන් පේනවා දැන් මේ ගමන හරි. එතන මොමන්ටම් එකක් යන බව පේනවා. මේ දැන් මම මේ ආනාපානෙත් එක්ක සම්බන්ධ වෙලා යනකොට මේ පැත්තේ ඒකට අනුග්‍රහයක් වශයෙන් ලයිට් පර්සෙප්ෂන් එක වැඩි වෙනවා. එනවා ভাইබ්‍රේෂන් එකක් වැඩි වෙනවා. නැත්නම් ගාල සවුන්ඩ් එකක් වැඩි වෙනවා. එහෙම නැත්නම් ඇඟේ ලයිට්නස් ඒ කොයි එකක් නිමිත්තක් වෙන්න පුළුවන්. ඒ නම් මේ මනස තෝරගත්තේ මොකද? මගම රැළේ මට දැන් කියන්නේ. දැන් මේ ළමයි වෙලා ඔක්කොමත් වෙලා දැන් කියනවා මට හිතන්නේ කළු පාට වැරදි. මේ ළඟ තියාගෙන. පුදුම කතාවක්. භාවනාවේදී ඇත්තටම ආලෝක සංඥාවක් තමයි ආශාව. අනේ එහෙම කිව්වනම් පූර්විකාවක් දාලා මට මට ඔය කඩාපනින්න වෙන්නේ නැහැ. එහෙම නැතුව ඉඳපුවාම මට මං හිතායට කළු පාට නරකයක් කියලා. ඒක පළවෙනිදට මම කියන්නේ ඉස්සලා නෙමෙයි මේකත් එක්ක කරගත්තේ වැඩේ. ඒක මම මගෙන් අහලා නෙවෙයි කියලා රෙව්වා. ඒකල මම දැන් කළු පාට කළු කපකට වගේ කියලා නරකයි කියවනේ මේ මාසේ හිතේ ඉඳලා උපස්ථාන දැන් හිතන් දෙන්න මට වැඩ ගන්න තියෙනවනේ මේ මාසේ. ඔක්කොම ජීවිතය දැන් අදම කැන්සල් කරලා මනුස්සයා තරහ වෙලා යනවා ඇන්ද. ස්වාමීන් වහන්සේත් තෝරන්නේ සුදු පාටපද. සීනවල ප්‍රශ්නයක් අහනකොට ඒක පසුබිමත් එක්ක කියන්නේ බෑ නැත්නම් මේ වයර් පාර වෙනවනේ. ඒක අටුවාව කියවන්න සෝත් මේ විසුද්ධි මාර්ගයේ අටුවාවේ තියෙනවා. ඒ නිමිත්ත මුතු වැඩ පෙලක් වගේ වෙන්න පුළුවන්, තරු වගේ වෙන්න පුළුවන්, අහස් කුරක් පුපුරන වගේ වෙන්න පුළුවන්. එහෙමම ගන්න එපා. කපු ඇටුලින් හදව මාලයක් වගේ එකක් වෙන්නත් පුළුවන් කියලා. එනිසා වැරද්දක් නෑ මේක තේරුවත්. මම ඉස්ලාම් සාමනන්සේ කතා කරපු දවසේ කවුන්ටර් සිද්ධ කිරීමේදී සාමනන්ස් පුරෝගේ සමත තමයි තමයි යන්නේ කියලා වගේ මනසේ කියනවා. ඒක ඒක බුරුම ස්වාමීන් වහන්සේ කියන්නේ ගුරුවරයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකට තියාගන්න කියලා ගෙස් කරලා. දරා ගන්න පුළුවන් කෙනෙක් නම් ගෝලයාට කියනවා මෙන්න මේ වගේ යන්නේ. එහෙම නැත්නම් එයාට කියන්න ඕන කමක් නැහැ. කමටහන් දෙන්නේ ඒ තමයි ගෙස් කරපු කමකට. හැබැයි 100%ක් හරියන්නේ. ඒක රිස්ක් එකක් තමයි. ඒ අනිත් එකන කියනකොට මෙන්න මේ ලක්ෂණ පේනවනම් මොකද කියන්නේ තමනුත් එකඟ වෙනවද යන්න හදන්නේ සතියට වැඩිය සමාධි චෛතසිකයට කැමැත්තක් තියෙනවා කියන. ඉතින් ඒක ෂෙයා කිරුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි වගකීම් වැරදුනොත් වගකීම ගුරු ගුරු ගෝලයට යන්නේ නැහැ. ඒ ගුරුවරයා ඇති වැරද්ද තියෙන නිසා පුළුවන් තරම් කරන්න ඒක ඩිස්කෂන් එකට තියාගෙන ට්‍රයිල් ඇන්ඩ් එරර් දාලා දාලා අරගෙන යන එක තමයි හැබැයි පොඩි පිළිගන්න වෙනවා විපස්සනාට බර කෙනා සමත කෙනා විපස්සනාට ඇදලා ගන්න ගතියක් තියෙනවා කියන්නේ කමටහන් දෙන්නේ ඕක හරි තමයි ඕක නතු මේකෙන් බැරිද කියලා. සමතීර කරුකරන එක නම් විපස්සනා එක්කනත් ඒ ඒක ඉන්ක්ලිනේෂන් එකක්. sorry ජීව නැතුව කරන්න බෑනේ. ඒ ගුරුවරයාට දීලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඒක නම් මම සුද්ධටම දැකලා තියෙනවා. විපස්සනාට කරුකරන එක නම් සමති ලකුණු පෙන්වනවා ඇනලයිස් කරනවා ඒක ලකිනවට බැරිද මම පැත්තට කන්සිඩර් කරන්න කියලා. නිකන්. හිතෙන් ඇජෙන්ඩා එකක් තියෙනවා. ඒක මොකද්ද මට දන්නේ නැහැ. මම මගේ සාමාන්‍ය තියෙන විපස්සනාවට අදිනව ගතියක් කියලා මම කියලා දෙන හැබැයි මගේ භාවනා හරි ගිය වෙලාවේ කත්රුවේ ගාවේ සමතේ හරහා මම නිල්ලබේදී උනේ එහෙමයි ඉතින් මම ඒ කියලාසේ ડોක්ටර් සනායකට බයින ඔබ වහන්සේ කරලා තියෙන එකක් අපි නම කරන්නේ ඔබ වෙන තාලයකට කියලා මම කිව්වා ඉතින් සප්ලයි ඩිමාන්ඩ් තියරි එකක් කියන්නේ ඉල්ලුම වැඩි පැත්තට ජනප්‍රිය වැඩි වෙන පැත්තට අරගෙන යන එකයි කරන්නේ කියලා ඇත්තට මේක කන්ට්‍රෝල් එකක් නෑ. ඒ වගේ ටිකක් දැන් අපි කියන්නේ පිරිමිගත්ත සලකලා කතා කරන කද්දී කාන්තයිති විනෝන කතා කරන කියලා මිනිස්සුගේ එක එක මත තියෙනවානේ. දැන් කාන්තයිති කතා කරන මනුස්සයා ඒ ඇහිම්ම නේ බලන්නේ. පිරිමියිතින කතා කරන මනුස්සයාට අර පැත්ත පේන්න තියෙන පිස්සුවක් කියලා. මේ පැත්තින් නේ කරන්න වෙන්නේ අර මනුස්සයා බයස් කියලා. ඉතින් ඒ එක්කනාගේ තියෙන likings and dislikings තමයි. එනවා ස්වාමීන් වහන්සේ වායුව සම්බන්ධව ඇත්තටම වෙන්නේ සමාධියකට යනවා ඊට පස්සේ ඉතින් ඊටවම හොඳට විපස්සනා එනසි ටිකක් එනවා ආයෙත් කියලා ආයෙ සමාධියක් පැවිදක් තුනක් එකවර ඉඳගෙන හිටියොත් ලස්සන දෙක මාරු වෙන හැටි නෑ ඒත් මේ වෙලා තියෙන්නේ මේකනේ පැය දෙකක් තුනක් ඉඳගෙන ඉන්න මට්ටමට යෝගාචර ජීුණු වෙනවා කියලා කියන්නේ ලොකු ගමනක් නේ එතෙන් දෙනකොට ඒ යෝගාචර මාරු සම්පහු කරලා ආධුනික මට්ටම් පහු කරලා ප්‍රශ්න තියෙන ආධුනිකයට ඉතින් එන කෙනාටම කිව්වොත් මේ මයිලකට ඉන්න සමත කට්ටිය විතරක් කියලා එයා දන්නෙත් නෑ Taman දන්නෙත් නෑනේ ඒ නිසා ආරම්භයේදී තියෙන්න ඕනේ නිකම් ට්‍රයල් රන් එකක් දාලා බලන්න ඕනේ. කොයි පැත්තටද යන්නේ කියලා. එතෙන්දී නිකන් ඕපන්නස් එකක් ගෝලයාගේ තියෙනද ගෝලයාගේ තියෙන්නත් ඕනේ. එතනදී ඇඩමන්ට් වෙනවා. හුඟ කෙනෙක් ඇඩමන්ට් වෙනවා. ඒක ඉතින් ඇත්ත කරන්න දෙයක් නැහැ. ඉතින් බුදු කෙනෙක් පහල වෙනකන් ඒ ඒ ප්‍රශ්න විසඳන්න විදියක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වම්මික සූත්‍රයේ පංච නීවරණ ඉවත් කළ ඇනත්තා විසින් ඊට පසු අවස්ථාවක නන්දිරාගේ ඉවත් කළ යුතු බව සඳහන් වේ. පංච නීවරණ වල යෙදෙන කාමච්ඡන්දයත් නන්දිරාගයත් අතර වෙනසක් ඇති බව මෙයින් අනුමාන කළෙමි. මේ පිළිවෙලින් කාමච්ඡන්දේ හා නන්දිරාගයේ සූත්‍රය යොදා ගැනීම පිළිබඳ පැහැදිලි කිරීමක් කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔය හැම කෙලෙසිකමගේ මට්ටම් තුනක් තියෙනවා. වීතික්කම භූමි, පරිඋත්තාන භූමි, අනුසය භූමි කියලා. ඉතින් අපි සීලයෙන් ගොරෝසු වීතික්කම භූමිය ඉක්මවනවා. ඊට පස්සේ පරිඋත්ථාන කෙලස් සමාධි භාවනාවෙන් අයින් කරනවා. මත ඒකෙම හේවණල්ල ඒක තව නියෝජනයක් ඉස්සරහට යනවා. ඉතින් ඒ ඉවර කරාට අරව 100%ක්ම ඉවර වෙලත් නැහනේ. නිවර්ණ වලින් අයින් කරාට ඒක తాවකාලිකවනේ අයින් කරන්නේ. අයින් කරනකොට පේනවා අයින් කරන්න පුළුවන් කියලා. හැබැයි පස්සේ බලනකොට මෙන්න ආයෙ ගෙට ගිහිල්ලා බලනවා ගෙදර බින්නියා ඉන්නවා. ඉතල කියලා බලනකොට ආය කාමච්ඡන්ද ඉන්නේ. එතකොට තීරුම් ගන්නකොට මෙයා తాවකාලිකව නැත කරන නෙවෙයි සමූල ඝාතනය කරන්න ඕනේ. රෙඩිකේට් කරන්න ඕනේ කියලා. ඉරිගේට් කරන්න බෑ මිනිහ අඟපතක අඩු පුම්බගෙන ඉන්නවා. ඉස්සලා අඩු කඩන්න ඕනේ. බල මරන්න ඕනේ. බල මරලා තමයි මේ බොක්සින් ගහනකොට 14 15 වෙනි රවුමේදී තමයි නොකවුට් එකක් දෙන්න පුළුවන්. 15 වෙනි දෙවෙනි රවුම් වල දෙක නොකවුට් කරන්න බෑ. ඒක හෙම්බත් කටේක විතරයි කරන්නේ. ඒතකොට තමනුත් හෙම්බත් වෙනවා. ඒ තියේදි කාගෙන කාගෙන කාගෙන කියලා අපකට එකක් දෙන්න පුළුවන් වෙන්නේ අන්තිම රවුන්ඩ්ස් වල තමයි. ඒ ඔක්කොම අර මුලින් ඉඳලා අරන් ගිය එක තමයි. ඒ නිසා මේ කාමරාගය අපිට ගහලා පෙන්නලා කියන එක තමයි කාමච්ච කාම මිත්‍යාචාරය කියන්නේ. අපිට පෙන්නලා කවුරු හරි තව කෙනෙක් සම්බන්ධ කරගෙන සමාජ නීති කඩාගෙන ලැජ්ජ බය නැතුව කරන දෙයක්. ඒ කාම ඡන්දේ කියන එක ඇතුලේ ගොජ දාන හොඳටම බේනවා. මේ ළඟින් ඉන්න කරන්න වසංගන ඉන්න පුළුවන්. කාම ඡන්දේ ඉන්නේ ළඟ කෙනාට පේන්නේ. හැබැයි Taman දන්නවා මට තරම් නැත්තරම් දැට කාම ඡන්දේ තියෙනවා කියලා. ඒකත් අයින් කරන්න පුළුවන් නිවන. ඒතකොට යට තියෙනවා නිදාගත්ත අනුසේ මට්ටම කාම රාග අනුසේ කියලා. ඒක තියෙන තාක්කල් ඕන තරම් ආයතන අර කාම ඡන්දේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේක අයින් කරන්න වෙන්නේ පෙති පෙති ගහලා. දශවද දීලා 32ක් වද දීලා තමයි අයින් කරන්න වෙන්නේ. මොකද ඒ තරම් අපිට සංසාරේ දෙතිසක් වද අපිට දීලා තියෙන නිසා ක්‍රමයෙන් තමයි මේක බිඳ බිඳ යන්නේ. ගරුතර ස්වාමීන් වහන්සේ දීපාමා සීමාතා කායි ආදී ප්‍රචලිත පොත් අතර අප මෞබිම පරිසරය කරගනිමින් රචිත Freed from Freedom නැමැති පොත කියවීමට වාග්ය ලැබිනි. එහි සඳහන් වන්නේ වීතිරිගල නිස්සරණ වනයේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් භාවනා පිළිබඳව ලිපි මාර්ගයෙන් උපදෙස් වමාරුවකි. එය මෙසේ ප්‍රකාශයට පත් කර අපාතරට පත් කිරීම ගැන පළමුවෙන්ම ස්තුතිවන්ත වෙමි. උපාසිකාවගේ තුනුරුවන් කෙරෙහි තිබුණු අපරිමිත විශ්වාසය සහ භක්තිය මනමින් එලි කරා. ඒ වෙනුවෙන් උපාසිකාව තුළ පැවති ශක්තිය සහ ධෛර්යයද පිළිබිඹුවේ. මා තේරුම්ගත් පරිදි මෙම උපාසිකාව උත්තරීතර සෝවාන් සකදාගාමි අනාගාමි ආදී ඵලයන්ට පත් වී ඇත. උපාසිකාව රහත්භාවයට පත් නොවූයේ ඇය ගිහි ජීවිතයක් ගත කරන නිසාද. මරණ මංචකයේදී උපාසිකාවට උතුම් වූ රහත්භාවයට පත්විය හැකිද යන්න පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මේක ඇත්තටම මම නිෂ්කර්මයට යනකොටම මුද්‍රණ වෙලා තිබුණා ෆ්‍රී ෆ්‍රීඩම් පොත. මට <clears throat> අනිත් ඊටත් ඉස්සලා කියනවනම් මම නිල්ලඹ ගියා. නිල්ලඹ ගිහලා භාවනා කරගෙන ඉන්නකොට මේ කවදා කවදා දෙන්න කවුරක්වත් ඇත්තේ නැහැ. මම භාවනාවක් දන්නෙත් නැහැ. කොඩින් මහත්තයයි කියෙත් නැහැ. මට නිකන් සැකයක් ආවා මේ මේ අනිවාර්යයෙන්ම සතිපට්ඨාන කිලෝ දවස් 7න් rahat වෙනවා. නැත්තම් අනාගාමී නැත්තම් අවුරුදු 7න් කියලා කියනවනම් සතිපට්ඨානේ මේ ආනිසංස ලබන්න මූලික සුදුසුකම් වශයෙන් සෝවන්වත් වෙලා තියෙන්න ඕනේ. නැත්තම් කොහොමද සාතික් කරන්නේ? කියලා වැසේ කමල්සිරි ආමසන්න කියලා කිව්වා. අවිනාශ මේ සතිපට්ඨාන බහින්දත් මූලික සුදුසුකම තියෙන්න බෑ නැත්තම් කොහොමද මේ දවස් 7න් කරලා දෙන්නේ කියලා. නෑ එහෙම එකක් නෑ කියලා. එතකොට මම ගියා. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ එහෙමනම් මේ මේ කරන කරන ඔක්කොම සෝවන් වෙන්නේ බෑ රහත් වෙන්නේ නෑ. ඔය කරන කට්ටිය බොරුව කරන්නේ හරියට කරන්නේ හරියට කරනවා නම් මේක වෙනවා කියලා. මට උත්තර ඇල්ලුවේ නෑ. එතකොට පොත ඇදලා ශ්‍රීදිරු පොත ඇදලා කිව්වා මේකේ පෙරවදන කියවන්න ඉංග්‍රීසියෙන් තියෙන්නේ කියලා බලනකොට it's one and the only way කියලා ඒක ලියලා තියෙනවා. මම දන්නේ නැහැ මේ පොත කවුද මොකක්වත් දන්නේ නැහැ. කියලා බැලුවට පස්සේ මේක හැබැයි කාටවත් දෙන්න එපයි කියලා තියෙන මේක ප්‍රසිද්ධ කරන්න නැති එකක් කියලා. ඉතින් මහත්තයා මේකට මහන්සිලා කටයුතු කරන නිසා බලන්න. බලලා ගියාට පස්සේ ලිවිවිල කියවනකොට බෝ මට ලියවු කසාය තුණ්ඩුවක් තමයි තියෙන්නේ මේකේ. කියවන කියවන යනකොට ඉතින් ඥානරාම සාංශේ මේ ඉන්නවයි ළඟ දැන්. මම දැකලවත් නැහැ, අහලත් නැහැ, මොකක්වත් නැහැ. ඊට පස්සේ මේ මං ගියා මීටර් කියලා ගිහලා කටුකුරුද සාංශේ හම්බෙලා හම්බුනාට පස්සේ මම කව මෙන්න මේ පොතක් කිව්වා. ඒක ඊටසවා කාටවත් අපි ඒක දෙන්නේ නැහැ. ඒක රහසක් වශයෙන් තියාගෙන ඉනවා මීටිකල අයවැය රහසක් කියලා. ඊට පොත තිබුණ හැබැයි මම ඊට පස්සේ මම බුතුම ගියාට පස්සේ මට ආමුදු කෙනෙක් ඇවිල්ලා මැලේසියාවෙන් හොරෙන් ගෙනල්ලා මට පොතක් පෙන්නලා කිව්වා. ෆොටෝස්ටැට් වලින් ෆොටෝස්ටැට් වලින් ෆොටෝස්ටැට් වලින් ගිය පොත. ඊට පස්සේ මම කව මේක මම කියවලා තියෙනවා කියලා. එහි මේක මුද්‍රණය කරන්නේ මම කිව්වා මේ චරිත වලට හොඳ නැහැ. කැමති නැහැ මුද්‍රණය කරන්නේ. පස්සේ මට ඉන්දියාවේ ඉඳලා එක්කෙනෙක් පොතක් කරලා දුන්නා. ඔක මුද්‍රණය කරලා. ඊට පස්සේ මම ඥානසාන්දර පොත පෙන් ලැහුවා මේක අපින් අවසර නැතුව මුද්‍රණය කරලා තියෙනවා. ඊට පස්සේ නෑ මම අවසර දුන්නා කිව්වා. ඒක අදාළ ජාරිත ඔක්කොම දැන් මැරිලා. ඒ නිසා ප්‍රශ්නයක් නෑ කියලා. ඊට පස්සේ පොත නැදිමාලේ අච්චු ගැව්වා. ෆ්‍රී ෆ්‍රීඩම් කියලා මේ ගවණේ යද්දී හලාකොම් මාත්‍යම ටීමේල් එකක් කරලා දෙනවා ස්වාමීන් වහන්සේ මේ ලිපි ගන්න දෙන පොත් ටිකේ මට පොතක් හම්බුණා ඒක ඔබ වහන්සේලාගේ මීචිතරණ තියෙන මම කන්න පොත තියෙන ඕන නෑර කියවන්නේ. ඒකේ පෙන්නනවා මේ කතෝලික පදනමක් ඇති ඉංග්‍රීසි තාට හැදිච්ච කොළඹ ඉන්න නෝන කෙනෙක්. ගෙදර මොකද ෆ්‍රස්ට්‍රේෂන් එකක් අහගෙන ඉන්න වෙලාවේ ගෙදර වැඩ කරන කෙල්ල වැඩට ඉන්න ළමයා එයාට කියලා තියෙනවා මම නම් මේකට මේකයි කරන්න කියලා. ඉතින් ඒ ළමෙන් අහනකොට ඒ ළමයා භාවනා කරන කියලා දෙනවා. ඊට පස්සේ හොයාගෙන යනකොට ස්වාමීන් වහන්සේ මතක් කළා ස්වාමීන්ට සිංහල ඉංග්‍රීසි බෑ ඥානසාරයට එමේ අම්මන්ට සිංහල බෑ ඥානසාර තමයි ලිපි ගන්න දෙනු කරලා තියෙන්නේ ඥානසාර සීසල තියෙනවා ලියුම් ටික ආරස්සා කරන්න ඕනේ කියලා අන්තිමට යනකොට පුදුම විදිහට ඒ දෙන්න අතරේ ලියුම් වලින් හොඳට තොරතුරු එළි වුණා පස්සේ තමයි පොතකට ආවේ ඉතින් ඒ ඒ සැකයක් තිබිලා තියෙනවා ඒ තිබුණත් ඒ භාවනා කරත් ඒ උපාසකම්ම පල්ලියට යන ගතිය තිබිලා තියෙනවා ආයෙත් ඔන්න ආචාර ධර්ම පැත්තෙන් ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒක නිසා ප්‍රසිද්ධියට ගියේ නෑ ඕක. පස්සේ කොහොම හරි මේ ද ප්‍රසිද්ධ කෙනෙක් කියන්නේ මට මතක නැහැ ජාත්‍යන්තර ප්‍රසිද්ධ කෙනෙක් මේ නෝනට නෑ දැන්. මේ නෝනා ලිපිටික දීලා තිනවා ඒ මහත්තයාට. මහත්තයා කියන්නේ හාමුදුර කෙනෙක්. එයා දීලා එයා ඇමරිකාවේ එම්බැසඩර් කෙනෙක් හරි මෙහෙට ආපු කවුන්සලර් කෙනෙක් හරි. එයා ලියලා තිනවා බුද්ධාම කියන එක මැරිච් එකක් නෙවෙයි. දැන් කාලේ වුණත් මෙහෙම වැඩ ගන්න කට්ටිය තියෙන කියලා එයා ප්‍රිෆේස් එකක් ලියලා. ඊට පස්සේ ඒ හරහා පොත මුද්‍රණය වුණා. දැන් තියෙනවා ඒක කියවන්නේ. ඉතින් ඒකේ පිරුණම් පාන වෙලාදී මරණ වෙලා පිරුණම් පාන මොනවක්වත් කියන්නේ අපි තොරතුරු දන්නේ නමුත් මේ ලියුම ලියන්නේ මේ මේ ප්‍රශ්නේ අහන්නේ ජීව ඉඳගෙන රහත් වෙන්න බෑ කියන අදහස ඉඳගෙනයි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් එහෙම කතාවක් මිනිස්සු අතර තියෙනවා නමුත් ත්‍රිපිටකයේම විශේෂිතව ප්‍රකාශ වෙලා නැහැ. ඒකේ ඉඳගෙන රහත් වෙච්ච අවස්ථාවලුත් තියෙනවා. කියන්නේ මෙහෙම රහත් වුණොත් දවස් 7කට වැඩි ඉන්නේ අපවත් වෙනවා කියලා ඔය කතාව ගැච්චෙන හැබැයි මට එහෙම මගේ ජීවිතේ මට හම්බෙලා නැහැ. ඒක ඔතෙන්ටික් රයිටින්ග්ස් මොනවාක්වත්. නමුත් ඉතාම ප්‍රසිද්ධව බහුලව භාවිතා වෙනවා නැත්නම් පිළිගන්න බව නම් පේන්න තියෙනවා. ඉතින් ওই ටික තමයි මම දන්නේ පොත ගැන. ගරු ස්වාමීන් වහන්සේ පුත්තජන යන පදෙහි අර්ථය කෙසේද? ඒකට අර්ථ 16ක් විතර තියෙනවා. පුතු සත්තාන මුඛාවලේකේ මුඛාවලෝකේති इति පුතුජනෝ කියලා. එක එක ගුරුනාන්සලා පිටිපස්සේ යන මනසර පුතජන කියලා. පෘ탁 පෘ탁 මේ තාත්තට ඕන දේ අම්මට එපා. අම්මට ඕන දේ පුතාට එපා. එක එකකට එක එක රුචිකත්ව තියෙනවා. ඒත් පෘ탁 පෘ탁. එහෙම නැත්නම් මේ ප්‍රයෝජන මට්ටම සහ අතිශෝක්ති මට්ටම දන්නේ නැහැ. ප්‍රයෝජනේ ඉක්මවලත් ඉතියේ රස කරන්න පටන් ගන්නවා. එතකොටත් පෘ탁. වර්තමානයේ හානි කරන අනාගතයට හානි කරන දේවල් කරනවා. අනුන්ට හානි කරන තමන්ට හානි කරන දේවල් කරනවා පෘ탁. ඉතින් මේ වගේ අර්ථ 16ක් විතර විසුද්ධි මාර්ගයේ විස්තර කරලා දෙලා තිනවා. ඒක ඔක්කොම පසුකාලීන මේ අදහස් නමුත් ගන්න තියෙන්නේ විවිධ අරමුණු හරහා රස හොයන මිනිහා පෘ탁ඥයා. ආනාපාන වගේ එකම අරමුණකින් නිවන් දක්වාම යන එකන ඒකට අනිත් පැත්තට යනවා. කල්යාණ පුත්තජ්ජන් නැත්නම් ආර්ය පුද්ගල කියලා කියනවා. පුත්තජ්ජනගේ වැඩේම එක එක හැඩ, එක එක රස, එක එක දේවල් මාරු කරන එක තමයි. ඒ නිසා මේ තමන්ගේ ජීවිතේ එන්නේ එන්නේ මේ රසකාමීත්වය සිද්ධි බහුලකමට ඇදෙනවනම් කෙලස් වැඩි වෙනවා පු탁ජනකම වැඩි වෙනවා. මේ සාමාන්‍ය සරල ප්‍රයෝජනෙ සලකලා අර පිටුපසුංගා ජීවිතයකට එනවනම් තේරෙනවා මේක ආධ්‍යාත්මික පැත්තට හැඩගැහෙනවා කියන්නේ. ඉතින් කාගාර ජීවිතේ එහෙම අර පිටුපසුංදායක සරල down to earth ප්‍රයෝජනෙ සලකලා තන ඉක්මවල යන්න හදනවනම් එයාට ඉතින් බුද්ධහම වගේ කොච්චර මහන්සියක් වැඩක් ගන්න බෑ. පු탁 පු탁 තමයි. එක එක දේවල් අපි කියන්නේ තට්ටු මාරු කමියට යන්න පටන් ගන්නවා. ඒ නිසා පුළුවන් තරම් බලන ජීවිතේ අර පරිපසන් දායක ජීවිතයක්, ලද්ද දේන් සතුට වෙන ජීවිතයක්, සරල ඒ පරණයකට උපමාවකට දෙන එක හොඳ උපමාවක් නෙවෙයි. ගම යර්ධේ වුණේ එකම එක ගෘහ භාණ්ඩයයි. මොකද්ද? වංගෙඩිය. කණ්ඩ කොටණ්ඩයි, පහන තියණ්ඩයි, දොරාට වණ්ඩයි, රාළට වංගෙඩියයි. ඉතින් ඌට ඒ නිසා ගෙට ගිනි ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් පොළ ටිකක් වට කරගන්න. වංගෙඩියක් අරගත්තා ඌ ෆුල් ෆ්ලෙජ්ඩ්. ඒ ෆුල් ඉක්විප්ඩ්. දැන් අපිට රොටියක් හදන්න ගියොත් කොච්චර දේවල් ඕන වෙනවද? ඒ ටික නැති වුණාම පස්සේ රොටිත් නැහැ. ඒ ධම්මිකාමතුරු ලංකාවේ ඒ දවස්වල එනවා අපේ ගෙදර 80 82 83 84 ඒ ශාංශයට සිංහල බෑ අපේ අම්මට ඉංග්‍රීසි බෑ අපේ ගෙදර කට්ටියක් නැහැ ඒතකොට මම විතරයි හිටියේ මම විශ්වවිද්‍යාලය යනවා ඒක දවසක් අපේ ගෙදර ආවා ඊට පස්සේ මම කිව්වා අපේ අම්මා දැන් කාලේ දකින්න ඕන විහාරමාදේ කියලා පිරිච්ච ගතිය කිව්වහම ගන්න දෙන මුළු ගමටම අම්මා තමයි දරු 11ක් වදලා තියෙනවා ආයන 11ටම මෙහෙම මෙහෙම කරලා කතා කරන්න පුළුවන් අම්මා ආයන විහාර මහදේවතා වගේ ඉන්නේ කියලා. මටත් ආසයි අම්මා බලන්න කියලා යනකොට අම්මා කුස්සියේ තේ එකක් වක් කරනවා. මම වෙයි කියලා යකෝ කෝ වොෂින් මැෂින්. කෝ මේ අර හීටර් එක. මොකක්වත් නැහැ. වරණේ බැඳලා තියෙන යට දර ටිකක් තියෙනවා උඩ ලිප් තුනක් තියෙනවා ඕකට වතුර රත් වෙනවා අම්මා තිය හදනවා ඊට පස්සේ දරුවෝ 11ක් හදපු අම්මා කෙනෙක්ගේ කුස්සිය මේකට වැඩි වෙනම එකක් තියෙනවා මං මොකක්වත් නෑ ඔච්චර තමයි ඕකේ තමයි උදේ අම්මා ඔක්කොම වැඩ කරන්නේ පුදුම සරලකමක් තියෙන ඒක ඇත්තකින් බලනකොට ඉස්සරට වැඩි අම්මා ටික සංකීර්ණ නැති අනිත් පැත්තෙන් බලනකොට නමුත් ඒ සරලකමත් එක්ක බලනකොට ඒ අම්මා හදපු සම්බෝලයක් දැන් හදන්න පුළුවන් බෑ ඔය කොච්චර සූප ශාස්ත්‍ර දැම්මත් අපේ අම්මා කියන්නේ සූප ශාස්ත්‍රයට හොඳ නමක් කියලා. කොල් අපේ දුවලා බත් යන්නේ මේ පොත ළඟ තියන මගේ ඉලපත විතරලු මගේ ළඟ තියෙන්නේ පෝර්ණේ පීලා දාන. මම ළඟ තියෙන ඉලපත ලොකුවක් අය හිටකොට ගෙනාව ගුණසේන සූප ශාස්ත්‍ර කියලා පොතක්. බඳලා අලුතටම ඉගෙන ගන්න. ඉතින් එයා හදනවා ගෑස් කුකර් එකේ. නැහැ ගෑස්නේ ලාම් තෙල් නේ තියෙන දවසට. හදපුවාම හරි පුසුම්යි. ප්‍රශ්නේ තියෙන්නේ කන්න බැරි එක විතරයි නැත්නම් ඇත්තටම කෑම හොඳයි. හරි ෂෝක්. ප්‍රශ්නේ තියෙන්නේ කන්න බෑ. අම්මා ළඟට එනවා හැබැයි මේ මාසේ ණයම අනේ අම්මා මේ ඔය මොකක්වත් උන කලින් නව වතුර එකක් දෙන්න. අම්මා හදපු කිරි හොද්දකුයි සම්බෝලෙයි රතුහල් බත්තිකුයි. දැන් එහෙම කුස්සිය දැන් එහෙම කුස්සියක් තියලා දැන් හැදෙන එකේ දුඹුටු කියන්නේ මොකද්ද කියලා අහන්න බාර දැන් හැදෙන එකේ දැන් පොහොරට අපි ගොත් මේ දුඹුටු කලන් දෙකක් ඕනේ කසායට කියලා රට යන්න ඕනේ දැන්. කොයිද ගියේ? ත්‍ක්ජනකම කියන එක ඔන්න වැඩිච්ච හැටි. අපිට මොනම දෙයක්වත් කරන්න මෙහි ආව රිට්‍රීට් එකට මහත්තයෙක් එයා මං හිතන්නේ කොහොමද? ඩිපාර්ට්මන්ට් එක පර්මනන්ට් සෙක්‍රටරි කෙනෙක් වෙන්නේ. නෝනත් එක්ක ආවේ. ඇයිලලේ පළවෙනිම ආව රිට්‍රීට් වල. ආවට පස්සේ එතන පැන්ට්‍රියක් තිබුණා. ඕන කෙනෙකුට ගිහලා තේ හදාන්න බොන්න බෑ ලංකාවේ ඒක නෑනේ සාමාන්‍යයෙන් ඉතින් ලංකාවේ තේ සීනිතේ කොට හිගනේ මේ කොහමද අපි හදලා තියුණා පස්සේ මං කිව්වා පුළුවන් තරම් වැඩ කරගන්නකොට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් Tamange වැඩ කරගන්න පුළුවන් වැඩකට කාටවත් කතා කරන්න එපා තම තමන් වැඩ තම තමන් කරගන්න ලීසි කියලා ඊට පස්සේ මෙයා හිතලා තියෙනවා තේ එකක් හදන්න ඕනේ කියලා ඉතින් ගිහලා පැන්ට්‍රියට ගිහිල්ලා වතු ටික රත් කරලා කාගෙන් දොහලා ටී බෑග් එකක් අරගෙන කෝපේ හොදලා ටී බෑග් එක දාලා වතුර දාලා ඊට දාලා සීනි ටික දාලා තේ බොනකොට හිතනලු යකෝ එක තේකට කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. ඒගල කෝපේ විසි ටී බෑග් එක විසි කරලා කෝපේ හොදලා තියලෙම හිතවලු මගේ ළඟට නෝනා ඇවිල්ලා මෙහෙම පීසේ තියලා තේ දෙනකොට මට කිසිම වටිනාකමක් නැහැ. තේ එකක් ගනේ එච්චරයි කියන්නේ. මම හදාන බොන දාලා තමයි මට තේරෙන්නේ කිව්වා තේ එකක් කියන්නේ මොකද්ද කියලා. ඒක නිසා අපිට මේ මේ සුඛෝපභෝගීත්වය හරහා යන්ත්‍ර උත්තර හරහා අපේ තියෙන සම්පූර්ණ ජීවිත සාරේ උරා බිලා ඉවරයි. අපි නිකම්ම නිකන් යන්ත්‍රෝපගත වෙච්ච සත්තු ටිකක් වෙලා තියෙනවා. වෙලා තියෙන්නේ මොකද්ද? යන්ත්‍ර කැඩිච්ච දවසේ ලයිට් ගිය දවසේ ඉතින් විරවගෙන ඉන්න එකයි තියෙන්නේ උඩට බලාගෙන මොකක්වත්ම කරගන්න බෑ. අපි අම්මලට ලයිට් ආවොත් තමයි ප්‍රශ්න තියෙන්නේ. මොකද ලයිට් එක නෙමෙයි ජීවත් වෙනදී. ඉතින් මේ වගේ මේ ආපහු යන්න මේක ආපහු යන ගමනක් කියලා හුඟ දෙනෙක් කියනවා. නමුත් ඕගොල්ලෝ විතර නෙවෙයි මතක තියාගන්න දැන් තියෙන third wave එක ආය natural wave එකනේ ඉන්නේ. පට දිනු හැම රටක්ම අපව ස්වභාවික දේවල් වලට අපි තමයි තාම සෝකෝභෝග දේවල් වලට යන්නේ. හැම මිනිසෙක්ම ආයුර්වේදයට ඉන්න පටන් ගත්තා. හැම කෙනෙක්ම දරෙන් උයන දේවල් වගේ පටන් ගත්තා. දැන් ලංකාවේ දාලා තියෙනවා දර පෝරං හාන් කියලා, පාන් කියලා. ඇඩ්වර්ටයිස් කරනවා. දරපෝරන් වලින් හදපුවාන් කියලා. ඉතින් අපි ওই දෙකේ මේ පැත්ත බලන් දෝ මේ පැත්ත බලන් දෝ නැතුව හොල්මන් වෙලා තියෙනවා. අපි ඒ තරම් යන්ත්‍ර සූත්‍ර වලට අහු වෙලා අපි ඒව පොම්බල පෙන්වන්න හදනවා. පොම්බනකොට ලම්බුව යන්නේ අපට නෙවෙයි සුද්දට. අපේ නම්බුව මොකක්ද අර හිටපු ස්වභාවික දෙය. ඒ tie නිසා පෘථග්ජනකමට ප්‍රායෝගිකව අහනවා කියන තියෙන්නේ අර පිටිමැස්ම පුරුදු වෙන්න. ප්‍රයෝජනෙ සලකලා වැඩ කරන්නේ අතිශෝක්තියට සහ සුඛෝභෝගිතයට යන්න එපා. කරුණා කරලා දෙවෙනි પરම්පරාව යවන්න එපා. සාප වෙනවා. දෙවෙනි પરම්පරාවට කියන තම තමන්ගේ වැටික තමන් තමන්ගේ කුල විදිහ කරගෙන යන්න කියලා. ඔය යන්ත්‍රෝපකරණ දීලා ඔය අලුත් මේ ලස්සන සුප් ෆෝමියුලා දීලා අන්තිමට වෙන්නේ උන්ට මහා පොළොමහි කාන්තාවට අයිතිවාසිකම් නැති වෙන එක විතරයි. අපි යන් අපේ පරණ පුරුදු සිංහල ක්‍රමයට ඒකේ පිළිච්ච ගතිය තියෙනවා. මේ මොනම සුඛෝපභෝගී දෙයක් පාවිච්චි කරලා තියෙ වැරද්දක් නැහැ. හැබැයි ඒකට දාස වෙන්න එපා. දාස වෙනකොට අපි පෘථග්ජනකම නැති වෙනවා. අපි නිකම්ම යන්ත්‍ර සූත්‍ර වලටයි සුද්ධට සුද්ධ තෙහිඹිල තැනට අපිට කියසුන් යනකොට අපිට හිඹිල තැවෙන්න පටන් ගන්නවා. පෘථග්ජනකම මේ කාටවත් දාස වීමක් නැහැ. නිකන් සාමාන්‍ය ආර්ථික විද්‍යාවටත් ඒ තරම් වෙනසක් තියෙනවා පෘථග්ජන ඒක තේරුම් ගන්නවා. ආරණ්‍යක සද්ධාවන්ත කර ස්වාමීන් වහන්සේ මම බුදුන් දහම් සමන් කෙරෙහි ඉතා ශ්‍රද්ධාව ඇත්තෙක්මි. සාස්ෘන් වහන්සේ යම රජුන් ගැන සූත්‍රවල දේශනා කර ඇද්දයි කරුණාවෙන් පහදා දෙනවා. දේවදූත සූත්‍රයේ තියෙනවා. ඒක කියවන්නේ හැබැයි මම කරුණාවන්ත සද්ධාවන්ත ස්වාමීන් නමක් නෙවෙයි. ඒක නම් ඒ ඒක නම් පටලවා ගන්න එපා. හැබැයි වැරද්ද කිරිත කොහොමද මට නම දාලා තිබුණේ කරුණාරත්න කියලා. ඒක ඒක නසත්‍ර කාට වැරදිච්ච එකක්. කරුණාරත්න කියන නම තමයි මට දීලා තිබුණේ. ඒක දැනගෙන දැනගහරි මාත් ඔය පට්ටන්නම් දෙන්න එපා. මම විශ්වාස කරන පිළිගන්නේ නෙවෙයි මොනවා කියයිද මොනවා කරයිද කියලා මටවත් විශ්වාස නැහැ. ඒ නිසා මගේ කරුණාවන්තකමයි මගේ ශ්‍රද්ධාවයි ගැන කියනකොට මට hina ගියා. අමාරුයි මං වගේ මිනිස්සෙක් එහෙම වචන දෙකකට කොටු කරන්නේ. නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පාංශිකූලයේ දුන් බවක් මා කියෝ කිසිම පොතක සඳහන් වී නැත. ඒ මෑත්‍යුගයේදී යොදාගත් දෙයක් බව පෙනේ. නොදන්න නොදන්න කතා කළොත් නොඑක් මතභේද නෑයන් සහ හිතවිතරන් අතර ඇතිවේ. මේ ගැන ඔබ වහන්සේගේ අදහස කොමක්ද දැනගැනීමට කැමැත් වෙනවා. ඒ සිද්ධියක් මොකක් හරි වෙලා තියෙනවා මට බඳ කරන්න ත්‍රිපිටකයේ කොහෙද කියන ලොකු ස්වාමීන් වහන්සේ මායි පාක්‍රෝඩ් එකේ ඉඳදී ඒ පාසකම්මලා දෙන්නෙක් ඇවිල්ලා ජීව මතක වස්ත්‍ර පූජාවක් කරන්න ඕනේ කිව්වා. ඉතින් මම දන්නේ නැහැ මේ මහානකම දන්නේ නැත්නම් පැවිදිච්චල්ද. ජීව මතක වස්ත්‍ර පූජාවක් කියලා කියන්නේ වයසට ගිය ඇත්තෝ පණතියෙදී. ඒ ස්වාමීන් වහන්සේ නමකට පාංශකූල කරලා පූජා සිවුරක් පූජා කරනවා. එතකොට කරන්නේ ඒ උපාසකම්ම හෝ උපාසක මහත්තයගේ ඩාඩිය මාංශික හම්බ කරපු දෙයකින් ගිනල්ලා අවසරයි ස්වාංශ මට මේක ජීවමත වස්තු පූජාවක් වේවා කියලා කකුල් දෙක ළඟ තියෙනවා. කකුල් දෙක තියෙන කෙනෙක් පොළවේ තියන්න ඕනේ. අතර දෙන්නේ නැහැ. ඒකේතර පාංශකූල කියලා කියනවා. ඒක ජීවමතක වස්තු සහ පාංශකූල කියන වචන දෙක අද ඇවිල්ලා තියෙන්නේ මරණයෙන් පස්සේ පූජා කරන දෙයකට. අපි ඕනම දෙයකට කියන පාංශකූල දෙනවයි කියලානේ. නමුත් ඒක තිබිලා තියෙන හැම නෙමෙයි මරණානුස්සති භාවනාවේ සංකේතයක් විදියට. තමයි ඉස්සර වස්ත්‍රයක් කියලා කියන ඉතාලම ගණන් දෙයක්. ඇඳුම් කියන එක බොහොම අමාරුයි. තමම නූල් කැටලා, තමම කපු වේලා, තමම රිදී ඇඳගෙන තමයි නැත්තම් සන්නාලියක් ඉඳලා තියෙන්නේ බොහොම කලාතුරකින්. ඒ නිසා ඇඳුම වස්ත්‍රේ බොහොම වටින දෙයක්. ඒ නිසා ස්වාමීන් වහන්සේට සිවුරක් පිණිස ජීවමතක වස්ත්‍ර පූජා කිරීම තමයි පාංශකූල කරලා පූජා කිරීම තමයි තිබිලා තියෙන්නේ. සිද්ධි වගේක් තිබිලා තියෙනවා. ත්‍රිපිටකයේ අහවල් තැන කියලා කියන මට මතක නෑ. නමුත් පසු කාලීන වෙනකොට නෑදෑයින් අර මිය ගිය කෙනා වෙනුවෙන් පාංශකූල දෙනවා මතක වස්ත්‍ර පූජා කරනවා කියන එක අවිල්ල තියෙනවා. ඒක නිකන් නෑදෑයෝ අර අත හොදා ගන්න කරන වැඩක්. ඒ කිරුවේ නැත්තම් හොඳ නෑනේ. හරි ඉතින් අපි එපයි කියන කේ කිරුවේ නැත්තම් අපිට කොහෙද සිවුරු හම්බෙන්නේ? හරි ඒක තමයි ඒක තමයි තිබිලා තියෙන එක. ජීවත්ව ඉඳද්දී මරණානුසතිය සිහිපත් කරලා මේක මම ගන්නෙ මගේ ආභරණයක් පිණිස මම මේක ස්වාමීන් වහන්සේ නමකට සිවුරක් වශයෙන් පූජා කරනවා. ඒත් පූජා කරන්නේ ප්‍රාංශකූල කරලා. බිම තියලා. පොළවේ ගෑවෙන්න ඇරලා ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අරගෙන ඒක සුදුසු විදිහට පාවිච්චි කරනවා. ඒ ජීවමතක වස්ත්‍රය සහ පාංශකුල දෙක එකට තිබිලා තියෙනවා. මේ අහන ප්‍රශ්නට උත්තරේ මට දෙන්න දන්නේ නැහැ. ත්‍රිපිටකේ කොතනද මේක වෙලා තියෙන්නේ කියලා. මම හිතන්නේ අර ඔය සුද්ධෝදන රජුර මේ බිම්බිසාර රජුරන්ගේ නෑදෑයින්ද ඒ කරපු පූජාවක් ගැන සඳහන් වෙලා තියෙනවා. හැබැයි එතන ඒ ජීවමතක වස්තු කියන වචනේ තියෙනවද කියලා මට මතක නැහැ. සමහරවිට ලිඛිත ප්‍රශ්නේ තින් අවසාන කෙටි ප්‍රශ්නයක් ඒ සමහරවිට මේ දෙන්න ඇයම කොහෙද කියන්නේ තුනයි වෙලා. අදන් කියනවා සමහරවිට ඒක තෝල්කේ ඕනෑමට වැඩි මට වෙන්නේ අර අර අර දොරටු පාලේ යසලාල දතුරු යසලාලක යසලාලකයි මොකක්ද කියන දොරටු පාලේ රජුගේ සුබසාය සුබසායස. ඒගේ පැය වෙන්න හදනවා මට වෙන්නේ. මෙතෙන් දැන් ඉඳගෙන ඉඳන්නෙත් නැහැ හිට වෙනකොටයි. හොඳයි අපි අහුම්කන් දෙනවා මොකද කියන්නේ? සවනස ලෝභයත් අවිච්ඡාවත් අතර කියන වෙනස. ලෝභේ දැඩි ලෝභේ තමයි අවිජ්ජා කියන්නේ. ලෝභය ඒ කියන්නේ සම්වස්තු වලට තියෙන ආසාව. අවිජ්ජා කියන්නේ අනුන්ගේ වස්තු වලට තියෙන ආසාව. ඒකෙම ඉක්මවල යන දැන් මේක මගේ මේකට මම ආසයි. මේක ඔය ඉල්ලන කෙට බෑ බෑ. මට මේක ඕන මේක එක ලෝභයේ ගිතයි. මේ જાති මලයකට නෑ ඔය ළඟ තියෙනවා. ඒතර අවිද්‍යාව තියෙන එක නා ඒක හොරගම් කරන මට්ටමට යනකම් යනවා. එතකොට වැරද්දේ ඉක්මවනවා ඒ කියන්නේ උල්ලංඝන සිද්ධ වෙනවා. ලෝභයේ සාමාන්‍යකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. මසුරුකම ලෝභය. අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභය. අනික් කෙනාගේ දේවල් උදුරා කඩා වඩා ගන්න තරමටම තියෙන එක ආසාදනක එක ඒක හිතේ ලෙඩක් වගේ කියන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මසුරුකමයි ලෝභය මසුරුකමයි ලෝභය මසුරුකම කියලා කියන්නේ තමසතු වස්තුව අනුන්ට සාධාරණ වීමට කැමති නැහැ. يعني එයාට මේ මම හම්බ කරපු දේ මේ හිඟන්නේකට දුවලා හරි නෑදේකට දුවලා හරි යා කියන මේ මම තමයි දන්නේ මේක හම්බකට ගියේ තියෙන වටිනාකම වෙන මිනිසුන්ට තේරෙන්නේ නැහැ. එම්බලට ඕන හම්බ කරන කාපල්ලා කියලා. ඒකද ඒක තමයි මසුරුකම පෙන්ලා තියෙන්නේ. ඒකෙම ටිකක් ඊට වැඩි වැඩිවීමක් තමයි ලෝභය. ලෝභය තියෙන්නේ දෙන්න කැමති නැහැ. හැබැයි සමවස්තුව අනුහා සාධාරණ වීම තරම් එකයි මේකේ දෙකේ වෙනසක් තියෙනවා. මසුරුකම පෙන්ලා තියෙන්නේ ඔය අර මේ ආනන්ද සීතුතුමාගේ කතාවෙන් එයාට එක පුතෙක් ඉඳලා තියෙනවා. විශාල වස්තුවක් තිබිලා තියෙනවා. ඉතියා කියලා තන පුතා ඉගෙන ගන්න ඕනේ. මේ වස්තු බලාගෙන ඉඳපුවාම ඇති කියලා ඒ දරුවට කියලා දුන්නාලු පුළුවන් තරම් එකතු කිරීමයි වැඩි කිරීමයි විතරක් ඉගෙන ගනි. බෙදීම සහ අඩු කිරීම ඉගෙන ගන්න එපයි කියලා අංකගණිතය උගන්ලා තියෙනවා. ඒ හොඳට දක්ෂයි කියලා මම. ඒකතු කිරීමේ අය වැඩි කිරීම හොඳටම දන්නවා. හැබැයි අඩු කිරීම බෙදීම දන්නේ නැහැ. ඉතින් ඕම ඉන්න වෙලාවක මේ මේ සිටුතුම හදිසියෙන් මැරලා ගියා. මැරලා ගියාට දරුවට බුදුලි පෙන්වන්න බැරි වුණා. මැරලා ගිහිල්ලා පිටනුවර සරත්න පිටනුවර සැඩොල් ගමක සැඩොල්ගේ බඩේ ඉපදුණා. ඉපදිච්ච දවසේ ඉඳලා මේ සැඩොලිට අහේ නිකන් එන්න පටන් ගත්තා. එයා ගිය දවසේ හිඟමනක් හම්බෙන්නේ නැහැ මිනිස්සු බන්නේ අන්තිමට ඒ සැඩොල් ගමටම සාපේ ගැහුවා. පස්සේ උපක්‍රමයකින් කරලා බලන්න මේ දරු පිළිසනගත් ගෑණී නිසා තමයි සනුවරේට අපල කියලා ගෑණි සනුවරෙන් අයින් කරා. හැමලිට හොඳටම බඩදරුවම වෙලා ආධාරෝපකාර ඕන වෙලාවේ. නමුත් සනුවරෙත් අයින් කරා පස්සේ දරුවා බදලා බලනකොට අන්තිම විරූපයි. ඊට පස්සේ මුදි මොනව කරන්නද තමන් වදාගත්ත දරුවා කොල්ලෙක්. ඉතින් මේ දරුවා අරගෙන යනවා පින්ඩ මේ හිඟමනේ දරුවා දැකපුව ගමන් මිනිස්සු බයි. අරහම් මන්දිරට දෙන්නෙත් නැහැ. ඉතින් මොනව කරන්න තියෙන දරුවා නිසා කණ්ඩත් ඕනේ, කිරි දෙන්නත් ඕනේ. ඉතින් හදලා හදලා යන්තම් මේ දරුවට ඔය පළවේ පහල ගහ හදිනකොට කිව්වලු. අනේ පුතේ උඹයි මම එකට හිටියයි කියලා විශේෂ ලාභයක් නැහැ. මහත් කරන්නේ හම්බ හිඟ එක ගන්න අයිනාන කණේක උඹත් ගිහිල්ලා මිනි ඔලු කට්ටකට හරි කවන්නේ පොල් කට්ටකට ගන්න දෙන දෙයක් කියලා කාපම් කියලා අර දරුවන්ට හිඟමන උගන්වලා මෙයා හිඟමන උගන්වන්න ගියාම දකින දකින මිනිස්සු උදේ පාන්දර එන්න එපා කාලා කන්‍යයි කියලා බයි හරි විරූපයි එක දවසක් යනවාර තමන් හිටු ගිය ආත්මේ මාලිගාව ගාවට. යනකොට පුතා මාලිගාවේ කවුළු පරීක්ෂා කරන වෙලාව, කාවල් කාමර පරීක්ෂා කරන වෙලාවේ ඉතින් සිටුතුමා මෙයාගේම පුතා මුලදන කියලා. එයා කාවල් කාමරේ එනකොට කාවල් කාමරේ ඉන්න මනුස්සය දැක්කා මේ කාලකන්‍යා එනවා වීදියේ දිගේ කාවලින් ඇතුල් වෙන්න. හිඟාගෙන එනවා. ඉතින් දැක්කා මේ සුවර් දැක්කොත් එහෙම මේ කාලකන්‍යා කියලා දීපුවාම එකක් එතන වැටෙනවා කානුවට. දුප්පත් දර. ඒකට බුදුරජාණන් වහන්සේ මේ වැටෙන් පිටින් පාත වැඩගෙන එනවා. මිනිස්සු පාරයින බලාගෙන ඉන්නවා විඳ පාත බෙදන්න. අනික මිනිස්සු තවසාවලට යන ගමන්. බුදුරජාණන් වහන්සේ ආනන්ද හැමතුරු පැත්තට හැරෙනවා. ඉතින් ආනන්ද හැමතුරු ඉස්සම බුදුහම වාදා තැරලා බලලා කතා කරන්නේ මොකද මේ කියන්නේ? ඉස්සරහ ගිහලා අහන අවශ්‍යයි සංශ මොනවාට වෙන්න තියනද කියලා. අර ළමයා කානුවට ඇදලා අඬනවා. ඉතින් ආනන්ද හැමතුරු ළමයා කොට ගන්න යනකොට පිටින් පාත බෙදන්න ආව මිනිස්සු ඇවිල්ලා කොට ගන්නවා. කොට ගන්නකොට දෙනක රැස් වෙනවා. ඊපස්සේ බුදු ජානසී කතා කරලා කියනවා ඔය සිටුතුමාට පොඩ්ඩක් එන්න කියන්නේ කියලා. සිටුතුමා කවදාකවත් දානක් දෙල නැහැ. එයා දන්නේ එකතු කිරීමයි වැඩි කිරීමයි විතරයි. අඩු කිරීම බෙදීම දන්නේ නැහනේ. ඉතින් මේ සෙනඟ දන්න මෙහා ගෙනාවට පස්සේ එයා ඔලොමල වෙනවා. බුදුහාමරන් මොකක් තියෙන ආශිර්වාදික මම මේ සෙනඟ බැලට ගෙන්නන්න කියලා. එතකොට බුදු ජානසී අහනවා මේ දරුවා අඳුරනවාද කියලා. ඒ සිටුතුමා බලනවා මේ මගේ කාවල් කාර්යය අර දරුවෙකුට දාලා දැන් මං ගියාගේ පිට දාන්න හදනවා මේ සේනක මහත මොකද්ද මේ කරන්නේ කියලා. ඊට පස්සේ බුදුන් සානෝ මම උඹෙන් ප්‍රශ්නයක් අහන්න තාත්තා මැරෙනකොට බූදලේ තියෙන තැන බෙන්ලාද මැරුණේ කියලා. එතකොට සිතුම රත් වෙනවා. අපෝ මේක රජුරුවක් දන්නේ නැති රහසක්. රජුරුවන්ට සිරිසනසොර දුන්නාට වස්තුව තියෙන තැන මම දන්නෙත් නැහැ. මම ඔබට මේ දරුවා ලව්ව වස්තුව පෙන්ලා දුන්නොත් බාර ගන්නවද කියලා. එහෙනම් ඒ තුම හරි තක්කු පුකට යන බාර ගන්න නැතුව බෑ 80 කෙලක් ධනෙ. බාරගත්තොත් වෙන්නේ මගේ කාවල්කාරය බැනලා ගහලා තියෙන්නේ ඊ ආත්මේ තාත්තට. දක්කමුක ඉඳලා බුදුන් සාදිෂ්ඨානයක් කරනවා අර දරුවට ජාති ස්මෘති ඥානෙ එන්නේ කියලා. ඒ දරුවා ඊළඟ එක දක් වෙනවා යාට. පුතාට කතා කරලා කියනවා උදල්ලා කරන ඒකන් සේවකෙක් පැවිත් එක ඔන්න ඔය මේ කාවල් කාමරයට හරපන් මෙන්න මෙතන වස්තු 20000ක් තියෙනවා. මෙතන 20000යි කියලා රවුම ගහලා එනකොට 80000ක වස්තු කොට දානවා. ඊට පස්සේ බුදුරජාණන් සභාව කැඳවල අහනවා දැන් පිළිගන්නවද මේ තාත්තයි කියලා. ඉතින් ලස්සන චිත්‍රපටයක්. බුදුරජාණන්සේ පිටසදී ඇහැරලා කියනවා පුතාමත්ති ධනම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තායි අත්තනෝනත්ති කුතෝ පුත්තා කුතෝ ධනං කියලා මේ මට දරුවෝ ඉන්නවා මට වස්තුව තියෙනවා කියලා මේ අන්ධ බාල තක තීරු ජනතාව වෙහෙසෙනවා තමන්ටවත් තමන්වත් නැති තැන මරණ මොහොතේ අඩුවන්නේ තමන් තන් අඩුවන්නේ වස්තුව තියෙන තැන කියලා මැරෙන්න පුළුවන්කම තියෙන්න eBay. ඒ මසුරුකම නිසා ආත්ම දෙකක බුදුන් දකිනවා ආනන්ද සිටුවරේ වශයෙන් සහාර ඉංගර දරුවා වශයෙන් දෙකේම නිවනක් ලබන්නේ මූලධන සිටුවරට විතරක් සංවේග පහළ වැඳලා කියනවා ජීවිතයේ තියෙන කම ඔබ වහන්සේ සන්නකින උපාසකෙක් විදියට දරන්නේ කියලා ඒ තරම් අසුරුකම කොච්චර වස්තු හම්බුණත් Tamanගෙම Tamanගේ වස්තු හොරකම් කරන ගතියක් තියෙනවා. ලෝභකම ඊට වෙදී මසුරුකමේම මසුරුකම වැරද්දක් නෑ සමාජයට හැබැයි. තමන්ස් තමන්ගේ වස්තු තමන් ආරසා ගන්න එකන තියෙන්නේ. ලෝභකම සමාජ ධර්ම උල්ලංඝනය කරන්න ඉන්නවා. ඊටාම උල්ලංඝනයක් වෙනවා. ඔය කියන මේ අභිජ්ජාවට ගියා. ඉතින් මේවට මසුරුකම හැම කෙනෙක් ගාම බිස්නස් කරන්න බෑ මසුරුකම නැතුව. අධ්‍යාපනයක් කරන්න බෑ මසුරුකමක් නැතුව. අවුලක් නඩත්තු කරන්න බෑ මසුරුකමක් නැතුව. අපි ඒක හරහා තමයි මේ කටයුතු කරන්නේ. ඉතින් මහසිසාඩෝ කියලා තුන තමන්ගේ ප්‍රමාණය මසුරුකම අකුසලයක් නෙවෙයි. හැබැයි කොතනදී ලෝභෙට පැර වේද කොතනදී අභිජ්ජාට හැර වේද කියන්න බෑ. ඒක තියෙන නිකන් ගිනි පුපුරක් වගේ. ඒක නිසානේ අපි අපේ ගෙදර කියලා බඩු ටිකක් තියා ඉන්නවා. මට කියලා ඇඳුම් ටිකක් තියෙනවා. ඉතින් ඒක යම් ප්‍රමාණයක ප්‍රයෝජනය සලකලා සමහරලාට අපි තමන් ගැනකොට තමන් අනිත් අනිත් කඩ ගැනකොට විශේෂ ආදරයක් තියෙනවා. ඒක දෝෂයක් නෑ. නමුත් ඒ ගැන කල්පනා කරලා මැරෙන්නු ගිහිල්ලා ආපහු ඒකෙන් උකුණෙක් පකුණක් කියලා ඉපදෙන්න ගියොත් එතකොට නම් ලෝභයක් පාට පත් වෙනවා. එනිසා ඌව ගැන වැඩිපුර කතා කරන්න හොඳ නෑ. දැන් 3යි 10 වෙලා. දුව කතා කරලා හිටන් ළගෙදර ගිහිල්ලා මල්ල අවුලක් කරගන්නවා දැන් ගෙදර. ආස්වාද ප්‍රාස්වාස කිරීමේ ආස්වාද ආස්වාද කිරීම වැඩි ලේසි කියලා. විශේෂයෙන් මේ කියනවා සක්මන් කරනකොට වම දකුණ කියලා මෙනෙහි කරන්න එපා. දකුණ වම දකුණු පාය තමයිලු මංගල. දකුණු පය පෙරට තබමිනේ කිඳුරාව හට වන් දුක දැක මෙදීනේ කියලා සක්‍රදේන්ද ඇවිල්ලා තියෙන්නේ කිඳ කිංචර ජාතකයේ දකුණු පය ඉස්සරහා කියලා. දැන් සක්මන් කරනකොට කියන දකුණු පය කියලා කරන්නේ කියලා. ප්‍රස්වාසය ආස්වාසය කියන ප්‍රස්වාසය කියලා මෙනේ කරන්න කියන එක නෙවෙයි. ඒක දෙකක් හදන්න තියෙනවා. ප්‍රාස්වාසය කියලා අපි උච්චාරණ කරන එක වැරදි. ඒක ප්‍රස්වාස වෙන්න ඕනේ. ආස්වාස ප්‍රස්වාස. එතකොට මේ දෙකෙන් ඉස්සර වෙන්නේ ආස්වාස් ප්‍රසවාස කියලා ඇහුවොත් අපිට පේන්නේ ආස්වාසය හුදන් ඇතුළට ගැනීමක් සහ ප්‍රසවාසය පිට කිරීමක් ඒක නිසා ඉස්සර වෙන්නේ ආස්වාසී කාට ප්‍රසවාසය කියලා. නමුත් සංස්කෘත ශ්ලෝක කාර්යය කියනවා දරුවා බඩෙන් එළියට එනකොටම ඉස්සලා ප්‍රසවාසයක් කරගෙන ඉන්නේ. ඔක්කේ තිබුණේවා අර මේ යෝනියෙන් එළියට එනකොට තෙරපෙනවා. මේ පිනාරු තෙරපෙනකොට හොක්කල එළියට දානවා. ඒකෙන් තමයි ට්‍රක් එක ගෙවෙන්නේ. නැත්තම් මේක ඇතුලේ ජූස් නේ තියෙන්නේ. ඒ නිසා පළවෙනියෙන් එන ප්‍රසවාසය. ඊට පටන් ගන්නකොට කරන්නේ ඒ වදනකොටම අරපට හම්බ වෙනකොට මම දැකලා තියෙනවා. ඊට තමයි එළියට එන්නේ අර මේ හැරි බෙල්ල එළියට ඇවිල්ලා මේ හැරි මිරිකනකොට හමාසේ තියෙන වෙනහල තමයි. ඒ නිසා ජීවිතේ පටන් ගන්නකොට අපි පටන් අරගන්නේ ප්‍රසවාසයෙන්. ඉතින් මේක කියන්නේ ගන්න ලොකු සංකල්ප මේ භාවනා කරන අයට ඕවා උගන්වන්න යන්න එපා පැටලෙනවා. ඔය දන්න ක්‍රමයට ආශාස ප්‍රසවාස කියන්නේ යම් කිය. දැන් මොකද ප්‍රශ්නේ? එහෙනම් මොකද මේක ප්‍රශ්නේ මේ කරන සමාජය මම ආශාස කියලා සමාජය මතක් කරගන්න. ඉතින් එතකොට කියන්න වෙනවා අපිට මේ ආනාපානය කියලා කියන ප්‍රශ්වාස ආශ්වාස බැලීමක්. මොකද ජීවිතේ පටන් ගන්න ප්‍රශ්වාසින් කියලා මේක ඉතින් සංස්කෘත මේ දැනුමෙන් එළියට දාපු එකක්. මේ ඒක අපේ සාමාන්‍ය සම්ප්‍රදායනකට ආශ්වාස ප්‍රශ්වාසකින් දෙක තමයි සාමාන්‍ය සම්බන්ධ වෙන්නේ. ඒක මූලධර්ම වශයෙන් තියවගත්තර කමන්නේ. භෞසුතභාවය සඳහා ප්‍රායෝගිකව අවුල් කරගන්න යන්න එපා. මේ ඒක උකෝ වෙලාවදී මට මතක් වුණා මේ කියවන එකන ආශ්වාස ප්‍රශ්වාස කියලා කියනකොට මතක් කරගන්න කියලා මට මේකදී තමයි මතක් වුණේ. ඒකත් භාෂාමය ප්‍රශ්නයක් ආශ්වාස ප්‍රශ්වාස. ප්‍ර ආචාර්ය ප්‍රචාර්ය කියන වචන දෙක තමයි ගන්න තියෙන්නේ. ආචාර්ය ප්‍රාචාර්ය කියන්නේ ආචාර්ය ප්‍රචාරය වගේ ආස්වාස ප්‍රස්වාස දැන් අපි එන තව ප්‍රශ්න වලට සාදර වෙන්නේ අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව સમાપ્ત කරනවා අපි හතරට නැවත රැස් වෙනවා පරයන්ක භාවනාවක් සඳහා. ඒ අතරමැද කාලේ අපි සක්මනකට පාවිච්චි කරනවා සීල දිනාටම තෙරුවන් සරණයි.